ආ තියෙනවද දැනගන්න හ්ම් අම්කවද නේ නාහරි තියෙනවද කාට හරි දාගන්න විනාඩි 5ක් විතර දැන්න පුළුවන් පටන් ගන්න කල මයික්‍රොෆෝන් ඔන් කරන්න පුළුවන් නේද? අර ළමයින්ට අර මම කියලා ඇති අර මේ පාසල් ගිහිල්ලාම විනාඩි 20 න් ඉදි කරන්න කියලා. කවුරු හරි එක් කරාද? කරන්න පටන් ගත්තා දෙමව්පියෝ ඒක. ඒක කරොත් එතනින් එහාට කියලා දෙන්න පුළුවන්. නැත්නම් ඒක මම නතර කරලා දානවා. කාටවත් ඒක උමනාවක් නැත්තම්. කවුරු හරි කරාද ඒක? කරා නම් ඊටු ටික මම කියලා දෙනවා කරන්න ඕන විදිහ. ඒතර දඟලන්න ඕනේ නැහැ ළමයිට. උගන්වන්න හරි දේශින් උගන්වන්න ඕන. ක්‍රම තියෙනවා. ඒ ඔයගලන් උනන්දුවක් නැත්නම් ඒක මම කරන්නේ නැහැ ඒක. ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියන්නේ? සාමාන්‍යයෙන් ඔබට අවස්ථාවක් හම්බ වෙයි වැඩසටහන මේ වැඩසටහන උනත් එහෙම උනන්දු වෙන්නේ නැත්නම් නතර කරලා දාන්න. කතා බහ කරන්න නොහේ ඉන්නවා. ගොබ්බේ වගේ ඉන්නවා. ගොබ්බ දෙමව්පියන්ගේ ගොබ්බ ළමයි තමයි හදන්නේ. කාද සද්දෙන්නේ සෝන්හන්සේ ඉදාගන්නට ළමයිට ගෙදර ඉන්න ඕනෑම වෙලාවක සුදුසු අපේ මෙහෙ එනකොට හතර විතර වෙනවා ස්වාමීන් වහන්සේ. හතර නෙමෙයි කීයට ආවත් ළමයෙන් ඉස්කෝලේ ඉඳන්නේ. ඒ ඉස්කෝලේ ඉඳන් ආවට පස්සේ අපි අනිවාර්යෙන්ම ඉස්කෝලේදී කරන්න මොළයට අවශ්‍ය කරන දේවල් ටිකනේ. මොළයට සහ කයට. තොර ඒකට යම් කිසි දෙයක් අපි යම්සි පීඩනයක් එල්ල කරලා ඒක කරාට පස්සේ ඒ සැක රිලීස් වෙනවා. ඒරණ අපි ගහක් ගහක් ගත්තොත් ළමෙක් නෙමෙයි ගහක් ගත්තොත් ගහකට සාමාන්‍යයෙන් දවසකට පැය 10ක් විතර මොනවද ලැබෙන්නේ? ලංකාවේ හිරු හිරු එළිය සෝස්. සූර්යාලෝක ලැබෙනවා. එතන සූර්යාලෝකය ලැබෙනකොට මොකද වෙන්නේ ගහේ මොනවද හැදෙන්නේ ප්‍රභා සංස්කෘතිය ආහාර නිෂ්පාදනය වෙනවානේ එතකොට අවශ්‍ය වෙනකොට මොකද වෙන්නේ අර ආහාර නිෂ්පාදනය වීමේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ අඩු වෙනවා අඩු අඩු වෙලා තියෙනවා අඩු වෙනවා ඉතර ගහක උපරිම ආහාර නිෂ්පාදනය කරන්න නම් ආලෝකය කොහොමද දෙන්න ඕන? සාමාන්‍ය හොයාගෙන තියෙන පැය දෙක පැය හතරක් පැය හතරක් ආලෝකේ දීලා පැයක් විතර පැය දෙකක් විතර අපව අඳුරේ තියන්න ගහ. අය පැය හතරක් තියෙන පැය දෙකක් අඳුරේ තියන්න. අන්න එහෙම තිබ්බොත් තමයි ගහේ උඩරෙම ආහාර ප්‍රොඩක්ෂන් එක ගන්න පුළුවන්. එතන ළමෙක් දැන් ඔය දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේදී වෙන්නේ දැන් අත්‍තරම අධ්‍යාපනයේදී වෙන්නේ වල අධ්‍යාපනයේදී අත්‍තරම වෙන්න ඕන මේ නියුරෝන ඔය එළියේ නියුරෝන් වල අලුත් පාත් හදලා ඒ කියන්නේ මොළය දියුණු කරන්නනේ අපිට ඕනේ අධ්‍යාපනයේ මොළය කියන්නේ ළමයාගේ හිතීමේ හැකියාව ඒ ටික දියුණු කිරීම තමයි වෙන්න ඕන. දෙමව්පියන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒකයි වෙන්නේ. එතකොට දැන් ඔය කරන විදිය දැන් ගෙදරක් ඉස්කෝලේ වෙලා නැතිනම් එතකොට දැන් ළමයෙකුට ඉස්කෝල තුනක් තියෙනවා. එකක් තමයි පාසල දෙක ඉස්කෝලේ නෙමෙයි දෙක ගෙදර ගුණ ටියුෂන් හරිද එතකොට ඉස්කෝල 3කින් පෙෂා කරනකොට මොළේට බ්‍රේන් එකට එතකොට වෙන්නේ ටික ටික අපි කරන්නේ ළමයාගේ නියුරෝන විනාශ කරන එක තමයි කරන්නේ ඒක ඉස්මතු වෙන්නේ අවුරුදු 30 35 යනකොට ඒක අද හිට වෙන්නේ ඒක. කියන්නේ දැන් මේ විභාගෙත් හොඳට පාස් වෙන්න පුළුවන්. නමුත් සමහර විට කසාද බැන්දට පස්සේ විවාහය අසාර්ථක වෙනවා. අන්න ඒ වගේ තැන්වලදී රැකියාවක් කරන්න යනකොට අන්න එතෙන්දී තමයි ළමයා අසාර්ථක වෙන්නේ. එතකොට අපි හේතු හිතා ගන්න බෑ මොකද්ද උනේ. දැන් ටියුෂන් ගිහලා අපිට ළමයා නාසායතනයට වුණා යවන්න පුළුවන්. අට්ටමට හදන්න පුළුවන්. ඉතින් ඉතින් ගියාට පස්සේ තමයි එයා එතන අසාර්ථක වෙන්නේ. තා ડિප්‍රෙෂන් ඇන්සයිටි ළඟට ඩිමෙන්ෂියා එන්නේ වයසට ගියාම. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඒක බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් ඒක එනවා. අවුරුදු 90ෙන් ඩිමෙන්ෂියා එනවනම් අවුරුදු 80ෙන් වෙනකොට එනවා. එතන ජීවිතේ මැද සහ අවසාන කාලෙදී තමයි අපි ළමයට කරන විනාශය. ඒ කියන්නේ නියුරෝන් අපි විනාශ කරලා දානවා ළමයට. දැන් නියුරෝන් පාත් හදන එක තමයි අපි කරන්න ඕන ළමයන්. නියුරෝන් පාත් එකක් හදන්න. දැන් දවසකට එක පාත් එකක් ගන්න අපි හදන්න. ළමයන්. දැන් අපි කරන්නේ ඒක නෙමෙයි. දැන් වාහනයක අපි හිතමු ලොරියක ටොන් 5යි නම් අර යන්න පුළුවන්. ටොන් 10ක් දැම්මම මොකද වෙන්නේ? වාහනේ ලොරියට දැම්මොත්. අන්නේ ඇඩි නෑ ළමයන්. ඒ කියන්නේ එන්ජින් එක විනාශ වෙනවා, වාහනේ ඒතකොට ගියර් බොක්ස් එක විනාශ වෙනවා, ටයර් උපුරනවා, දුනුකොළ කැඩෙනවා. වාහනේ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ළමයටත් ඒක තමයි වෙන්නේ. ඒක නිසා ලෝකේ સિદ્ધාන්තයක් තියෙනවා ප්‍රෙෂර් එක ප්‍රෙෂර් කරපු ගමන් ප්‍රෙෂර් එක රිලීස් වෙනවා. ඕවල් ප්‍රෙෂර් එක රිලීස් කරන්න දෙන්නේ නැහැ ළමයා. තව එකක් ඔබනවා ඉන්නේ. එතකොට අර ගහට ගහක් අපි අඳුරේ තියනවා වගේ මොළයත් අඳුරේ තියන්න ඕන ටික වෙලාවක්. ඇස් දෙක වහලා. අන්න එතකොට තමයි ප්‍රෙෂර් එක එතකොට තමයි අර ගිය ටික ප්‍රමාණිකුල තැම්පත් වෙන්නේ නියුරෝන් පැටර්න් එක ඒ කියන්නේ නියුරෝන් පැටර්න් එක එය <clears throat> මොළයේ විසින් හදන්න අපි ඉගෙන ගන්නකොට ඒක වෙන්නේ නැහැ ඒක අපිට මතක අපි දැන් ඉගෙන ගන්නකොට අපිට කිසි දෙයක් මතක හිටින්නේ නැහැ මතක මතකේ ඉන්නේ ඊට පැය ගානකට පස්සේ තමයි ඒක සේව් වෙන්නේ රැන්ඩම් මෙමරි එකේ තමයි data ටික තියෙන්නේ. ටික ගිහිල්ලා hard එකේ තැම්පත් වෙන්නේ. ඒ කියන්නේ අපි <clears throat> මතකය කියලා කරන්නේ මතකේ දෙයක් මතක තියාගන්නවා කියලා කරන්නේ ඇත්තටම මතක තබා ගැනීම නෙමෙයි. ඔතන හැකියා ඔතන තියෙන අධ්‍යාපනයේ තියෙන මතක තබා ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දුන්න ඩේටා එක ආපහු ගන්න පුළුවන්ද කියන එකනේ. වැලියු එක තියෙන්නේ නැතන. මතකේ නෙමෙයි මතකේ ඇති වැඩක් නෑ අපිට. අපිට ආන්නේ මතකේ ආවර්ජනය කරනවා. ආවර්ජනය කරන්න බැරි මතකයක් වැඩක් නැහැනේ අපිට. තේරෙනවද කියන්නේ? එතකොට දැන් අපි දැන් භාවනා කරනකොට විවිධ දේවල් අපිට මතක් වෙනවා නේද? ඉස්කෝලේ දේවල් ඉගෙන ගන්න දේවල් එහෙම මතක් වෙන්නේ. එහෙම මතක් ඒ මතකෙන් ඇති වැඩක් නැහැ නේද? වැඩක් තියෙනවා. දැන් විභාගේ ලියලා ආවට පස්සේ මේකට උත්තර දෙන්න ඕනේ මෙහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි කිය. අර මහත්යර මතක් වුණේ සිද්ධිය. මේ කොටස ලියුන්නේ නැහැ කියලා. ඒතකොට මේ මතකෙන් වැඩක් නැහැ. කියන්නේ අවශ්‍ය මතකය කියලා අපි ගන්න ඇත්තරම අපේ මතක තබා ගත්තේ 10%ක් වගේ තමයි ඇත්තරම පාවිච්චි වෙන්නේ. ඒ පාවිච්චි වෙන ටික තමයි අපිට ආවර්ජනය කරන්න පුළුවන් තියෙන්නේ. ඒක නිසා ළමයට ඉගෙන ගන්නකොට ඒක අපි භාවිතයට ගන්නවද එදිනෙදා ජීවිතේ ඒක අපි රිසර්ච් කරනවද රිසර්ච් කරන්න නැති හින්දා තමයි ඩිමෙන්ෂියා ඇන්සයිටි එන්නේ මේ මේ ડિප්‍රෙෂන් ඇන්සයිටි එන්නේ. ඒක දැන් ත්‍රිපිටකේ තියෙනවා මේ. ડિප්‍රෙෂන් විදිය. ඉතින් ඒක නිසා අපි ළමයාට අර දත්ත ටික දීලා දිය දුන්නට පස්සේ අනිවාර්යයෙන්ම ගෙදරාවට පස්සේ ඉස්සෙල්ලම් කරන්න හරි <clears throat> වැඩ කරන්න හරි නෙමෙයි ළමයා විනාඩි 20ක් හොඳට ඩීප් ස්ලීප් එකකට යවන්න ඕනේ. ගැඹුරු නිින්දකට යවන්න. ගැඹුරු නිින්දකට යවුවට පස්සේ අර මතු පිට තියෙන මෙමරි එක හිස් වෙනවා. හිස් වෙලා ඒක ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ ඇතුළට ගිය ටික අපි යම් කිසි ප්‍රමාණයක් ඒ ඉගෙනගත්ත සිද්ධාන්ත වලට අනුව යම් කිසි ප්‍රමාණයක් ප්‍රායෝගිකව දෙයක් කරන්න. දැන් අපි උදාහරණයක් ගමද ළමයි කියන ගමන වැවක් ගැන වැවක් ගැන අපි ඉගෙන ගන්න. වැවේ ඩෑම් එක මෙහෙමයි. සොරවුව මෙහෙමයි කියලා ඉගෙන ගත්තා කියන්නකො. ඒතර ඒක මෙමරි එකටනේ යන්නේ. ඒක මතක තියාගන්න. ඒක අපි ඉගෙන ගත්ත සිද්ධාන්ත. ඒතර වැවක් අපි හදනකොට ඒ වැවේ උඩ ඉඳන් පල්ලෙහාට යනකොට තමයි ඩෑම් එක මේ ලොකු වෙන්නේ නේ. ඩෑම් එක යට ලොකුයිනේ උඩට යනකොට මෙහෙම ත්‍රිකෝණාකාරවනේ හැදෙන්නේ අපි. කුණිලයක් වගේ. එතකොට කොහොමද අපි ඕක මතක තියාගන්නේ? ඔක මතක තියාගන්න අපි කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඉස්කෝලේදී මම මම ගත්තරාද කිසිම දෙයක් කටපාඩම් කරන්න. කටපාඩම් හිටින්නේ නැහැ. මට අරම තරම මේ ත්‍රිපිටකයේ සූත්‍රයක් අම්මානේ. පිරිතක් අම්මතක හිටින්නේ. මම කරන්නේ ඒ කරපු එක ප්‍රායෝගිකව ඇවිල්ලා කරනවා. දැන් අපිට පුරන්න ළමෙක් වැවක් ගැන ඉගෙන ගත්තට පස්සේ වැව මැටි වලින් ඊළමයට හදන්න පුළුවන්. ඉගෙනගත්ත සිද්ධාන්තය අපි යාට මැටි ටිකක් දීලා කියනවා වැවේ ඩෑම් එක හදන්න. පොඩි දුරකට. වැවක් හදන්න බෑනේ ගෙදර. ඒතර ඩෑල්ලක අපි යාට ඒ දේ කරන්න කිව්වට පස්සේ යාට ඒක මතක හිටිනවා. ඒතර එතන ඒක කොහෙවත් නැහැ මේ කටපාඩම් කරන්න දෙයක් මොකක්වත් නැහැ. ඒතකොට එයා දන්න වැවේ ඩෑම් එක මෙන්න මේ විදිහට හැදෙන්නේ. වදාරන. එතකොට අර මොලේට ගිය මතකය ප්‍රායෝගිකව යෙදිලා තියෙනවා. ප්‍රායෝගිකව යෙදෙනකොට තමයි අර මතකයේ මොලේ තියෙන අනිත් නියුරෝන එක්ක කනෙක්ට් වෙන්නේ. නැත්තම් අර මෙමරි එක තියෙන එක නියුරෝන ඒරියා එක විතරයි. එතකොට අපිට කවදාවත් මේ මතකේ නැවත අපි ගන්න බෑ. විභාගයට ඇහුවොත් දල සටහනක් අඳින්න බැරි. අරස්කඩ. ඒතර දැන් මතක නැහැ. ඒබල මතක නැත්තේ ඒ ඒ මතකේ තවත් නියුරෝනත් එක්ක කනෙක්ට් වෙලා නැහැ. ඉන්ටර්කනෙක්ට් වෙලා නැහැ. ඒතකොට අනිත් නියුරෝනත් එක්ක ඉන්ටර්කනෙක්ට් වුණාට තමයි අපිට ටග් ගාලා දැන් සමහර දේවල් තියෙන අපිට අහපු ගමන් දැන් අපේ නම අහපු ගමන් අපිට ටග් ගාලා මතක් කරනවනේ. නේද? ඩෙන්ටි කාඩ් නම්බරේ අහුවා ටග් ගාලා මතක් කරනවා. මේ මොකද හේතුව? ඒක හැමතිස්සෙම අපි ලියලා දෙනවා. තැපල් කන්තෝරුවට ගියත් අපේ නම ලියනවා. හරිද? එයාට හැමතිස්සෙම අපෙන් අහන්නේ නම් ඒ අපේ නම තමයි අහන්නේ. එතකොට හැම අර නියුරෝන් කනෙක්ෂන් එක වැඩි එක. කොහෙන් ගියත් අපිට අර මෙමරි එක ලබා ගන්න පුළුවන්. ඒක නිසා මතකය කියන එක අපි භාවිතයට අරගෙන ඒක තව නියුරෝන පද්ධති කීපයක් එක්ක එකට අන්තර් සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕන. එහෙම ඇති කරගත්තට පස්සේ ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොටත් එහෙමනේ. ඉංග්‍රීසි කතා කරොත් නේ ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ. එරා නේද? ඉතින් ඒ සිද්ධාන්තය තමයි අපි හැම තිස්සෙම එකකට යොදන්නේ. දැන් ටියුෂන් පන්ති වලට ගියාම වෙන්නේ මොකද්ද? අර මතක කලාප තමයි අපි වැඩි කරන්නේ. ළමයි. ඒ මොකද ඉස්කෝලෙත් උගන්වනවා කොට ගිහිල්ලා ඒක මතම කලාපයක් විදිහට තැම්පත් වෙනවා. අයි ටියුෂන් ක්ලාස් එකට ගියාම ආයිත් ඒක අරගෙන ගිහිල්ලා තව තැනක ඒක තැම්පත් කරනවා. මතක කලාප ගොඩාක් හදනවා. හැබැයි ඒව අතර කිසි සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැත්තේ මොකද ඒක භාවිතා කරන්නේ? දැන් මම දන්නවා මෙතන ඉන්නවා ඉතිහාසයට සිංහල වලට ඕ ලෙවල් ටියුෂන් ක්ලාස් යවනවා. ළමයි බුද්ධ ආගමකට යනවා. ඇයි ඉන්නේ? දැන් අපි ටියුෂන් ක්ලාස් එකකට ගියේ ඉස්කෝලේ ඒක හරියට උගන්වන්න නැත්නම් විතරයි. එහෙම නැත්නම් පොතක් නැත්නම් කියවන්න. එහෙම නැතු කවදාවත් අපි ඉස්කෝලේ හොඳට උගන්වන විෂයයකට කවදාවත් ටියුෂන් ක්ලාස් යන්නේ නැහැ අවශ්‍යතාවය නැහැ. අනවශ්‍ය මුදල් නාස්ති කිරීමක් කාලය විනාශ කිරීමක්. සහ ඕ ලෙවල් ගත්තොත් එතර ගණන් ගන්න තරම් විභාගයක් නෙමෙයි උන්. අපි ඕ ලෙවල් කරන්නේ ඒ ලෙවල් කරන්නනේ. ඕ ලෙවල් කරලා කැම්පස් යන්න බෑනේ සමහර වෙන්නේ ඕ ලෙවල් කරලා කැම්පස් යන්නේ. ඉතින් ඒක වෙනම එකක්. එහෙම නැත්නම් ඔය ළමයි ඕල්රෙඩි ප්‍රෙෂර් කරන්න හොඳ නැහැ කිසිම වෙලාවක. දැන් මම 9 වසරේදී ගණන් මට ලකුණු 29 ගත්තා. අන්න ඒ වෙලාවේ මට ගහලා ගහලා ගෙදරින් දැම්මා හොඳ ටියුෂන් ගුරුවරයෙක්. ඊට පස්සේ 11 වසර වෙනකොට මම ගණන්වල D එකක් ගත්තා. 29 හිටපු. ඒක නිසා අපි දුර්වල තැනට තමයි ફોકસ කරන්නේ. පුළුවන් තැන් වල ફોકસ කරාට වැඩක් නැහැ. ඒ ફોકસ කරාට පස්සේ ළමයින ටයිම් එක නැති වෙනවා. ඒකට තමයි අර නියුරෝන විනාශ වෙන්න පටන් ගන්නවා. ළමයි තරහා ගන්නවා. දෙමව්පියොත් එක්ක රණ්ඩු වෙනවා. පොඩ්ඩ එහාම එකම කේන් තියනවා. එහෙනම් මොකද නියුරෝන් පැටර්න් නැහැනේ. පැටර්න් නැහැ තැන් තැන් වල කලාප තියෙන්නේ. මෙහෙම කරොත් මෙහෙම කරන්නේ. මෙහෙම කරොත් මෙහෙම කරන්නේ. දැන් කවුද අර ඉංග්ලන්ඩ් වල අර නෝනා ඉන්නවද? අර ළමයි ඇවිල්ලා කිව්වා කියන්නේ ගැහුවොත් එහෙම මේ නම්බරේට කතා කරන්න කියලා දුන්නේ. කොහෙද? ඉන්නවද? ඔස්ට්‍රේලියාවේ තියෙනවද? ළමයි ඇවිල්ලා කිව්වා මෙන්න අපේ ෆෝන් නම්බර එකක් දුන්නා අම්මා ගැහුවොත් කෝල් කරන්න. කෝල් කරන්න. එයා නැද්දද? ඉන්නවා ස්වාමීන් වහන්සේ. ආ ඉන්න ඉන්න. දැන් අන්න අන්න එහෙම ළමයි හැදෙන්නේ මොකද? එහෙම ළමයි හැදෙන්නේ මොකද? අර නිව්‍රෝන අතර ඉන්ටර් කනෙක්ෂන් එකක් හැදෙන්නේ නැහැ. නිව්‍රෝන කලාප. මේ දේ කරොත් මේකයි කරන්න ඕන කියලා එකක් යාන්ත්‍රික ළමයි ටිකක් බිහි වෙන්න අන්න එහෙම. ඒ මොකද අර එක තැනක තියෙන මෙමරි එකකින් එයාට ඇනලයිස් කරලා මේක මේකත් එක්ක සම්බන්ධයි මේක මේකත් එක්ක සම්බන්ධයි දෙමව්පිය නිසා තමයි අපි මේ දේවල් කරන්න කියලා එහෙම හිතා ගන්න බෑ. ඉතින් දෙමව්පියන්ගේ තියෙන වැදගත්කම හිතා ගන්න බෑ. මොකද ඒකට හේතුව අර අපි ටියුෂන් දීලා උගන්වලා උගන්වලා ළමයින් තුළ අර මෙමරි ඒරියා කියන එක මතක කලාප තමයි හදන්නේ. මතක කලාප හදලා වැඩක් නැහැ. කලාප හැදපු ගමන් වෙන්නේ කෘතිම ළමයි ටිකක් තමයි නේ රොබෝ. රොබෝලාගේ තින්නේ එහෙමයි. ඒවා තියෙන ඔක්කොම මේ දේ කරොත් මේක කරන්න. මෙහෙම කරොත් මෙහෙම කරන්න. අර ස්විච් එක ගැහුවොත් මේක. මේක වුණොත් මෙහෙම. එහෙම ළමයි හැදුවාම ඒ වගේ ළමයි තමයි හැදෙන්නේ. එහෙම නැතුව ළමයට මතකයේ දීලා ඒ දුන්න මතකෙන් වැඩක් අරගෙන ඒක Tamanට තියෙන ඒකේ තියෙන වැදගත්කම මොකද්ද? ලෝකෙට තියෙන වැදගත්කම මොකද්ද? වා මේ දේ ඉගෙන ගත්තාම Tamanට තියෙන වැදගත්කම මොකද්ද? ලෝකෙට තියෙන වැදගත්කම මොකද්ද? එන එක ළමයා දන්නවා. ළමයා දන්නේ නැහැ. දැන් අපි සිතියම් පොත උගන්වනකොට ඉතිහාසය උගන්වනකොට ඉතිහාස ඉගෙන ගැනීම වැදගත්කම ළමයට උගන්වන්නේ නැහැ. අපි රජබුරු ගැන මතක තියාගන්න ඇහෙන try එකක් දෙන ඉතිහාස වලට. එහෙම ඉන්නවද ඉතිහාසයේ? අටපාඩම් කරන දෙමව්පියෝ. රජවරුන්ගේ ලන් ලන් ලිස්ට් එක අරගෙන රජවරුන්ගේ විස්තර ටික දාලා A3 කොලයකට ඔය ටික ගත්තා නම් ඒ කොලේ ඔය මේ මේ මේ ඔය ඔය අර ගහලා තිබ්බන බීත්තියක බලපුවම පේනවා. ඒකේ වැදගත්ම රජවරු ටික තෝරගෙන ඒ ටික ඉගෙන ගන්න. ඉතින් වැදගත් රජ රජ කෙනෙක් ගැන ඉගෙන ගන්නකොට ඊට උඩින් රජා කවුද ඊට පල්ලෙහෙන් රජා කවුද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. පරාක්‍රම බාහු රජුගෙන් පස්සේ කවුද ඉන්නේ? එයා අරයා කරපු දේවල් මෙයා කරාද? අර අර පරාක්‍රම බාහු රජුරෝ හදපු තරම් වැව් ප්‍රමාණයක් ඇදුවද? නිස්සං කමල් රජුරෝද කවුද නැහැ දෙවෙනි ළඟට හින්නේ. ඇදුවද? අන්න එහෙම අපි ෆ්ලෝ chart එකක් හදාගත්තා නම් ඔය එකක්වත් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. අර මම මේ ඊයේ පෙරේද එක්කෙනෙකුට කියලා දුන්න ආවර්තිතාවක් වුණා. අටවසරේ තමයි. කවුරු ඉන්නවද ගංගානේ? ගංගානේ නැචේද? ඒ ළමයි ආවර්තිකාව වගු ඉගෙන ගන්න විදිහ සම්පූර්ණයෙන්ම වැරදි. අර මොකක් හරි කවියක් අටපාඩම් කරගෙන ඔය හිච්ච ලිටල් බේබි අර මොකක් හරි එන් තමයි පටන් ගන්න. එහෙම නැත්නම් hydrogen helium lithium beryllium boron carbon nitrogen oxygen fluorine neon කියලා අපිට එහෙම මතක තියාගන්න. ඒ දැන් මට දැනුත් පුළුවන් අවස්ථාවක. අපි කියන සෝඩියම් මූලද්‍රව්‍යයට එහා පැත්තේ ඉන්නේ ඔන්න මූලද්‍රව්‍ය කියලා හවත් එහෙම කියන්න බෑනේ. ওই විදිහට කියන්න පුළුවන්. සෝඩියම් උඩින් ඉන්නේ කවුද? ඒ බැරියම මේ යාන්ත්‍රිකව මතක තියාගෙන ඉන්නේ ඒක. සෝඩියම් එහා පැත්තේ ඉන්නේ මැග්නීසියම් මැග්නීසියම් යටින් ඉන්නේ කැල්සියම්. අන්න එහෙම මතක තියාගත්තට අන්න ඒ මතකෙන් තමයි අපිට වැඩක් ගන්න පුළුවන්. හැමදෙස්සෙම මතක තියාගෙන අපේ මෙමරි එකෙන් කිසි වැඩක් වෙලා නැහැ. රටර වැඩකුත් නැහැ, රෝකට් වැඩකුත් නැහැ. අන්තිමට නිකාර යාන්ත්‍රික ළමයි ටිකක් තමයි ගොඩ නැගෙන්නේ. ඒකයි මම කර එන්ටැන්ගල් මෙමරි. මතකේ තවත් එකකට ලින්ක් කරගන්නවා. ඒ ලින්ක් වෙන්න ළමයින්ට විවේකයේ අවශ්‍යයි. මතකේ භාවිතාවෙන්න අවශ්‍යයි. ගෙදර ඇවිල්ලා කරන්න ඕන අර මතකේ භාවිතාවයට ගන්නවා මිසක් ඉගෙනගත්ත ටික කටපාඩම් කරන්න නෙමෙයි. අපි ත්‍රිකෝණමිති ඉගෙන ගත්තට පස්සේ අපි ළමයෙකුට දෙන්න ඕන. ඒ ත්‍රිකෝණමිතින් ගහකෝ සමයිනේ. අපි කවදාත් ඒක කරන්නේ කවදාත් ඒක කරනවා. ලයිට් කනෝ කොසමයින්නේ කියලා දුන්නත් පුළුවන් තමයි. ත්‍රිකෝණමිති. ළමයෙකුට දැන් එවරස් කන්දේ උසම යන්නෙත් එහෙම එවරස් කන්දර නැගලා මේ ටේප් එකක් පල්ලෙහාට දාලා මේ මේ එවරස් කන්දව කිලෝමීටර 8යි මෙච්චරයි කියලා වෙන්නේ ත්‍රිකෝණමිතියෙන් මැන්නේ ඒක හරි සරල දෙයක් ඒක අන්න එහෙම ළමයින්ට ඒ ටික ඉගෙනුවා නම් තමයි ගණන් වලට හරි ආසයි මේ හැම ඕනම විෂයයක ඒවා සාමාන්‍ය වචන ඕඩෙවල් වල දැන් ගෙදර ටයිල් තියෙනවානේ ටයිල් කට තියෙනවා එතකොට ඒ ටයිල් කැට වලින් තමයි මේ හොයාගත්ත මොනවද පයිතගරස් ප්‍රමේය. දන්නවද? පයිතගරස් ප්‍රමේය හොයාගත්ත ඔය මේ පොළොවේ තියෙන ටයිල් කැට භාවිතා. ඒක ළමයින්ට පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙමයි හදිස්සියකට දිග මේ ත්‍රිකෝණයක දිග පළල අපි හොයාගන්න. මෙන්න මේකයි මේකේ තියෙන සම්බන්ධය කියලා ලස්සනට කොටු ටිකක් අරගෙන ඒක ළමයට පෙන්වන්න තියෙනවා. අන්න එතකොට තමයි මේ මතකයක භාවිතාවට ගෙන්නේ. එම් භාවිතාවක් නැති මතකයෙන් විභාගයට එන ප්‍රශ්නෙට උත්තර ලියන්න බෑ. මොකද විභාගයට එන්නේ අවදාත් හදපණිති ගානක්නේ. හදපු ගාන විභාගයට එන්නේ නෑනේ. මතකයේ තියාගෙන ළමයට හැමදේශයක්ම මතක තියාගෙන ඕවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ප්‍රශ්නේ නෙමෙයි විභාගයට. විභාගයට එන්නේ වෙනත් ප්‍රශ්න. සෛලයේ ව්‍යුහය හා කෘත්‍යය ඉගෙනගෙන ආපහු ව්‍යුහය යවුවට පස්සේ කෘත්‍යය ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ව්‍යුහය නම් අහන්න ව්‍යුහය ගැන ලියන්න. ඒතකොට සෛල පටලය ගැන ඉඳන් ලියන්න. සෛල පටලය මෙන්න මෙහෙමයි, ඉස්තර මෙහෙමයි. ඒක මැද නියෂ්කියක් තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා තියෙනවා, මිසසෝම තියෙනවා, සෛල ප්ලාස්මාව තියෙනවා කියන ලියන්න. සෛල සෛල පාඩමේ කෘත්‍යය ලියලා හරියන්නේ නැහැ. අන්න ඒවයි ළමයින්ට පුහුණු කරන්නේ. එතකොට දෙමෝපියන්ට පුළුවන් ප්‍රශ්න පත්‍ර පොත් අරගෙන මෙන්න මේ ප්‍රශ්නෙන් ආපු ප්‍රශ්න ටික මෙන්න මේ වගේ කර පෙළගස්ස ගන්න පුළුවන්. 1900 කියන්නේ 2000 ඉඳන් වගේ ගත්තාම ප්‍රශ්න පත්‍ර ටික මෙන්න මේ පාඩමේ මෙන්න මෙච්චර ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිල්ලා. දැන් මම ඔය විදර්ශනා මාර්ගයේ පොත ලියන්න ලිව්වෙත් එහෙමයි. මම ත්‍රිපිටකේ කියවලා ඒ මේ මාතෘකාවට අවශ්‍ය සූත්‍ර ටික වෙනම CR පොතක ලියලා දෙනවා. වෙනම CR පොතක් අරගෙන ඕකරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට අදාළ මේ පළවෙනි මේ කියන්නේ පාඩමට අදාළ ප්‍රශ්න කි මොන මොන අවුරුදු වලද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඒ අවුරුද්ද වෙන පාඩමේ නම දැම්ම අවුරුදු ටික ලියාගෙන ගියා. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර පොතේ අංක දැම්ම. එහෙමයි දැන් මම ත්‍රිපිටකේ වුණත් එහෙමයි. දැන් මෛත්‍රී භාවනාවට අදාළ මාතෘකාව මම ලියනවා. මේ මෛත්‍රී භාවනාවට අදාළ සියලුම සූත්‍ර ටික මම වෙනම CR පොතක ලියලා දෙනවා. ඒක කවදා හරි මෛත්‍රී භාවනාවට අදාළ මාතෘකාව මම දර්ශන මාර්ගයේ ලියාගෙන යනකොට මම දන්නවා මම ත්‍රිපිටකය කියවන්නේ. ඒතර මම බලන්නේ අර CR පොත. නැත්නම් මම ත්‍රිපිටකය කීපාරක් විතර කියවන්නද? ඒ කියන මාතෘකාව. 10 10 පාරක් විතර කියවන්නද? එකපාරක් කියවලා හරියට මෙන්න මේ කොටස අයත් වෙන මෙන්න මෙතෙන්. මෙන්න මේ කොටස අයත් වෙන මෙන්න මෙතෙන්. කියලා යම්කිසි ගොඩනැගීමක් කරාට පස්සේ ඒ තේරම එකට පෙළගැහෙනවා. මුළු සබ්ජෙක්ට් එක. ඒ පෙළ ගැස්සුවාට පස්සේ ඒ විෂය අවබෝධ වෙනවා. විෂය අවබෝධ වුණාට පස්සේ කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම විෂයක් කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විෂය අවබෝධ කරගත්තට පස්සේ අවි ගාත වගේ කටපාඩම් කරන්න ඕන. ඒ ඇරෙන අනිත් දේවල් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය ළමයින්ට උගන්වනවා කියලා තනිකර පට්ටපක් බොරුවක් ඔය කරන්නේ. මම අරගෙන අර සයන්ස් සබ්ජෙක්ට් එක මට දුන්නා මම ඕලෙවල් සයන්ස් එක මාස 3න් කරන ඔක්කොම. ඕක ඇත්තරම කරන්න මහලුකු දෙයක් නැහැ ගණන් ගණනුත් එහෙම. බුද්ධඝම ඇති දෙයක් නැත්තේම නෑ. මේ නිකන් මේ බොරුවට කාලය වැය කරන මේ ළමයි ඉස්කෝලේ තියාගෙන ටියුෂන් ක්ලාස් යනවා. පොඩිම බොහොම සිම්පල් ටිකක් තියෙනවා. අපි අපි ගන්න ඕන එක විෂයක් ගන්න. ඒ විෂයක තියෙන මොනවාද ප්‍රධාන මාතෘකා ටික අරගන්න. ප්‍රධාන මාතෘකා ටික අරගත්තා පස්සේ මේ මාතෘකාවට අදාළව ප්‍රශ්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා දැන් මේ ඉන්න අවුරුද්දේ නම් අවුරුදු 10ක් ආපස්සට බැලුවා නම් හරි. අපි කියවන්න ඕන ප්‍රශ්න පත්තර ටික. අභ්‍යාස කර අභ්‍යාස කරනවා නම් ඒ ටික බලන්න ඕන. ප්‍රශ්න නැහැ 1902 ඇවිල්ලා තියෙනවා 2001 ඇවිල්ලා නැහැ 2002 ඇවිල්ලා තියෙනවා. දරයි 2001 පොත අපි බලන්න ඕනේ ප්‍රශ්න පත්තර. ඉතින් අපි දන්නවනේ ටක් ගාලා මෙන්න මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික කියලා. දැන් ඕලෙවල් ගණන් වලට පළවෙනි පේපර් එකේ ප්‍රශ්න 28ක්ද විතර එනවා. මතක හිටින් දැන් වෙනස් වෙලක් දන්නේ. 28ක් තියෙනවා මාෂ. ඒ 28න් 26ක් මම හැදුවා පැය බාල. ආ පේපර් එකට පැයකින්. ඒක ඒක අපි ගණිතය කියන එක හරියට ඒක මේ දැන් ඔය 9 වස්තරදී ලකුණු 29ක් තිබ්බ ළමයන්. අවුරුදු දෙකෙන් පැය භාගෙන් දැන් O level science පේපර් එකේ ප්‍රශ්න 40න් 37ක් හරි මදි. 37ක් හරි 38ක් හරි මේ වැරදි වැරදුන දෙක සබ්ජෙක්ට් එක නැති දෙයක්. ඉබන්නම නැති දෙයක්. අයන කැටයන ඇනයන කියලා එකක් අපිට ගන්නලා තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නේ වැරදිලා තියෙනවා. ප්‍රශ්න දෙකක් කරනවා. ඉතින් ඒක නිසා අපි හරියට ඒ විෂය කියන්නේ ළමයට විෂය කියන එක ආසා හිතෙන්න ඕන. ඒ විෂයේ තියෙන වැදගත්කම ළමයාට කියලා දෙන්න. සයන්ස් කියන විෂයේ තියෙන වැදගත්. බුදුදහමේ තියෙන බුදුදහම කියන විෂයේ තියෙන වැදගත්කම. ඉතිහාසයේ තියෙන එකේ වැදගත්කම. එහෙම විෂයන් වල අපි වැදගත්කම කියලා දුන්නා නම් මේක ඉගෙන ගත්තාම තියෙන වැදගත්කම වෙන්න මේකයි කියලා ළමයට කියලා දෙන්න පුළුවන් නම් අයි පාඩම් කරන්න කියලා ළමයට කියන්න අවශ්‍යතාවයක් නැහැ. දුර්වල විෂයක් තියෙනවා නේද? ඒක වැඩිපුර දැන් මේ ළඟදී මට අර නෝන කෙනෙක් කෝ අනෝම නෝන එයාට ළමයට ගණන් බෑ කියන දෙක වසරේ ඉන්නේ ළමයා එතකොට මම කිව්වා අර අපේ ඩීකේ සචින් මහත්තයාගේ ළමයා අර දෙක වසරේදී ආව සිලෙක්ට් කරලා තියෙන අර මේ සයන්ස් නෙමෙයි මොකද්ද මේ ගණන් ඔලිම්පික් එක තියෙන්නේ පිටරට යන අර එක්සෑම් ඒකට ආව සිලෙක්ට් කරලා තියෙන ඒ කියන්නේ යට ගණන් වල ලකුණු 95ක් තියෙන. ඒ හදන ගණන් මට පෙන්නවා ඒ ගණන් අපිට සාමාන්‍යයෙන් මේ අපිට උනත් එකපාරට හදන්න බෑ ෂණිකව ප්‍රශ්නෙට උත්තරේ දී ගන්න පුළුවන් ඒ ළමයාට. ඒ දුව තේරිලා තියෙනවා මේ මේ මේ ඒ විභාග. ඒකේ ලංකාවෙම කීප දෙනෙක් තොරලා ආවද මැලේසියාවේ කොහෙද යනවා ඒකේ. ඔලිම්පික් එක තියෙන්නේ එහෙ. මැත්ස් වලට දෙක වසර. එතකොට එහෙම ළමයි කියනවා අර පොඩ්ඩක් මොන මොනම දෙයක්වත් බැරි ළමයි තියෙන්නේ ගණන් විශ්ේ. එතකොට අපි මොකද කරන්න ඕන? අර ළමයට ගණන් හදන්න අපි පුෂ් කරොත් තවත් අර ළමයට ගණන් ගණන් එපානේ. මොකද යාගේ මොළයේ ගණිතය කියන විෂය වැඩ කරන්නේ නැහැ. තේරෙන්නේ මම කියන්නේ. ගණිතය කියන විෂය වැඩ කරන්නේ නැහැ ළමයි. එතකොට අපි මොකද කරන්න ඕන? ගණිතය ළමයෙකුට කියලා දෙන්න ගණිතයේ තියෙන වටිනාකම වැදගත්කම අපි කියලා දෙන්නවා ළමයට. එක කියන එකේ වැදගත්කම ළමයෙකුට කියලා දෙන්න. දෙක කියන අගේ වැදගත්කම ළමයෙකුට කවදාවත් අවබෝධ වෙන්නේ නැත්තම් ඒ ළමයට ගණන් හදන්න බෑ. අතට තියාගන්න. ගොඩක් අයට ගණන් බැරි මොකද දැන් පොඩි කාලේ දැන් සමහරු ගණිතයට දක්ෂයි කියලා අපි කියන්නේ ඒ ගණිතයේ තියෙන වැලියු එක. දැන් පහෙන් පහෙන් දෙකක් අඩු කරාම 3යි කියලා. ඒ ළමයි තේරුම් ගන්න අර පහේ ඉලක්කමේ තියෙන පහේ තියෙන වැදගත්කම හින්දා. යාට අපි අපිට අපි අපි නිකන් පහ කියලා ඇඳට පහ කියන්නේ සිම්බල් එකක් විතරයි. මූලික ඒකකේ අපි එකයි කියලා ගත්තොත් එකේව පහක් පහේ ඉලක්කමේ තියෙනවා කියන එක ළමයා දැනගත්තොත් තමයි පහෙන් දෙකක් අඩු කරාම 3යි කියලා ළමයට හිතා ගන්න. ඒක සමහර ළමයි ඉන්නවා කුඩා කාලේ මෙයාට ශනිකව ඒක වැටහෙනවා. ගණිතයේ තියෙන බැලුව එක. සමහරුන්ට ඒක වැටහෙන්නේ. වැටහෙන්නේ නැතනකොට අපි ගහලා ගහලා පහෙන් දෙකක් ගියා තුනයි කියලා අරුට කඩපාඩම් කරනවා. හරිද? එතකොට මේ ළමයා කවදාවත් ගණිතයට අදක්ෂ ළමයෙක් බවට පත් වෙනවා. එතකොට ඒ ළමයා මතක තියාගෙන ඉන්නවා පහෙන් දෙකක් අඩු වුණාම තුනයි. අර ළමයා පහේ වටිනාකමෙන් දෙකක් අඩු වුණාම තුනයි කියලා ළමයා අර ළමයා මතක ගණන් පුළුවන්. එකයි පොඩි කාලෙම ගණිතයේ දක්ෂ සහ අදක්ෂ කියලා වර්ග දෙකකට බෙදෙන්නන්නේ. ඒක නිසා අපි ගණ ගණ කරාමුවක් අරගෙන ඇවිල්ලා අර බෝල වලින් මෙහෙම පෙන්වන්න ඕන. අර පහේ තියෙන වැදගත්කම බෝල පහක් පහ ඇතුලේ පහක් තියෙනවා කියන එක යට ඔලුවට දාන්න. පහෙන් දෙකක් අඩු වෙනවා කියලා කියන්නේ අර බෝල දෙකක් අඩු වුණාම 1 2 3 3යි ඉතුරු වෙන්නේ. මේ මැත්ස් වල තියෙන ගණිතයේ තියෙන මූලික સિદ્ધාන්තයේ තියෙන ඒ වැලියු එක. ඒ පහ වර්ග කරාම 25යි. 25 වැලියු එක ළමයා ඔලුවට යන්න ඕන. එතකො කොහමද මේ මේ මේ ගානක් හදාගන්නේ? වස්තරප්පා 25යි කියලා කටපාඩම් කරවල වැඩක් නෑ ළමයා. වස්තරප්පා 25 කියන 25 වැලියු එක. අපි මෙහෙම සමචතුරස් කොටුවක මෙහෙම පහේ ඉලක්කම් බෝල තියලා තියලා යාට 25 කියන එක පෙන්වන්න ඕන. පහේ පහක්, තේලි පහක් ගියාමයි මේ 25 හැදෙන්නේ. දෙවරක් දෙක හතරයි කියන කටපාඩම් කරලා හරියන්නේ නැහැ. ගණන් බැරි ළමයා කටපාඩම් කරනවා. ඉතින් එයාට ගණන් බෑ ගණිත විෂය බැරි වෙනවා. අසමත් පුද්ගලයන් බඩපත්. එයාට ගහලා ගහලා කොච්චර ගණන් ඉගෙනන්නත් බැහැ. දැන් 9 වසර 9 මම 9 වසර වෙනකන් අපිට බැරුණානේ. 9 වසරේ තමයි ඒ ඒ සර් අපිට පියන් සර් කියන සර් නිකිලා කියන විෂය අපිට උගන්වන්නේ. ධන පහයි ඍණ දෙකයි කියුවාම මොකක්ද ඒකේ වටිනාකම? ඒ දෙක එකතු කරාම ධන තුනයි. අන්නේ බැලු එක ඔලුවට යන්න ඕන. ධන පහේ ඍණ දෙක එකතු කරාම 7යි කියලා ගත්තොත් එහෙම එහෙම ගන්නේ අයියා. ඒ ඉන ඉලක්කම් වැරදි. එහෙනම් ඍණ 7යිද ධන 7යිද ධන 3යිද කියන එක ඔලුවට යන්නේ කොහොමද? ඒ ධන පහේ සහ ඍණ දෙකේ තියෙන වටිනාකම. ඒක ප්‍රස්ථාරක පෙන්වන්න ඍණාගේ බිඳුවේ ඉඳන් අඩු වර්ගයක තියෙන ඍණකින් එතකොට අපි එන්නේ ඍණ දෙකේ ඉඳන් එන්නේ ඍණ දෙකේ ඉඳන් එනකොට තව වැලු ධන දෙකක් අඩු වෙනවා ඒක මොකද ඍණ පැත්තේ ඉඳන් එන්න ඕන අදාගෙන ඍණ ඍණ දෙකේ ඉඳන් බිඳුවට එන්න ධන දෙකක් තව වැය කරන්න ඕන ධන දෙක පහින් දෙකක් විතර වැය කරාට පස්සේ තව ඉතුරු වෙන තුනයි දැන් ධන පහේ ඍණ දෙකයි එකතු වුණාම ධන තුනයි කියන එක ඔළුවට එන්න නැතිඳි තමයි. අපිට අන්න එක කියන්නේ අන්න එක කියනවට අවස්ථාව ගණන් හදන්න පුළුවන්. අන්න ඒකම දැන්. ඒක සමහර ළමයි ඉන්න පොඩි කාලේ මෙයාට තේරෙනවා. පොඩි ළමයින්ට ඒක තේරෙන්නේ නැහැ. අපාර පහ වසරට වෙනකොට පුළුවන් වෙන අය ඉන්න. ඒ පහයි ශිෂ්‍යයට පාස් වෙන්නේ ඒක. ඊළඟට ආයි පහයි ශිෂ්‍ය දැන් මට පහේ විභාගයට ලකුණු 85යි තියෙනවා. ඔන්න මතක තියාගන්න. අපේ පන්තියෙන් ළමයි 13 දෙනෙක් පාස් වුණා ශිෂ්‍යත්ව විභාග. ඒ කරාම වැඩිම ලකුණු ඊරේෂා කියලා ගෑල් ළමෙක් හිටියා ලකුණු 160ක්. මතක තියාගන්න එයා ඕ ලෙවල් ඒ ලෙවල් S3යි. හරිද? මම O level B A level B2යි C එකක් ගන්නකොට එයාට S3යි. එයා ගියේ මේ නර්සින් ගියේ e යන්න ඕනේ. දේවි බාලිකා ගිය ළමයි ලකුණ 160 මම ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 85 ගත්තා. අපේ බ්‍රේන් එක ඇත්තම වර්ධනය වෙන ගත 8 වසරේ. ඒ කියන්නේ ළමයෙක්ගේ මොළේ වර්ධනය වෙන අවස්ථා දෙකකදී. ඒ තමයි පහවසරදී අනිත් එක අටවසර. පහවසරදී අසාර්ථක වෙන ළමයා අටවසරදී සාර්ථක වෙනවා. මම වශයෙන්. ඒ මෙහෙම යන ළමයා එකපාරටම මෙහෙම උඩ යනවා. එයාගේ බ්‍රේන් එක. හැබැයි හරි මේ වෙනකන් හරි ගුරුවරයෙක් අර සිද්ධාන්ත ඔළුවට දාන්න පුළුවන් ගුරුවරයෙක්. හම්බ වුණා. ඔබට දාන්න පුළුවන්. ඒක නිසා අපි සිද්ධාන්ත ඉගෙන ගන්න ඕන. සිද්ධාන්ත ඔළුවට දාගන්න. සිද්ධාන්ත ඔළුවට දාලා පස්සේ මම කටපාඩම් කරන්න අවස්ථාවක් නැහැ. ඒතර හිතපු ගමන් ක්‍රියේටිව් විදියට හදලා උත්තරේ දෙන්න පුළුවන්. ඒක නිසා අර පාම් පූර්ණුවට අපි අර අපේ ගෙදර තිබ්බ පාම් පූර්ණුව. පාම් පූර්ණුවට පාන් තැටි දානවා වගේ දාලා දාලා තැඹුරාට පස්සේ ආපහු ගන්න එළියට. එහෙම ළමයිට උගන්වන්න බෑ. ආමාශයට කැම දානවා වගේ ළමයිට උගන්වන්න බෑ. ආමාශයට කොච්චර කැම දැම්මත් ඔබ දිරවනවා. නමුත් මොලේට එහෙම බෑ. මොලේ තියෙන පැටර්න් එකක් තියෙනවා. ඒ පැටර්න් එකට මැච් වුණොත් මතක හිටිනවා මැච් වෙන්නේ නැති දේවල් අමතක වෙලා යනවා. ඒ මැච් වුණ එක තමයි අපර අප ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අලුතෙන් පැටර්න් ක්‍රියේට් කරනවා. Brain pattern, neuron pattern create කරනවා. නියුරෝන් පැටර්න් ක්‍රියේට් කරන එක තමයි අධ්‍යාපනයේ තියෙන අධ්‍යාපනයෙන් කරන්නේ ඒක. දැන් හෝමෝ සේපියන් මානවයාගේ ඒක තමයි කරන්නේ. අර දඩයන් යුගයේ දඩයන් කර කර හිටියා එයාගේ ළමයින්ටත් උගන්වන දඩයන් කරන්නේ මෙහෙමයි ඊළඟට ගින්දර ඉපදවා ගන්න මෙහෙමයි ඇඳුම් මහ ගන්න මෙහෙමයි ගල් ගුහාවක් හදා ගන්න මෙහෙමයි ඕක තමයි අධ්‍යාපනය කියලා කියන්නේ දුන්නේ ඕක තමයි අපි අද තියෙන නූතන අධ්‍යාපන ක්‍රමයට ආවේ එතකොට අධ්‍යාපනය කියලා කියන්නේ මේ සර්වයිවල් එක මේ සමාජයේ ඊළඟ අපි අර රිලේ එකක් දුවන්නේ රිලේ එකක් දුවලා එක්කෙනෙක් දුවලා ඉවරනට බැටන් එක දෙනවා අනිත් එක්කනට කියලා එයා එයා දුවන්නේ නැහැ ඊට පස්සේ එයා දුවන එක නතර වෙනවා අධ්‍යාපනය කියන්නේ ඕක අපි කරන්නේ දැන් බැටන් එක දෙනවා කියලා කරන්නේ ළමයාගේ මොළේ සම්පූර්ණ විනාශ කරලා දාන ට්‍රේනින් ළමයට ගන්න බැරි බැටන් එකක් ගන්න බැරි වෙලාවක් අපි දෙනවා ඒක නිසා අපේ ළමයින්ගේ brain capacity එක අපි හරියට අඳුරගන්න. ඒක දැන් හොඳම උදාහරණයක් ගත්තොත් දැන් මම කමඨාන් දෙන්නේ ඔක්කොටමනේ. නවතේ භාවනා අධ්‍යක් කියන්නේ දෙන උපදේශ හරියට මතක තියාගෙන හරියට ඊළඟ භාවනා වාරයේදී ඒ උපදේශ හරියටම ක්‍රියාත්මක කරන්න කී දෙනාද 100කට දාද ඊයේ වෙනකොට ගෲප් එකේ 30000ක් ඉන්නවා. හරි. ඊයනකොට 30000 සම්පූර්ණ වෙලා තියෙනවා. පස් දෙනකොට බෑ දෙන උපදේශ හරියට තේරෙන්නේ. ඒක තමයි ස්වභාවය. ලෝකේ ස්වභාවය ඒක තමයි. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක බුදුහාමුදුරන්ටත් දැනෙනවා. බුදුහාමුදුරන්ට බෑ බෑ සමාජයක් හදන්න බෑ බුදු කෙනෙකුට. ඉන්න දක්ෂය ටිකට ඉස්සරහට එන්න අත දෙන එක විතරයි කරන්නේ. ඒක නිසා කොච්චර උපදෙස් දුන්නත් මේ මේ සම්මාදිට්ඨියක් ඇති කරගන්න මේ දේ දිනු කරගන්න මේම කරගන්න ඊදාද මාතෘකාව මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ දැන් මම නැත්නම් මොනාරි තියෙනවද අපේ නෑ වැඩ කරන පටන් ගමු නේද හරිද කුළුණුගේ ප්‍රශ්නේ ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ මට මම ඒ ස්වාමීන් වහන්සේ හවස්ලා එන නිසා ඒ වෙලාවට බුදිය ගත්තට කමක් නැහැ අනිවාර්යයෙන් ළමයා ඉස්කෝලේ ගිහිල්ලා ආවොත් අනිවාර්යයෙන්ම විනාඩි 20ක් අඩුම තරම් නිදා ගන්න ඕන ළමයි නිදා ගන්න කැමතිනේ අනිවාර්යෙන් ඒක අනිවාර්යෙන් කරා ඒ වෙලාවට ටීවී දාන්න යා මොනවද බලන්නේ ටීවී දාලා යා බලපුවා වෙන්නේ මොකද්ද ඔය කාටුන් අනම්මනම් ඕවා බලන්න යන්න එපා. කෙලින්ම දැන් ප්‍රධාන දේ තමයි ළමයි කාටුන් බලන්නේ. කාටුන් නෙවෙයි බලන්න ඕන. ඒ ළමයාට ඇක්ටිවිටිස් ක්‍රියාකාරකම් කරන්න දෙන්න. අතපය මෙහෙම කරලා දැන් අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ කරේ දැන් ඉස්කෝලේ ගිහිල්ලා වෙන අවතරම කදර එහාට රබර් රත්තක් තියෙනවා. රබර් රත්තර ගිහිල්ලා ඔට්ට බාලු කරනවා. ඔට්ට බාලු කරගෙන බට තුවක්කු හදනවා. හරිද? තුවක්කු අර මෙහෙම තියන්නේ අර මේ අර වතුරේ දාලා අර පොඟෝල ගන්න කඩදාසි වල. තවකට අර මේ මොනවද අර චූටි ගෙඩි වර්ගයක තියෙන කොහු ගෙඩි දාලා යන්න බෝල. ඒවා තමයි හදන්නේ. ඊළඟ කරත්ත හදනවා. මේ සෙරප්පු වල රවුම් කපලා බට දාලා මේ කරත්ත හදනවා. ඇටරේ වගේ හදනවා. සුරුට්ටු පෙට්ටි ගාගෙන ලෝකෙන යන වාහන. මේ වාහන සම්බන්ධව ලොකු දැනුමක් තියෙනවා. ඒ කියන්නේ මෙකැනිකල් නොලෙජ් එක හොඳට තියෙනවා. මෙකැනිකල් නොලෙජ් එක තමයි වැදගත්. මෙඩිකල් මෙකැනිකල් නොලෙජ් එක නැත්තම් ළමයෙකුට සේරම ෆේල්. රටේ ජනාධිපතිගෙන් ඉඳන් මෙකැනිකල් නොලෙජ් එක තියෙනවා. ඇමරිකාවේ සෙනෙට් සභාවේ ගාන බලන්න. ලෝකේ දියුණු රටවල ඒ හැමෝටම හොඳ මෙකැනිකල් ටෙක්නිකල් නොලෙජ් එකක් තියෙනවා. ඒක නැත්තම් ඉවරයි. මොනවත් කරගන්න බෑ. මොන මොන සබ්ජෙක්ට් එක දැනගත්තත් දන්නේ මෙකනිකල් නොලෙජ් එක තියෙනවා. මේව රෝද කරකැවෙන ඒවා වීල් දෙකක් එකට සම්බන්ධ වෙලා කරකැවෙන ඒවා මැග්නටික් ෆීල්ඩ් එක ඊළඟට කොයිල් එකකින් මෝටරයක් කරකැවෙන විදිහ ඊළඟට මේ අපි පටියක් අරගත්තොත් ඒ පටිය මෙහෙම නැවෙනකොට අපිට මෙහෙම නවන්න පුළුවන් පටිය අනිත් පැත්ත හැරුවම නවන්න බෑනේ. අඩිරුවක් අරගෙන බලන්නකො. අඩිරුවල මෙහෙම නවන්න පුළුවන්. අඩි රෝල මේ අතර ඇල්ලුවොත් නවන්න බෑ. නේද? එල්ලයි රින් එකේ අර ඇන්ගල් එක. ඉතින් ඕක ඔය ඔය ඔය විදියට තමයි ලෝකේ හැම එකක්ම ඩිසයින් කරලා දෙන්නේ. වාහනයක් වුණත් එහෙම. ඔය ගේජ් 16 ගේජ් 20 තහඩුවෙන් තමයි ඔය වාහනේ සම්පූර්ණයෙන්ම හදලා දෙන්නේ. ඒ අදාළ හැඩවලට නවන. ඒ හැම නොලෙජ් එකක් දැන් හිරමණි. පොල් ගානේ හිරමණි. ඒ හැම දෙයක්ම දැනගෙන තියෙනවා. නැත්තම් කවදාවත් මේ මේ ළඟදී වතුර පින්ටරේ යන්න ඒ කියන්නේ බටන් එක ගෙබුවාම වතුර එනවා අප බටන් එක ගෙබුවාම වතුර නතර වෙනවා බටන් එක ගෙබුවත් වතුර එනවා දිගට ඊට සෝක මම කෝල් කරලා යුනිලිවර් එකට කෝල් කරලා අරමිනියට වැ 3500ක් විතර යනවා මම්ම ගරවල බැරි නම් අතර අර මැග්නෙටික් ෆීල්ඩ් එකට අර යන ස්ටන් එකකට හිර වෙලා තියෙන. ඒතර ඔයිල් චුට්ටක් දාලා මේක කරාම මේක වැඩ කරා. සතයක්වත් ගියේ ඒක නිසා ඒ ඒ සබ්ජෙක්ට් එක සේරම දැනගන්නවා. පොඩි කාලේ හැමදේම මම කඩලා බලලා තියෙනවා. දැන් ඉස්සර මට ප්‍රශ්නයක් තමයි ස්පීඩ් මීටර එක. වාහනයක ස්පීඩ් මීටර එක අර කොයිල් එකෙන් තමයි අර මේ කේබල් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ රෝදෙට. මට ප්‍රශ්නයක් තිබ්බා අර කේබල් එක වේගෙන් කරකවන මීටරේ අරිට 60ට නතර වෙලා තියෙනවා. මෙකනිකලි සම්බන්ධ වෙලා තියෙන එකක් මෙහෙම නතර වෙලා තියෙන්න බෑනේ අර මේ ඔරලෝසුව වගේ මෙහෙම කටුව මෙහෙම යන්න බෑ දැන් මේ වීල් වලින් සම්බන්ධ වෙලා තියෙනවනේ දැන් ඉස්සරහ රෝදෙන් ත්‍රිවිල් එක ඉස්සරහ රෝදෙන් කේබල් එකක් ඇවිල්ලා වේගෙන් කරකවනවා දැන් මීටරේ 50ට යනවනම් වාහනේ 50 දී අර මීටරේ නතර වෙලා තියෙනවා 60ට ගියොත් තමයි 60ට වැඩි වෙන්නේ ස්පීඩ් මීටර එක අ ඒක කොහොමද 60 නතර වෙලා තියෙන්නේ ඉන්න ප්‍රශ්න තිබ්බා. ඉතින් අපි අර ගෙදර තිබ්බ අලුත්ම ස්පීඩ් මීටර එකක් දලවලා හඩලා බැලුවා. එයි මේක කොහොමද මේක වැඩ කරන්නේ? ඉතින් වැඩ කරාට පස්සේ මම දැනගත්තේ කටුවයි යට දෙකයි අතර මෙකැනිකලි සම්බන්ධයක් නැහැ. ඒක මැග්නටික් වලින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එක ප්ලේට් එකක් යකඩ එක ප්ලේට් එකක් පාන්දා අරක වේගෙන් කරකැවෙන්න හදනකොට අනිත් ප්ලේට් එකක් යන්න හදනවා. ඒක දුන්නකින් අත් අද කරන් ඉන්නේ. අර අර රෝද රෝදේ පැත්තෙන් එන ප්ලේට් එක වේගෙන් කරක යනකොට තමයි අරක චූට්ටක් උඩට ස්පීඩ් එක හරියට පෙන්වන්නේ ඒකේ. ඒ දුන්නේ ටෙන්ෂන් එකට එයා යන්නේ නැතුව අපි දැන් කඩදාසි කොලයකට කඩදාසි කොලයක් උඩ බ්ලේඩ් එකක් තියලා යටින් කාන්දමක් තියලා කාන්දම යනකොට යන්නේ බ්ලේඩ් එක මෙහෙම. ඉතින් අර කාන්දම වේගෙන් කරකවෙනවා. කරකවනකොට බ්ලේඩ් එකක් කරකවෙනවා. බ්ලේඩ් එක දුන්නකින් අතර කරන් ඉන්නේ. එහෙම නැත්නම් එයා ඒ දෙක අතර මෙකැනිකලි කියන්නේ වීල් වලින් ගියර් වීල් වලින් සම්බන්ධයක් නැහැ. ගියර් වීල් වලින් සම්බන්ධයක් තිබ්බනම් ඒක අතර වමන යන්න බෑ. එහෙම යන්න බෑ. මේක හොයාගත්තේ අර මීටරේ කඩලා දාන්න. ඒක ඒක වාහන වල ගැරේජ් වල ඉන්න බාසුන් නැලවත් ඒක දන්නේ නැහැ. මොකද කවදා මීටරයක් ගලවලා කඩලා එහෙම බලන්නේ නැහැ මොකද සීල් කරලා නැන්නේ. ඒකයි ළමයින්ට ඉගෙන ගන්න ඕනේ එහෙම. උගන්වන්න ඕනේ ඒ විදිහට. එහෙම ඉගෙනුවොත් අපිට ඕන දෙයක් බොහොම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. හැමදේම කඩලා බලලා මේක දැන් දැන් ෆෝන් අනම් මනන්න කඩලා වැඩක් නැහැ. දැන් තියෙන ඩිජිටල් උපකරණ කැඩුවට නම් මොනවත් හොයාගන්න බෑ. පරණ ඔය ඇනලොග් උපකරණ. මෙකැනිකල් උපකරණ කඩලා ඒව පෙන්වන්න ඕන ළමයි. ෆෝන් එකක් අරලා බැලුවට ඉගෙන ගන්න මොන අධ්‍යයනයක් නෑ ඒ ගෙනින් ඉගෙන ගන්න බෑ ඒක බොරු වැඩ. ඔය පරණ යකඩ කෑලි ඒව ගණන්ලා දෙන්න ඕන. අන්න එතකොට හොඳ මෙකැනිකල් නොලෙජ් එකක් එනවා. හැම හැම කෙනෙකුටම මේක දෙන්න ඕන. ඒක දුන්නාට පස්සේ ඒක ඔළුවට දාගත්ත පස්සේ ඕඩ් එකක් කරන්න. ගෙදර පුටුවක් කැඩුනොත් හදාගන්න පුළුවන්. වාදනයක් කැඩුනොත් ගෙදර මොන හරි දෙයක් මේ වුණොත් හදාගන්න පුළුවන්. පුළුවන්කම දෙන්න. තේරෙනවා. දැන් අපි අද වැඩසටහන පටන් ගමු. සියලුම දෙනාම මයික්‍රොෆෝන් ඔන් කරගෙන එහෙමනම් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු Namo tassa bhagavato arahato sama sambuddhassa. Namo tassa bhagavato arahato sama sambuddhassa. Namo tassa bhagavato arahato sama sambuddhassa. Buddhang saranang gacchami Budang saranang gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sanggam saranang gacchami. Sanggam saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranam gacchami. Dutiampi dhammang saranam gacchami. Dutiyampi Sanggang saranam gacchami. Dutiampi buddhang saranam gacchami. Dutiampi buddhang saranam gacchami. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පොන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාපාන සමාධියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි मुसावादा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरा मेरे मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादयामि තිචරණේක සද්දින් නිත්ත පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්තා අප්පමාදේන සම්පාදේත නමං හොඳයි අපි අද දින ඉරු දින සමූහ භාවනා වැඩසටහන ආරම්භ කරන්නයි අපි දැන් කාල වේලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන්ම අද මෙතෙන්දී සඳහන් කරන්න ඕන අද මේ වැඩසටහනට ආපු කෙනෙක් ඉන්නවද? යෝගාවචරය. අලුතෙන්ම ආපු කෙනෙක් ඉන්නවද? ගොඩක් ඉන්න 55ක් ඉන්නවා. එහෙසම්. අද දාවේ මුලින්ම. වැඩසටහන. මූලික භාවනා උපදෙස් ලැබිලා තියෙනවද? මම සිල් ගන්නකොට පන්සලට එනවා. ඒකෙන් ගන්න උපදෙස් ටික තියෙනවා සාමාන්‍යයෙන්. නෑ අපේ මේ group එකේ දෙන මූලික උපදෙස් ටික ලැබිලා තියෙනවද? ලිපියේ කියවලා තියෙනවද? group එකට සම්බන්ධ වෙලා ඉන්නවා මම ඒ ටික කියවලා තියෙනවා සාමාන්‍යයෙන්. ආ හොඳයි. කමෙන්ට්ස් දාන්න. ආ වෙන කවුරුවත් නැහැ නේද ඔක්කොම පරණයි නේද අලුතෙන් ආපේ කවුරුත් නැහැ නේද අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අලුතෙන් අද ආවේ අද සම්බන්ධ එතකොට මේ මූලික උපදේශ ලැබිලා තියෙනවද ලිපියේ නැහැ ස්වාමීන් වහන්සේ මොනවත් නැහැ නැහැ ස්වාමීන් වහන්සේ හොඳයි දැන් එතකොට අපි මේ වැඩසටහනේ මූලික අරමුණ තමයි සාමූහිකව කරන භාවනාවක් වශයෙන් තමන්ගේ යෝගාචරින්ගේ භාවනාව දියුණු කර ගැනීම විශේෂයෙන් විදර්ශනා භාවනාවට අනුග්‍රහයක් වශයෙන් අනිත් කාරණේ තමයි භාවනා යෝගාචරින්ට අවශ්‍ය කරන්නේ මූලික ගැටලු භාවනා උපදේශ තමන්ගේ භාවනා අධ්‍යක්ීම් ඉදිරිපත් කරලා අවශ්‍ය උපදේශ ටික ලබා ගන්න. ඊට අමතරව බාහිර මාතෘකා ඒ අදාළ දිනේට අදාළව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මූලික වශයෙන් අපි මේ වැඩසටහන ආරම්භ කරන්නේ සමූහ භාවනාව පටන් ගැනීම තුළින්. එතකොට භාවනාවක් කරන යෝගාවචරයේ හැටියට මුලින්ම දැනගන්න ඕන පළපුරුදු භාවනා යෝගාවචරයේ වශයෙන් භාවනාවට මුලින්ම අවශ්‍ය කරන්නේ පරිසරය සහ මේ භාවනා ආසනය. තමන්ගේ භාවනා කරන ඉරියව්. මොකද සමහරව ඉන්නවා භාවනා කරනවා තාම භාවනා ඉරියව්වවත් හරියට දන්නේ නැහැ. ඒතර යෝගාවචරයේ Tamanට සුදුසු භාවනා ඉරියව් Taman කොයි විදිහට භාවනා කරන්න ඕන කියලා ඉරියව්ව දැනගන්නේ Taman පුළුවන් විවිධ ඉරියව් තමට අත්දා බලලා වැඩිම කාලයක් Tamanට ඉන්න පුළුවන් ඉරියව්. දැන් සමහරව ඉන්නවා පරියන්කේ. එරිමිනිය ගොතාගෙන සමහරුන් ඉන්නවා සමහරුන්ට පුටුවේ වාඩි වෙලා ඉන්න පුළුවන් එරමිනිය ගොතාගෙන ඉන්න ඇයි සමහරකට පුටුවේ භාවනා කරන්න අමාරු. සමහරවිට එරමිනිය ගොතාගෙන ඉන්නකොට ගොඩක් වේදනාවක්. කායික වේදනාවක් එනවා. ඒක බොහොම නොසන්සුන් ඉරියව්වක් බවට පත් වෙනවා. වැඩි වෙලාවක් ඉන්න බැරි භාවනාවක් බවට පත් වෙනවා. භාවනා ඉරියව්වක් බවට පත් වෙනවා. ඒ වගේ අය බොහොම දුක් විඳගෙන පරයන්කේ භාවනා කරන්න අවශ්‍ය නැහැ. Tamanට සුසු විදියට උටෝප වාඩිලා එහෙම නැත්නම් ඇඳේ වාඩි වෙලා කකුල් දෙක බිමට දාගෙන තමන්ට භාවනාවක් කරගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම තමයි අපි තමන්ට සුදුසු ගැළපෙන ඉරියව්ව තෝරා ගැනීම සිදු කරන්නේ. නමුත් බුද්ධ දේශනාවට අනුව ගත්තොත් උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා පලක් බඳගෙන කාය ඍජුව තියාගෙන කරයි භාවනා කරන්න කියලා තියෙනවා. ඉතින් තමන් නිරෝගී පුද්ගලයෙක් නම් තමන්ට පුළුවන් උඩුකය ඍජුව තියාගෙන වාඩි වෙලා තමන්ට භාවනා කරන්න. පුටුවක වාඩි ගත්තත් උජුම් කායෙන් තමයි. කය ඍජුව තියාගෙන අංශ කණුවට කය තියාගන්න පුළුවන්. ඍජුව තබාගෙන භාවනා කළ යුතුයි. ඒක තමයි භාවනා කරන කෙනාට සුදුසු විශේෂයෙන් ආනාපාන සතිය වගේ භාවනා කරනවා නම් කය ඍජුව තියාගන්න අවශ්‍යයි. නමුත් රෝගී පුද්ගලයෙකුට ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒකයි අර රාහුලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන්නේ රාහුලයේ අන්ති අවසාන හුස්ම. දැනගෙන තමයි යෝගාවතරය පිරුණුවම් පාන්නේ එහෙම නැත්නම් අපවත් වෙන්නේ එහෙම නැත්නම් මරණයටපත් වෙන්නේ. ඒතර අවසාන හුස්මත් දැනගෙන මරණයටපත් වෙනවා නම් එතකොට අවසාන හුස්ම හිලන්නේ කයරි ජීවිතය වෙන්නේ නෙමෙයි. දැන් රෝහලකට රෝහලක ගිය රෝහලක ඉන්න කෙනෙකුට රෝහලක මියදෙන පුද්ගල දැන් මෙතන ඉන්න ගොඩක් දෙනකොට රෝහලේක තමයි මියන්නේ වෙන්නේ රෝහලක මියනකොට කය ඍජුව තියාගෙන මැරෙන්න දෙන්නේ නැහැ කොහොමද එතකොට ඇඳේ හාන්සියලා තමයි මැරෙන්න වෙන්නේ මේ මෙතන ඉන්න ගොඩක් දෙනකොට පාර යනකොට heart attack එකක් ඇදලා මැරුණොත් ඇරෙන්නේ ඉතින් ගොඩක් දෙනකොට ඇඳේ වැතිරිලා තමයි මරණයටපත් වෙන්න වෙන්නේ. ඒකන අවසාන හුස්ම අපිට දකින්න වෙන්නේ ඇඳේ වැතිරිලා. ඒක නිසා නිරෝගී පුද්ගලෙක් කය ඍජුව තියාගෙන භාවනා කරත් රෝගී කෙනෙකුට අවශ්‍ය නම් ඇඳේ වැතිරලා ඉන්න පුළුවන්. ඒ වගේම රෝගී නිරෝගී පුද්ගලෙක් රාත්‍රී කාලේ නිින්දට යනකොට වුණත් ඒ නිදි සායනය තුළ ඒ කියන්නේ අපි නිදා ගන්න ඉරියව්ව තුළ සතර ඉරියව්වෙන් එකක් තමයි නිදා ගන්න ඉරියව්ව. එතකොට ඒ ඉරියව්ව තුළ ඉන්නකොට අපිට අපේ හදවත ඉහළට සිටිනසේ සිංහ සෙයියා අපිට නින්දට යන්න පුළුවන් නින්දට යනකොට අපිට තමන්ගේ භාවනා කර්මස්ථානය මොකද්ද කියන එක හරියට වටහාගෙන ආනාපානෙ හෝ පිම්බීමේ කිරීම හෝ කිසියම් හෝ කර්මස්ථානයක සිය පවත්වාගෙන තමන්ට නින්දට යන්න පුළුවන්. ඒකෝර නින්දට යනකොට අපි කරුණු දෙකක් සලකන්න ඕන යෝගාචරයේ. එකක් තමයි නිදා ගැනීමේදී තමන් භාවනා අරමුණට සිහිය පවත්නවද නැද්ද කියන එක. ඒක එකක් දැනගන්නවා. අනිත් එක තමයි උත්තාන සංඥාව තියෙනවා. උත්තාන සංඥාව කියන්නේ නැවත අවදීීමේ සංඥාව. ඉතින් දැන් ගොඩක් වෙලාට උත්තාන සංඥාවේ කටයුතු කරන්නේ ඉලාම්ම. ඉලාම්ම එකෙන් තමයි නැවත උත්තානේ වෙන්න ඕන. මම දැන් නැගිටපන් කියලා ඉලාම්ම එක වදිනවා. ඉතින් මේ දෙකම යෝගාචරය කරන්න ඕන. තමයි උත්තාන සංඥාවක් නැත්තම් හරියටම හවස පාන්දර 4ට අවදි වෙනවා කියලා හිතාගෙන හරියටම නිදාගත්තොත් පාන්දර 4ට අපේ බ්‍රේන් එකෙන් අපි අවදි කරනවා. එහෙම අවදි කරන්න අර මම අර කලින් කිව්ව අර ගණිතමය වැලියු එක ඒ ගණිතමය වැලියු එක මොලේ තියෙනවා. එහෙනම් අපේ මොලේ හරියටම දන්නවනම් රාත්‍රී 10 කියන්නේ මෙන්න මේක. අපි රාත්‍රී 10ට නිදා ගන්නවා නම් නිදා ගන්න වෙලාවට අපි වෙලා බලන්න ඕන හරියට. මේ තමයි රෑ 10යි කියලා කියන්නේ මෙන්න මේ. අන්න එතකොට මොලේට හරියටම අර ක්ලොක් එකේ අපේ අපේ තියෙන ඔරලෝසුව ඔරලෝසුවේ වෙලාව සහ ඒ බ්‍රේන් එකේ තියෙන බයොලොජිකල් ක්ලොක් එකයි දෙක එකට මැච් කරගන්න. මැච් කරගත්තට පස්සේ අපි හතරට හතර කියනකොට එයා හරියටම 10 11 12 1 2 3 4 කියන වැලියු එක එයා හරියටම අරගන්න. අපි ඒක හරියට මේක පුහුණු කරලා දුන්නොත් එලාම් එකක් නැතුව හරියටම අපිට ඕන වෙලාවට අපිට අදින්න පුළුවන්. අන්න ඒක පුහුණු වුණාට පස්සේ අපි ඒකට කියන උත්තාන සංඥාව කියලා. අපිට අවශ්‍ය උත්තාන සංඥාව. කියන්නේ අපිට අවශ්‍ය වෙලාවෙන් අපිට අවදි වෙන්න පුළුවන් එලාම් එකක් නැහැ. සාමාන්‍යයෙන් මට ඔරලෝසු බලන්න නැතුව වෙලාව ගන්න පුළුවන්. ගොඩක් දෙනා. අපර හරියටම මිනිත්තුවටම කියන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඒ මොකද අර ඒක 아무තෝ ආශ්චර්යමත් දෙයක් නෙවෙයි මගේ. ඒ දවස හරියටම කියන්නේ වෙලාව කියන එක හරියටම ඔළුවේ ක්‍රියාත්මක වෙනවා ගැළුවේ. මෙතන නම් තව යම් කිසි වෙලාවක් ගියේ ගම වෙලාව වෙන්න මේ එළිය බැලුවහම වෙලාව ගන්න පුළුවන්. මේ බැලුව එක ඔළුවට දාගන්න. දැන් මාර ගණිතය ගැන කියනකොටත් එහෙම. ඒ ඉලක්කමේ වටිනාකම අපි ඔළුවට දාගත්ත ළමයි ළමයිකට ඒක කියලා දුන්නා. එතකොට ඒ ළමයට ගණිතය ඉතාම ශීඝ්‍රයෙන් හදන්න පුළුවන් ළමෙක් බවට පත් වෙනවා. ඒක කුඩා කාලේ ළමයින්ට ඒක හැකියාව වෙනවා. එතකොට අපි කියන මෙයා මෙයා මේ ළමයා පොඩි කාලෙම ගණිතයට දක්ෂ. එහෙම එකක් නැහැ. ඒක බොරු කතාවක්. ගණිතයට දක්ෂයි කියන එකේ අර්ථය තමයි ගණිතයේ තියෙන වැලියු එක යාට එයා ගොළුට ගිහිල්ලා තියෙනවා. සමහරවිට එක වසරදි වෙනවා. සමහරවිට දෙක වසරදි වෙනවා. සමහරුන්ට ඒ කියන පහ වසරත් පහු වෙන්න ඕන. ශිෂ්‍යත්වෙ ලිව්වට පස්සේ තමයි ගණිතය කියන වැලුව එක එන්නේ. ඒක නිසා අපි හැම දෙයකම හරියට ඒ දේවල් වෙන විදිය. දැන් දෙමව්පිය වශයෙන් අපි දැනගන්න ඕන ඒ ගණිතයේ තියෙන වැලුව එක දැන් මේ වෙන විට තමන්ගේ ළමයාගේ ඔළුවට ගිහිල්ලාද තියෙන්නේ නැද්ද කියලා. දෙමව්පිය වශයෙන් ඒක දන්නේ නැත්තම් ඒක අසාර්ථක වෙන්නේ ළමයා. මගේ අධ්‍යාපනය තමයි තාම ඒක නිසා යෝගාවචරය මේ උත්තාන සංඥාව කියන එක හරියට දරගන්න ඕන මොකද පාන්දර භාවනාව කියන එක ඉතාමත් අද මොකද පාන්දර භාවනා කිරීමේ තියෙන වැදගත්කම තමයි බාහිර ශබ්ද ප්‍රශ්න තියෙනවා නම් මේ ටික එන්නේ නැහැ අනිත් එක තමයි හිත බොහොම निराවුල් හිතක් හැබැයි උදේට හිත නිරවුල් වෙන්නේ නිරවුල් හිතකින් නිින්ද ගියොත් තමයි. දාගත්තොත් අපි රැයට ප්‍රශ්නයක් ගැන හිත හිත නිින්දට ගියොත් ඒ ප්‍රශ්නෙන් තමයි අවදි වෙන්නේ. මේ දවස්වල අපේ හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක හිත හිත නිින්දට ගියොත් අවදි වෙනකොටත් අර නතර කරපු දැනි මතක්. මොකද අපි කවුරුවත් අපි දන්නේ නේද? අපිට කාටවත් නිින්ද යන මොහොත අත්දැකලා තියෙනවද? නිින්ද යන මොහොත. ඔන්න දැන් මෙතන මෙහෙට නිදි නිදි. දැනගන්න පුළුවන්. කාටවත් ඒක දැනගන්න බෑ කොයිලා අපිට නිින්ද යනවද කියලා. මම මට අවස්ථා දෙකකදී ලැබිලා තියෙනවා. නිින්ද යන මොහොත හරියටම දැකලා තියෙනවා. පාටම ඕ ගාලා සද්දයක් ඇවිල්ලා කන් දෙකෙන් එන සවුන්ඩ් එක ඔෆ් කරගන්න. ඔෆ් වෙනවා. මොකද කනෙන් ශබ්දේ බ්‍රේන් එකට එනකම් හිතට ඒක එනකම් ඒක නිින්දක් නෙමෙයි. බාහිර ශබ්ද එනවා නම් නිින්දක් නෑ නේද? යම් කිසි වෙලාවක් එනවා පොඩි නිකන් නිකන් අර සුළුසුරකක් වගේ නිකන් ඕං අර ශබ්ද ඒක ඒක හොයන්න බෑ ඒක ශනිකව වෙනවා ඒක. ඒක පුද්ගලයාට ඒක මම දෙපාරක් අත්දැකලා තිනවා. ඒක අනිවාර්යයෙන්ම ඒක වෙලා තමයි ඉතින් පස්ස තමයි නිින්ද පටන් ගන්නේ. මූලික නිින්ද. ඊට පස්සේ ගැඹුරු නිින්දට යන්න තව විනාඩි ගාණක් යනවා. REM ස්ලීප් එකට එන්න. ඊට පස්සේ අවදි වෙනකොට අවදි වෙච්ච ගමන්ම බ්‍රේන් එක මොකද්ද බලන්නේ? දන්නවද මුලින් පන්ති මුලින් බලන්නේ කියලා අවදි වෙච්චම. පළවෙනි අරමුණ මොකන්ද? ඉන්න තැන. my location එක නෑ බලන්නේ. ඊට පස් ඒක අඳුරගත්ත පස්සම ඇන්ඩින් මේ පැත්තෙන් බහිනවද මේ පැත්තෙන් බහිනවද කියලා ඩිසිෂන් එක ගන්න ඒක අපිට තන මාරු වෙච්ච ගමන් අපි යන්න <laughs> මොළේට ඒක හිතා ගන්න කරනවා පිටිය පැත්තෙන් තමයි අපි ඒක වෙලා ඒක වුණ කෙනෙකුට නේ ට්‍රිප් එහෙම ගියා වෙලා නැද්ද ඒක පාටම මොකද ඒකට හේතුව මම දැන් ඉන්නේ මෙතන කියන එක ගන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න යනවා. මේ මිත්‍රක සමහර වෙලාවට මොලේ සම්පූර්ණයෙන්ම එතෙන්දී අවුල් වෙන්නත් පුළුවන්. සමහර නිින්දෙන් අවදි වෙන වෙලාව ඒක අවුල් වෙච්ච ගමන් සමහර මානසික ප්‍රශ්නයකට උනත් එන්න පුළුවන්. මොකද ඒක එතනින් තමයි පටන් ගන්න බ්‍රේන් එක කැල්කියුලේට් කරන්න පටන් ගන්න එතන. නේද? my location මම දැන් මෙතන ඉන්නේ කියන තැන. එතනින් තමයි ඊට පස්සේ තමයි බ්‍රේන් එකට තේරුම් ගන්න ආ මෙහෙමයි ඊයේ මෙහෙමයි මෙහෙමයි දැන් මම මෙතන ඉන්නේ මේ දේවල් දැන් උදේ නැගිටලා කරන්න ඕන කියන එක ඒ ටික පටන් ගන්න අර ඉන්න තැන. ඒක තමයි පළවෙනි අරමුණ. මොලේට. හිතට යන පළවෙනි අරමුණ තමයි මම දැන් ඉන්නේ මෙන්න මෙතන. මොකද නැත්තම් එකපාරටම අවදි වෙච්ච ගමන් අර කම්පියුටර් එකක් ඔන් වෙච්ච ගමන් හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ. ඒකයි සමහර වෙලාවට එන්නේ නැගිට ගාවම අර දැකලා තියෙනනේ සමහර. නැගිට ගාම වටපිට බලනවා මොකද්ද වෙන්නේ කියලා. මේ මේ මොකද අර මෙලෝ 100කින් නෙමෙයි නිදාගන්න. ඒක එකක්. එකපාරටම ගැස්සිලා අවදි වෙනවා. ඒ අවදි තමන් දෙයට නැගිටින විදිහෙන් තමන් ජීවත් වෙන විදිය හරියට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා උත්තාන සංඥාව හරියට තියාගෙන අපි නිින්දට ගියොත් ඒ වෙලාවට හරියට අවදි වෙන්න පුළුවන්. ඒක නබේ මාතෘකාවනේ. එතකොට දැන් Tamanට මූලික වශයෙන් දැන් කරන්න තියෙන්නේ Taman සුදුසු ඉරියව්ව. මේ වෙලාවේ සුදුසු ඉරියව්ව තෝරගෙන Taman දැන් ඉන්නේ පුටුව වාඩි වෙලා නම් මේ වෙලාවේ දැන් පරියන්කයට යන්න විදියක් නැති නිසා වැඩසටහනේ අපි ඉන්න නිසා Tamanට පුළුවන් Taman ඉන්න පුටුවේ භාවනා කරන්න. ඒතර පුටුවේ භාවනා කරනකොට තියෙන වැදගත්කම තමයි අපිට බස් එකේ යනකොට කාර් එකේ යනකොට ඊළඟට බස් හෝල්ට් එකේ ඉන්නකොට කෝචි ස්ටේෂන් එකේ ඉන්නකොට නේද වෙලාවටම කෝච්චි යනවා ලංකාවේ යන භාවනා කරන්නේ හරි ලේසියි පැය ගන්න භාවනා කරද්දී කෝච්චි යනවා ඒ වගේ වෙලාවක පුටුවක වාඩි වෙලා තමන්ගේ ප්‍රධාන භාවනා කර්මස්ථාන නිහිත යොදා ගන්න කියන වැදගත්කම තමයි ඒක නිසා හැමදෙසෙම පරියන්කෙම ඉන්න අවශ්‍ය නැහැ පුටුවක ඇඳක කකුල් දෙක බිමට දාලා වාඩි වෙලා භාවනා කිරීමේ පුහුණුවත් යෝගාචරයට අවශ්‍යයි. ඉතින් එහෙම ඉන්නකොට අපිට මුලින්ම අපිට බලන්න පුළුවන් S2 වහගෙන සමබරව තමන් වාඩි වෙලා ඉන්නවා කියන එක මූලික වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. තව සමබරව වාඩි වෙලා නැත්නම් මේ සමබරතාවය හදාගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් දැන් මම මෙහෙම ඉන්නවා මෙහෙම පොඩ්ඩක් මේ වෙලා දැකලා ඇති ඒ අසම්බරතාවයක් තියෙනවා ඒක හදාගන්න. මොකද ඉන්න ඉරියව්ව මේ අසම්බරතාවයේ බාර මැදිදී අපිට හදන්න බෑ. මුලින් ඒක බලන්න. මේ බැලුවට පස්සේ ඊළඟට S2 වහලන්න ඕන. දැන් S2 තමයි අපිට වැඩිපුර අරමුණු වෙන්නේ. අපේ හිත වැඩිපුර විසිරෙන්නේ අන් දෙකෙන් එන ශබ්ද වලට වඩා S2 ගෙන් එන අරමුණු. ඒ නිසා අපි S2 ඔෆ් කරගන්න ඕන. වහ ගන්න ඕන. S2 වහගත්තට පස්සේ තමන්ට හිතන්න දෙන එකම දේ. මෙන්න මේක යෝගාචරය හොඳට මතක තියා ගන්න ඕන. ඔය භාවනා කරන කයිවර ගහන ඔක්කොටම කරන ආරම්භ. භාවනාවට ਬਾඩි වුණාට පස්සේ හිතෙන දේවල් නෙමෙයි. භාවනාවට වාඩි වෙලා හිතන දේවල් ඔස්සේ ගියොත් හිත වීඩියෝ වලට තමයි යන්නේ. ඒක අමතක වෙනවා නම් ලියා පොතක හරි ලියාගෙන තියාගන්න. භාවනාවට වාඩි වෙලා සිටිය යුතු දේ. හිතන්න ඕන දේ. අයි හිත යොදවන්න ඕන. අන්න එතකොට භාවනාව ආරම්භයේදී වෙන බාහිර හිතවිලි විශාල ප්‍රමාණයක් අපේ නැති කරගන්න පුළුවන්. භාවනාවට වාඩි වෙලා සිටිය යුතු දේ තමයි තමා වාඩි වෙලා ඉන්න ඉරියව්ව. වාඩි වෙලා ඉන්න ඉරියව්ව හරියට අපි බලන්නේ නැති නිසා තමයි භාවනා ආරම්භයේදී බොහෝ වෙලාට හිත බාහිර අරමුණු කරා හිත යන්නේ. බාහන වඩිලා ඔහේ ඉන්න. ඔහේ ඉන්න කියලා නෙමෙයි තියෙන්නේ ඉන්න ඉරියව්ව. බලන්න. ඒතර තේරේ තමන්ගේ පස්ස පැත්තට බිම් වැදිලා තියෙනවා. නැත්නම් පිට හේත් වෙලා තියෙනවා. පිට නැත්නම් කෙලින් තියෙනවා. ආය රිදි වෙලා තියෙනවා. මං අත උඩින් දකුණු අත තියෙනවා. ඒ ටික බලන්න බෑ. අපි දැන් කෑම කන්න යනකොට අත් දෙක හොදනවා. නේද? පිඟානේ මොන හරි දූවිල්ල තියෙනවා නම් පිඟාන හොද ගන්න ඕන. කෑම බෙදා ගන්න හැඳි ටී හැඳි හරියට තියෙනවද කියලා බලන්න. හැඳි අපරිසුදු වෙලා තියෙනවා හැඳි හොදන්න ඕන. කවදාවත් කියනවාද මට මේ බාහිර හිතවිල්ලක් ඇයි අත් දෙක හොද ගන්නම් බැරුණා. කෑම කන්න යනවා. පිඟාන හොදන්න බැරුණාට මට මේ දවස්වල පුදුම හිතවිලි ටිකක් එන්නේ. මම අද බත් නෙමෙයි බෙදුවේ මුලින්ම බෝංචි බෙදුවේ. මේ හිතවිලි ටිකක් කරලා. බෝංචි බෙදාලා. කවදාවත් ඒක කරන්නේ ඒ මොකද ඒ පුහුණුව. ඒ පුහුණුව හරියට තියෙනවා නම් භාවනා ආරම්භයේදී අර බාහිර හිතවිලි වලට යන්නේ නැතුව මූලික ටික හරියටම වෙනවා. බත් බෙදා ගන්නවා. කවදාවත් මට හිතවිලි තියෙනවා කියලා මේ සම්බෝල බෙදන්නේ නැහැ මුලින්. බත් එකට. බත් එකට කන්නේ. නමුත් භාවනාවට වාඩි වෙච්ච ගමන් භාවනා අරමුණු ගැන මේකක් නැහැ. ඊටිවිලි ගැන තමයි කයි වරු ගහන්නේ. ඒ මොකද හේතුව මේකේ පිළිවෙල අපි වරද්දා ගන්න නිසා හැමදාම. පිළිවෙල හැමතිස්සෙම මතක තියාගන්න භාවනාවට වාඩි වෙලා හිතන්න ඕනද? හිතන දේ නෙමෙයි. දැන් ගොඩක් දෙනෙක් කියන භාවනාවට වාඩි වුණාම මට එක එක දේවල් හිතෙනවා. හිතනවා හිතා හිතන්න ඕන දේ හිතන්න නැතුනම හිතට තමයි එන්නේ. හිතට මොකක් හරි අරමුණක් ඕනයි. භාවනාවට වාඩි ගන්නේ බාහිර සද්ද අහන්න හිතට එන අරමුණු දිහා බලන් ඉන්න නෙමෙයි. භාවනාවට අපි වාඩි ගන්නේ භාවනා අරමුණ ගැන බලන්න. අපේ භාවනාවේ මූලික අරමුණ තමයි තමන් වාඩි වෙලා ඉන්න අරමුණ. කායන ප්‍රශ්න. කාය කෙරෙහි සිය පවත්තනේ. කයගරේ සිය පැවැත්වර පස්සේ තමට තේරෙනවා තමන්ගේ පස්ස පැත්ත බිම වැදලා තියෙනවා කය බර පිටිපස්සට ඇවිල්ලා තියෙනවා වාඩි වෙලා ඉන්නවා නම් එරමිනිය ගොතාගෙන ඉන්නවා කකුල් දෙක අතරේ විදියට තියෙනවා මං අතුඩින් දකුණ අත තියාගෙන උඩුකය ඍජුව තබාගෙන අපි ඉන්නවා ඕක ඇවිල්ලා හිතෙන්න ඕන එකක් නෙමෙයි අපි අනිවාර්යයෙන්ම බැලිය යුතු දෙයක් දැන් මතක තියාගෙන කරන්න ඕනේ අන්නේ කරන අභ්‍යාසයෙන් තමයි අපි මෙතෙක් කළා බාහිර අරමුණු ඔස්සේ හිත ගිය හිත එක්තෙන් වෙන්න පටන් ගන්නවා. භාවන අරමුණට එන්නේ. ඒක කරේ නැත්නම් අපි මෙච්චර වෙලා හිත හිත හිතපු අරමුණුම තමයි භාවනට වාඩි ගන්න ගමන් එන්නේ. ඇයි අපි ඒක කට් කරන්නේ? ඒ සිතිවිලි ධාරාව නතර කරන්න අපි උත්සාහය කරන්නේ නැහැ. මේක ඒකට උත්සාහයක් ගන්නෙ නැත්නම් අනිවාර්යෙන් ඒ හිතවිලි ටික ඒමම එනවා. භාවනාවට වාඩි ගත්තාම එනවා. මේ දවස්වල හිතන ටික එනවා. එදිනෙදා කරන කියන දේවල් ටික එනවා. ඒකට මොකද්ද අපි කියන්නේ? ටෙක්නිකල් වචනේ මොකක්ද? එදිනෙදා කරන කියන දේවල් වලට මොකද්ද කියන්නේ? දර්ශන මාර්ගයේ මොන පිට? ඈ දර්ශන මාර්ගයේ මොන පිටුවේද තියෙන්නේ? අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත ධර්ම. අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත ධර්ම කියන්නේ එදිනදා කරන කියන දේවල්. එතට එනවා. අකුසල් කර්ම කළා තියෙනවා නම් ඒව එනවා. බොරුවක් කිව්වා නම් වැඩ කරන තැන බොස්ට හරි කාට හරි විහිළු කරා නම් සම්පප්පලාප කරා නම් කිව්වා නම් පරස වචනින් බැන්න නම් ඒව එනවා. ඒවට ඒවට කියන්නේ මොන ඒවද? මොන අරමුණුද ඒවට කියන්නේ? දැන් මතක නැහැ. ඒක තමයි අර ගණන් බැරි. ගණන් බෑ දැන් පහින් දෙකක් ගියාම තුනයි කියලා කියා ගන්න බෑ. ඒවල පහේ වටිනාකම දන්නේ සානස ඉන්ද්‍රිය සංවරය නැති වෙන අවස්ථාව. ඔය කිව්ව හැටි ඔය කිව්ව. ඔකට කියන්නේ ගොරෝසු කෙලෙස්. ඒකට කියන්නේ ඕලාරික කෙලස් ධර්ම. මුලින්ම තියෙන්නේ ඒ ටික කඩන්න. ඒ ටික භාවනාවෙන් කඩන්න බෑ. ඒ ටික කඩන්න සීලෙන්. අන්සිල් පද පහෙන් අට සිල් වලින් කඩන්න ඕන දෙකක් තියෙනවා. ඒ ගොරෝස් කෙලස් ටික නැති කරගන්න අපේ දෛනික චර්යාව තුළ ඊට පස්සේ භාවනාවට වාඩි වුණාට පස්සේ අපි එතරින් යහට කෙලස් අරමුණු වලට හිත යන්න දෙන්නේ නැතුව භාවනා අරමුණ පැත්තට හරව ගන්න. ඒ නිකන් වතුර පාරක් යනකොට අපි වෙන පැත්තකට අර වෑල් එක වහලා අනිත් වෑල් එක ඇරියා වගේ අර ගන්න ඕන. ඊට පස්සේ වතුර යන්නේ මේ පැත්ත. ඊට පස්සේ මේ පැත්තට වතුර ගලාගෙන යනකොට යන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. හිත තැම්පත් වෙනවා කියන්නේ කය කෙරී සිය පවත්වන්න පටන් ගන්නවා. අන්න ඒකට අපි කියන කය කෙරෙහි සිය අප කය කෙරෙහි අනුපස්සනා කරනවා. අනුපස්සනාව කියන්නේ නැවත නැවත ඒ ගැන හිතන්න. හිතන தത്വයට චිත්ත පරම්පරාව නැවෙනවා. මෙහෙම නැවෙනවා කියලා අපි කියන්නේ. නැවෙනවා. ගහ කත්තක් අපි නවන්නේ. අඹ කඩන්න යනකොට අඹ අත්ත මෙහෙම නවා ගන්න ඕන අපි ඉන්න පැත්තට. අඹින් අපි ඉන්න පැත්තට අඹ අත්ත නවා ගත්තේ නැත්නම් අඹ ගෙඩි ටික අපි ළඟට එන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අඹ අත්ත නවා ගන්න වෙයි නම් ගල් ගහලා තමයි අඹ කඩන්න වෙන්නේ. හැබැයි ඒක අමාරු. නැඟට අමාරු. කල්දාන. ඊට වඩා ලේසි කෙක් එකක් දාලා අඹ අත්ත අපේ ඉන්න දිහාවට ගන්න. ඊට පස්සේ අතින් කඩා ගන්න බා අඹ. ඉදිච්ච අඹ ගෙඩිය කඩා ගන්න. එතකොට නාන්නේ. ඒ වගේ අර විවිධ අරමුණු ඔස්සේ ගිය හිත භාවනා පැත්තට නම්ම ගන්න. නැමෙන්නවා. ඒ නැවුනොත් තමයි කය කෙරෙහි. නැමුණොත් තමයි කය ගැනීම මනසිකාරයේ පවතී. ඒ කියන්නේ කායනුපස්සනා, අනුපස්සනාව නැවත නැවත ප්‍රඥාචෛතසිකයක් වශයෙන් අපි ඒ ගැන හිතන්න පටන් ගන්නවා. අනුපස්සන. කය කෙරේ හිතන්න හිතන්න හිතන්න මුලින්ම අපිට වැටහෙන්නේ කයේ ඉරියව්වේ පිහිටීම. ඊළඟට අපිට ප්‍රකට වෙනවා මේ කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනිත් දැනීම් ටික. අපි ඇස් දෙක වහගෙන චේතනා පහල කරන්නේ නැත්තම් හිතන්න යන්නෙත් නැත්තම් අතපය හොලවන්න යන්නෙත් නැත්තම් මේ කයේ සිදුවෙන මේ කය පැවැත්ම සඳහා සිදුවෙන අවම ආය සංස්කාරය තමයි උස්ම ගැනීමේ ස්වභාවය අපි නිකන් වාඩි වෙලා ඉන්නකොට අපිට උස්ම ගන්න බව දැනෙනවා ආස්වාස් ප්‍රාස්වාස් වශයෙන් දැනෙන්න ගන්නවා ඒක නාසිකාග්‍රයෙන් දැනෙන්න පුළුවන් ආගේ පපුව එහෙම නැත්නම් උදරය පිම්බෙනවා හැකිලීමක් වශයෙන් දැනෙන්නත් පුළුවන් ඕන එක හුස්ම දැනීමට අපි හිත යොදවට පස්සේ අපි ඒ කෙරෙහි අනුපස්සනා පාත්තන කායන පස්සනා පාත්තනගෙන අපි ඒ කෙරෙහි දැන් හිත හිත යන්න ඕන දැන් හුස්ම දැනුණාට පස්සේ අපි ඒ කෙරෙහි හිත හිත යන්නේ නැත්නම් ආය යනවා වැඩි පාරේ අනුපස්සනාව දිගටම තියාගන්න. ඒ මොකද මේ යෝගාචරය නොපුහුණු ආධුනික යෝගාචරය. පොඩ්ඩ හැම වෙච්ච ගමන් අර බීදුවක් බිඳිනවා වගේ බිඳන හිතක් තියෙන යෝගාචරය. ශක්තිමත් ශක්තිමත් හිතක් නැහැ යෝගාචරය. දුර්වල හිතක් තියෙන. ඒ නිසා යෝගාචර ආරම්භයේදී ලොකු අනුපස්සන අපි අර ඩෑන් මාස්ටර් එක ස්ටාර්ට් කරන්නේ. ඕක අපි කරකවලා කරකවලා අම්මෝ මේක කරකවන්න බෑ කියලා ටිකක් වෙලා නතර කරපුවා මොකද ස්ටාර්ට් වෙන්නේ නැහැ. හොඳට කරකවන්න. හොඳට කරකවුවට පස්සේ තමයි අර එක්සෝස් වයර් එක ඇතහැරියට පස්සේ ඒකේ පවර් ස්ට්‍රෝක් එක ගන්න පුළුවන් මට්ටමට ලොකු බලයක් ඇති වෙනකම් කරවන්න. නැත්තම් වෙන්නේ මෙහෙම ගිහලා ඩග් ගාලා නතර වෙලා අනිත් පැත්තට යනවා වෙන්නේ. අවරකට එන්ජින් එක අනිත් පැත්තට ගිහලා කරගන්නේ දාන්න තියෙනවා. එදා සයිලන්සර් එක හුලම් අරගෙන එයා කිනරකින් දුම්බෙට එනවා. ඔයිල් ගහන්න. එන්ජින් එක හරි පැත්තට ගිහින්. ඒලා ටක් ගාලා ඔෆ් කරගන්න ඕන එන්ජින්. ඒක නිසා අපි කරකවනකොට හරියට අදාළ ජවය එනකම් කරකවන්න ඕන. යෝගාචරයාගේ ජවය, ජව රෝධය තමයි භාවනා අරමුණේ තමන් ගන්න භාවනා අරමුණේ හරියට සිය පවත්වනකම් සියට සිය පැවැත්වා කියලා හරියටම සාසුද්දෙන්ම දැනගන්නකම් අනුපස්සනාව පාත්තන්න ඕන. ඒ අනුපස්සනාව ඉබේ යන ඔටෝමැටිකලි මේක වැඩ කරන වැඩ කරන කන් එතෙන්ට එන කන් අවශ්‍ය Javaය දෙන්නවා. මොකද්ද දෙන Javaේ? මොකද්ද Javaේට කියන්නේ? යෝගාචර දෙන ගවයට මොකද කියන්නේ? හ්ම්? ඔව් මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන උත්තර දෙන්න. ප්‍රශ්න ඇහුවාම උත්තර දෙන්න. නැත්තම් මං කියලා දෙන්න. යෝගාචරය දෙන ගවය මොකද්ද? අවසරයි ස්වාමීන් වහන්සේ වීරය. ගවය තමයි අනුපස්සනාව. ආයකරී පවත්තන අනුපස්සනාව. කවුද? කවුද? අකුදාන කවුද? තේරෙනව නේද? කය කෙරෙහි අපි පුළුවන් තරම් අනුපස්සනාව යොදන්න. කියන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට සිත ගත්තට පස්සේ තමන් තමන්ට තේරෙනවා. කය ඍජුව තේනවා. එහෙම ඉන්නකොට තමන්ගේ පස්ස පැත්ත බිමෙදිලා තේනවා තමන්ට තේරෙනවා. කයි බර තමක් හරියට තේරෙනවා. කය සමබරව තියෙනවා කියලා බලන්න ඕන. වම් අත උඩින් දකුණු අත තියාගෙන තියෙනවා. ඇස් දෙක වහගෙන තියෙනවා. උඩුකය ඍජුව තියෙනවා. ඒ ටික බලන්න ඕන. සැහැල්ලුවෙන් කරදරයක් නැතුව වාඩි වෙලා ඉන්න. එච්චරයි. එහෙම ඉන්නකොට තවට මේ ස්වභාවිකව ඉබේ අනිච්චානුකව අසංස්කාරිකව චේතනා පහල කරගන්න නැතුව සිදුවෙන ක්‍රියාවන් වලට ක්‍රියාවන් දැනෙන්න පටන් ගන්නවා. ප්‍රධාන ක්‍රියාව තමයි ශ්වසනය. හුස්ම ගැනීම ක්‍රියාව. සමහරවිට හෘද ස්පන්දනය දැනෙන්නත් පුළුවන්. හෘද ස්පන්දනය භාවනා කර්මස්ථානයක් වශයෙන් ගන්නෙ නැහැ. ඒක මුලින්ම කියන්නේ අලුතෙන් එන අයට කියලා දෙන්න ඕන. අරයන් එක දන්නවනේ. ඒ වගේම Tamanට කායික වේදනා එන්නත් පුළුවන්. විශේෂ ගැක්කුම් එහෙම ඕන එකක් එන්න පුළුවන්. වේදනාවට කියද වේදනා ප්‍රසනාහාර යන්නේ කායන ප්‍රසනාහාරම් නෙමෙයි යන්නේ. උස්මගේ දැනීම ගත්තොත් නාසිකාග්‍රයෙන් හුස්ම දැනෙන්න පුළුවන් පිම්බීමේ කිලිමේ හුස්ම දැනෙන්න පුළුවන් පපුව ආබන ස්පන්තින් ඊට පස්සේ එතෙන්ට ආවට පස්සේ අපි තව දුරටත් අර ජවරෝදේ කාර් කරගන්න දැන් නතර කරන්න බෑ මේ අර කොටි වලගේ අල්ලගත්තා වගේ තමයි නතර කරොත් එහෙම ආයෙ ඉවරයි බලන්න එතෙන්ට ආවට පස්සේ S2 වහගෙන තමයි තේරෙනවා නාසිකාග්‍රයෙන් ආස්වාසය ඉහළට ගන්නවා ප්‍රාස්වාසය පහළට ගන්නවා කියලා මේ ආස්වාස ප්‍රාස්වාස කියන දෙක වෙන් කරලා අඳුර ගන්න ඕන. මම දැන් ඉන්නේ ආස්වාසි. මම දැන් ඉන්නේ ප්‍රාස්වාසි. මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස දෙක හරියට පරිච්ඡේද කරලා දෙක වෙන් කරලා අඳුර ගන්න ඕන. එක භාවනා යෝගාචරයකත් හරියට ඒක විස්තර කරලා ලියන්නේ නැහැ. කීප දෙනෙක් එහෙම ලියනවා. කවුරුවත් ඒක හරියට ලියන්නේ නැත. ඒක හරියට කරන්නේ නැත්නම් භාවනා හරියට දියුණු වෙන්නේ නැහැ. අවන් 100ට 100ක් තහවුරු කරගන්න. තමන් ඉන්න ආස්වාසයේද ප්‍රාස්වාසයේද දෙකින්. ආස්වාසයෙන් ආස්වාසයට ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසයට එකින් එකට එකින් එකට කාලයත් එක බලාගෙන බලාගෙන යනවා. මේ බලාගෙන බලාගෙන යනකොට ආස්වාසයට මොකද වෙන්නේ? ප්‍රස්වාස වායුවට මොකද වෙන්නේ කියන එක හරියට මොනිටර් කරගෙන ඉන්නවා. අන්න ඒකත් මොකද්ද? අනුපස්සනාව. අපි යොදන වීරය, ජවය බලයකට ලැබෙන. ඔය කියන කාරණා ටික අපි කරන්නේ නැත්නම් අපේ භාවනාව දියුණු වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වශයෙන් අපි ගත්තොත් අපි ඔකට කියනවා සම්මා වායාමී කියලා. සම්මා සති සම්මා වායාම. මේ දෙක එකට යන්නේ. යහපත් වීරිය. වීරිය යොදන්නේ මොකටද? භාවනා ආරම්භනේ සිය පවත්වා ගන්න. හරි. භාවනා අරමුණේ සිය පවත්වනකොට අපිට භාවනා අරමුණ ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. භාවනා අරමුණ කෙරේ අවධානය යොමු කරන්නේ නැති නිසා තමයි අපේ හිත බාහිර අරමුණු කොස්සේ යන්නේ. කුළුණට තේරෙනවද? කොච්චර තේරෙනවද තේරෙන්නේ නැහැ. ඕඩ හත්තලා වෙනවා තේරෙන්නේ. බාබූද කියෝගේ ඉන්නවා. ඉතින් අර මේ මේ හරියට අනුපස්සනාව පවත්වන්න ඕනේ. ඒක හැම කෙනෙක්ම හරියට මතක තියාගන්න. ඔතනින් තමයි භාවනා පටන් ගන්න. ඔකට කියන පරිච්ඡේද ඥානෙ. ඒ කියන්නේ දෙකක් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඕක තමයි නිවන් දකින්න කම්ම යන්නේ. දර්ශනා භාවනාවේ වෙන මොකක්වත් නැහැ. විදර්ශනා භාවනාවේදී මොන මොකක්වත් නැහැ පරිච්ඡේදය විතරයි තියෙන්නේ. භාවනා අරමුණේ ඉන්නවද නැද්ද? මං ඉන්නේ ආස්වාසයේද ප්‍රාස්වාසයේද? කාලයත් එක්ක හුස්මට මොකද වෙන්නේ? හුස්මත් එක්ක සිය සිය පවත්වනකොට මනසේ ඒකාග්‍රතාවයට මොකද වෙන්නේ? ඊළඟට මොනිටර් කරන්න ඕනේ ඒක. මොකද අපිට කය නාම රූප ධර්මතා ගැන සිය පවත්වනකොට අපිට ඊළඟට රූප ධර්මතා සංසිඳනකොට රූප ධර්මතා තුළ සිය පවත්වනකොට ඊළඟට අපිට ප්‍රකට වෙන්නේ නාම ධර්මතා. නාම රූප නෙමෙයි තියෙන්නේ. නාම ධර්මතා ටික අපිට පේන්න පටන් ගන්නවා. අපේ මනසේ ඒකාග්‍රතාවය, concentration භාවනා අරමුණේ හරියට තියනවද නැද්ද කියන එක සාසුද්දෙම දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මුලින් හරියට භාවනා අරමුණේ හිටියේ නැහැ. විනාඩි 5ක් 10ක් යනකොට ඔන්න දැන් ටික ටික ටික ටික භාවනා අරමුණේ සිය පවත්වන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි මනසේ ඒකාග්‍රතාවයේ ක්‍රමානුකූලව වගේ දැන් වැඩිගෙන යනවා. කවදාවත් අපට වර්තාවක තියෙනවද? ලියලා තියෙනවද? ඕක ලියන්නේ නැති තාක් භාවනා දිනු වෙන්නේ නැහැ. හැමදාම අරකුණා මේකුණා කියන අවස්ථාවේ ඉන්නේ. භාවනා අරමුණේ සිය පවත්වන්න දැන් මගේ හිත ටික ටික ටික ටික එන්ජින් එක ස්ටාර්ට් වෙන්න යන්නේ. එන්ජින් එක ස්ටාර්ට් වෙන්න අවශ්‍ය මට්ටමට ස්ටාර්ටර් මෝටරේ ස්පීඩ් එක ඇවිල්ලා තියෙන්නේ. යවේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ස්ටාර්ට් වෙන්නේ. එන්ජින් එක ස්ටාර්ට් වුණාට පස්සේ අපිට දෙන මොනිටර් කරන්න විතරයි. ඩස් බෝඩ් එක තියෙනවන ඔයිල්ලා හිට වැඩ කරනවා වතුරා හිට වැඩ කරනවාද ටෙම්පරේච් RPM එක පෙන්වනවා ඊට පස්සේ අපි ස්ටාර්ට් කරන්න යන්නේ වාහන ස්ටාර්ට් කරනවා ආයෙ යනවා වතුර ගහලා ස්ටාර්ට් ආයෙ යන්නේ ඊට පස්සේ තියෙන මොනිටරින් තියෙන ඊට පස්සේ තියෙන බලාගෙන ඉන්න බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා භාවන අරමුණට මොකද වෙන්නේ එන්ජින් එක RPM එකට මොකද වෙන්නේ කියලා අපි බලා ගන්න පුළුවන් බීට් එකට මොකද්ද වෙන්නේ කියලා අපි බලා ගන්න පුළුවන් කාලයත් එක්ක හුස්මට ආශ්වාසයට මොකද්ද වෙන්නේ කියන අපිට බලා ගන්න පුළුවන් කාලයක්. ප්‍රාශ්වාසයට මොකද්ද වෙන්නේ කියන එක කාලයත් එක්ක මොනිටර් කරගෙන යන්න ඕනේ. ඊළඟට ඊළඟට කරන්න තියෙන ටික ටක් දාලා පෙළ ගස්ස ගන්න ඕනේ. මොකද අපි කියන අර කම්පියුටර් එක නම් ප්‍රොසෙසර් එක මොනවද කැෂ් මෙමරි එක කියලා තියෙන්නේ. කැෂ් මෙමරි එකෙන් කරන්න ඊළඟට කරන්න වැඩ ටික ලෝඩ් කරන්න. RAM එකෙන් ලෝඩ් කරගන්න කම්පියුටරේ. අර ඊළඟට කරන වැඩ ටික නැත්තම් කම්පියුටරේ හිර වෙනවා හැමතිස්සෙම. දැන් හිර වෙන්නේ නැතුව ස්මූත් එකට කම්පියුටර් එක වැඩ කරන්නේ ඒ ප්‍රොසෙසර් එකේ තියෙන කැෂ් මෙමරි. ඒ ලොකු වැඩ කරනවා නම් කැෂ් මෙමරි එක වැඩි ප්‍රොසෙසර් ගන්න ඒක කම්පියුටර් ගන්න ඒක. ඒ වගේ අපිට ඊළඟට කරන්න මොකක්ද කියන එක යෝගාචර ටක් ගාලා ඔළුව තමන්ගේ නුවණ මෙහෙවල බලන්න ඕන. ඔය එක සුළු මොහොතක් ඇති ට්‍රැක් එක මාරුයි. අසුතවා පුතක් පුතක් යනවා. උතක් දැනගෙන දැන් මේ භාවනා කරන්නේ. අම්මා දිට්ඨි බින්දුවයි. අම්මා දිට්ඨියක් නැතුව තමයි දැන් මේ භාවනා. ඒලෝ අම්මා දිට්ඨියක් නැහැ. මොකක්වත් නැහැ. දැන් මේ බොහොම අමාරුවෙන් භාවනාවෙන් සම්මා දිට්ඨිය හදන්න යන්නේ. ත්‍රිපිටකයේ එකම එක තැනක් තියෙනවා යම් කිසි කෙනෙක් සමත විදර්ශනා අරමුණ කෙරේ සිය පවත්න්නේ එයා සම්මා දිට්ඨිය වඩයි සම්මා සංකප්පය වඩයි කියලා කියලා දෙනවා. ත්‍රිපිටක එකම එක තරහ එකම එක සූත්‍රයක තරහ දෙන එක ආම්ඳුරණවත් දන්නේ නැහැ ඔය සූත්‍රයේ තියෙන දනාව. එන භාවනාවෙන් වුණා නම් අරස්ටයින් මාර්ගේ ක්‍රියේට් කරන්න පුළුවන්. ගොඩනගා ගන්න පුළුවන්. ගොඩනගා කරලා නිවන් දකින්න පුළුවන්. භාවනා අරමුණේ සිය පවත්වනකොට හැමතිස්සෙම අපි බලන්න ඕන භාවනාවට මොකද වෙන්නේ. පස්සේ ඒකාග්‍රතාවයට මොකද? නෝමින් නම් සියුම් දැනීම වෙනවා. ඊට දැනීම පස්සේ අදුවන්න පටන් ගන්නවා. කය දැනීම මට අතනින් යනවා, මෙතනින් කහනවා, මෙතනින් මැස්සෝ ඇව්වා, අතනින් හෙලවුණා, මෙතනින් මේ වුණා. දැන් ඊට පස්සේ වෙන බහුබෝධයක් කියවනවා. ඒ පොඩ්ඩ යා මෙච්චර ගමන් තව මෙච්චරකට අර මොනිටර් කරගෙන ඉන්න ඕන කියන එක අමතක වෙලා යනවා. ඩෑෂ්බෝඩ් එක අමතක වෙලා වටේ තියෙන ලයිට් කරන දිහා බල බල යනවා. ගිය ගමන් වාහනේ හැප්පෙනවා. ඩෝම්. <laughs> ඒවා සමාජීයකත් තිබ්බා කියලා කියවන් දෙනවා. පින් දීලා මටත් පින් දීලා වනානතර. බැලුවාම වෙන වෙන බහූත තමයි තියෙන වාර්තා. වාර්තා කියන්නේ බාල අරමුණ ගැනයි තමයි මට අවශ්‍ය. හරි. දැන් දැන් කරන්න බෑ. අතරයි වෙලා. හැබැයි දැන් මම දුන්න උපදේශ අනුව හරියට කරන්න ඕනේ. පැය භාගයක කාලයක් මම දෙනවා. ඔය දැන් නතර කරනවා. ජයදා සාදුකාරයක් පාන. දාන අවසන් කරනවා. දැන් අද ආපුවය කියන බාන යෝගාවචර දෙන්නේ කාවුවා නේද? පාසිකාව පාසිකාව දෙන්නේ. කදවන්නේ බාන. කවදා නිරංජලා නේද? හරි. ඔන් කරවන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විනාඩි 22ක් 4යි 22 වෙනකන් තමයි ඉන්නේ. ඔව් කියන්න බෑ කරමු. සැරින් සැරේට හිත පිට ගියා. ආපස්සට ආපස්සට මේ භාවනා අරමුණට ගත්ත හිත. ඒක දැන් මුලින් මුලින්ම තියෙන්නේ ඔක් කියන්නේ. හිත පිට ගියාකට කියන එක භාවනා. මුලින්ම කර්ම කරපු දේ කියන්නේ පිළිවෙලකට ඒ වාඩි වෙච්ච අරමුණ මෙනෙහි කර කර ඊට පස්සේ ආනාපාන සති භාවනාව තමයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාවක් ගැන නෙමෙයි කරන්න කිව්වේ. ඊට පස්සේ භාවනාව තමන්ට මොකද්ද දැනෙන්නේ කියේ. ආනාපාන සති භාවනාවක් කරන්න කිව්වේ නැහැ නේ මං කාටවත්. උඹද? භාවනාවට වාඩි වෙන. මේ ඉන්නකොට මට හුස්ම දැනුණා. දැනුණාට පස්සේ අමතාවර්තා දැකලා නැහැ නේ. ළඟදී වෙන විදිහ දන්නේ නැහැ නේද? භාවනාවට වාඩි වුණා භාවනාවට වාඩි වෙනකොට මට මෙන්න මේ අරමුණු දැනෙන්න පටන් ගන්නවා. දැනන්නේ උස්ම දැනීම දැනුනේ නාසිකාග්‍රයෙන් ඕකෝයෙන් හරි අන්න ඒක කියන්නේ. මට නාසිකාග්‍රේ මට දැනෙන උස්ම ඉහළ පහළ යනවා නේද? එහෙම දැනෙනවා. එහෙමයි ස්වාමීනි. අර මං කියලා දුන්නේ පිළිවෙල තියෙනවනේ ඒක තමයි අපව කියන්නේ. එහෙමයි. ඒ අමුතුවෙන් දෙයක් කියන්නේ නැහැ. ඊට මම ආස්වාස ප්‍රාස්වාස දෙක වෙන් කරගත්තා. මෙන්න ආස්වාසය. කොහොමද ආස්වාසය කියලා කියන්නේ? යාර නඩු නඩුවක් අහන්නේ අපි ඒ විදිහට කියනවා. නඩු විභාගයක් කියන්නේ. පැමිණිල්ල දැම්මා සාක්ෂි ඉදිරිපත් කරා. මෙන්න පැමිණිල්ල මෙන්න මෙයා තමයි මේ වැරද්ද කරේ. මෙන්න දැක්ක සාක්ෂි. ඊළඟට මෙන්න මෙයා මේ වැරද්ද කරා මෙන්න සාක්ෂි. ෆයිල් පේලියට ඉදිරිපත් කරන්න ඕන කරපු වැරදි. මට හුස්ම දැනීම දැනුණා කොහෙන් දැනෙන ආශිකක් නේ. ඒතර ඒ වාක්‍ය ඉවරයිනේ. ඊළඟට හුස්ම දැනීම ඊළඟට මොකක්ද බලන්න ඕන? හුස්ම වෙන් කරලා අඳුර ගන්න. ආස්වාද ප්‍රාස්වාසයෙන් වෙන් කරලා අඳුර ගන්න. මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය. ආස්වාසයතර කොහොමද දැක්කේ? හුස්ම ඉහළට යනකොට ආස්වාසය කියලා නම දැක්කුවා. හුස්ම පහළට යනකොට ප්‍රාස්වාසය කියලා කිව්වා. මේ දෙක වෙන් කරලා අඳුර ගන්න. තේරුණා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? කාලයත් සමග අපි ආස්වාසයට මොකද උනේ? ආස්වාසයට මොකද උනේ කියලා බලාගෙන ඉන්නවා. හිත පිට යන්නේ ඒවා කියන්න එපා. ඒක වැඩක් නෑ. මම දන්නවා මේ හිත පිට යනවා කියලා. තමන් කරපු දේ සහ කරපු දේට ලැබෙන රිසල්ට් එක ප්‍රතිඵල තමයි කියන්නේ. ඒ අතරමාරේ බාහිර අරමුණුත් ආවා. බාහිර අරමුණ එනකොට ඒවා මෙනෙහි කරන්න බැහැර කරා. හිතවිල්ලක් එනකොට හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා නම් ශබ්දයක් එනවනම් ශබ්දයක් ශබ්දයක් කියලා මෙනෙහි කරනවා ආලෝකයක් මොන හරි පේනවනම් ආලෝකයක් ආලෝකයක් රූපයක් නම් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා මේ හැම එකම මෙනෙහි කරන ඒ නමින් තමයි මෙනෙහි කරන්නේ එහෙමයි නේද ගෲප් එකේ ඉන්නවද අද තමයි මේ ස්වාමින් වහන්සේ මට මේ FB එකේ ආවේ ආ අද දාන්නේ එහෙමයි ස්වාමී. මොනක් කියන්නත් බෑ ඉතින් අදාළ බයින්නත් බෑ. <laughs> ලංකාවේ ඉන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ හොඳයි. මන් නුවර. දෙර ආ භාවනා කරලා එන කමටහත්තා මේ දින විදිය බලන්න. අනිත් අය කියව තේරවන් කියන අවධියට තමයි පුළුවන් විදිහට ලියාගෙන යන්න. මුලින්ම දාන දිනේ දාන්න භාවනා හරමස්ථානේ දාන්න කාලය කොච්චරද කියලා ඒක දැම්මා. අනිත් අය වර්තා කිව්වා මේක බලාගන්න ලියන විදිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි දැනගන්න අවශ්‍ය නම් group එකකට post එකක් දාන්න. මට මූලික උපදෙස් ලිපිය අවශ්‍යයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. එහෙමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි. ඊළඟට තව කවුද ඉන්නව නේද? කවුද අනිත් එක්කන දාන්න. වාවි. වාවි නේද? මොන වෙන කවුද හරි ආවද? හොඳයි. එදා කියන්න බලන්න තමන්ගේ භාවනා අත්දැකීම් දැන් කරපු අය. පරණ අය. දැන් ඉන්නේ සද්ද නැතුව ඉන්නේ. සද්ද නැතුව කාලේ නැති කරලා දානවා. ඊට පස්සේ මේ භවෙත් ඉවරයි. ඊළඟ භවෙත් ඉවරයි. ඕමම නරම් ඉතින්. වෙන කරන්න දෙයක් නෑ. කාලේ කාලේ කා දැමීමෙන් තමයි සියල්ල අපි මුදල් දී ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් කියන්නේ කමඨහනේ හිත පිටවගත්ත ස්වාමීන් වහන්සේ මට හුස්ම දැනෙන්නේ මේ නාසයේ නාසා නාස කුහරයේ ඉහළින්. ඔව්. නාසිකාග්‍රයෙන් දැනෙන්නේ නැහැ. මේ නාසය නාස් කුහරයේ ඉහළින්ම තමයි දැනෙන්නේ ඒ ස්ථානයේ හිත පිටවාගෙන හිටියේ. ඔව් මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ හොඳට ඒ ඒ ස්ථානයේ හිත හිත පිටවාගෙන හිටියා දිගටම ආස්වාසය හුස්ම ඉහළට යන වෙලාවට ආස්වාසය කියලා ඊළඟට පහළට එන වෙලාවට ප්‍රශ්වාසය කියලා ඒ තේරුම් අරගෙන ඒ ස්ථානයේ ඒ ස්පර්ශ වෙන ස්ථානයේ හිත පිහිටවාගෙන හිටියා. ඔය කියන්නේ දැන් කරන භාවනාවද කියන්නේ? ඔව් දැන් දැන් දැන් කරන දේ තමයි ස්වාමීන් ආ දැන් ආනාපාන සතිය. ඒ කියන්නේ බාහිර බාහිර හිතවිලි මේක ගන්නතු වෙන්න පුළුවන්. බාහිර හිතවිලි එක සැරයක් ආවා. ඒක එහෙමම අත්හැරියා. හ්ම්. ඉතින් හුස්මට මොකද වුනේ කාලයක් සම්මත විනාඩි 20ට ටිකක් වෙලාවකට හුස්ම ඉස්සෙල්ලා පුරුසුවට ආවේ ඊට පස්සේ ටික ටික සියුම් වුණා සියුම් වෙලා ඊට පස්සේ ප්‍රශ්වාසය නොදැනෙන තරමට සියුම් වුණා ඔව් ප්‍රශ්වාසය දැනෙන්නේ නැහැ ආශ්වාසය දැනුණා ආශ්වාසය දැනුණා ප්‍රශ්වාසය නොදැනෙන තරමට සියුම් වුණා ප්‍රශ්වාසය ආශ්වාසය දැනෙන්නේ නැහැ ආශ්වාසය රදනේ ගියාට පස්සේ ප්‍රාශ්වාසයෙන් මොකද කරේ වෙනවා? ඒ රාජ මොකද? ආශ්වාසය දැනෙනවා. හරි ආශ්වාසය දැනෙනවා දැන් ප්‍රාශ්වාසය දැනෙන්නේ නැති වෙනාට මොකද? ටී බෝල ගන්න ඒකම ආපහු ආශ්වාසය පටන් ගන්න. ආශ්වාසය දැනෙන්නේ නැති ටයිම් එකේ ආශ්වාසය දැනෙන්නේ නැති ටයිම් එකේ මොකද කරන්නේ? ආශ්වාසය දැනෙන්නේ නැති ස්වාමීන් වහන්සේ ආශ්වාසය කරලා ඒකම උස්මට ඇතුළු වුණාට පස්සේ ප්‍රශ්වාසය නැති වෙනවා ඊළඟට ආශ්වාසය ආපහු වෙනකොට තමයි ප්‍රශ්වාස වුණා කියන එක දැනගන්නේ. අද ආශ්වාසය වුණාම ප්‍රශ්වාස වුණා කියන දැනගන්න මොකද කියන්නේ? ඒ කියන්නේ ආශ්වාසය ආශ්වාස වෙලා නෑ නෑ නෑ නෑ නෑ මට ඒක වැඩක් නෑ. ඔය නොදෙනේ ගියේ කොයි දෙවියන් කොයි එකද? මොකද ස්වාමීන් වහන්සේ? නොදෙනේ ගියේ කොයි එකද සිවුම් වෙනවා. නොදෙනී ගියේ මේ ප්‍රශ්වාසය. හරි ප්‍රශ්වාසයේ තියෙන දැන එතන ස්පේස් එකක් හිටිනවනේ බ්ලැන්ක් එකක් ස්ථානක්. ඔව් දැනෙන්නේ නැහැ නේද? එතකොට ආශ්වාසය දැනිලා ප්‍රාශ්වාසය දැනෙන තැන හිස්තනක් නේ තමයි නොදැනී ගියානේ නොදැනී ගියා ඔව් ඒ වෙලාවට තමයි මොකද්ද කරේ කියලා මම අහන්නේ ඒ වෙලාවට එතන ඒ කලින් ආශ්වාසය දැනෙන ස්ථානයේ මේ හිත පිහිටුවගෙන හිටියා ඒකම තමයි අපෝ හරි ඒකට ඒකට මොකක්ද අපි කියන්නේ ඒක නම් ඒ කරපු දෙයට මොකක්ද කියන්නේ කියන්නේ ආස්වාසයෙන් දැනෙන්නේ ආස්වාසයෙන් ආස්වාසයෙන් ආස්වාසයෙන් ප්‍රාසාසයෙන් ප්‍රාසාසයෙන් දැනෙන්නේ නැති අවස්ථාවේදී අපි ඒ ඒකාග්‍රතාවයේ කෙරෙහි දැනුවත් භාවය පවත්නවා ඒක ස්වාමීන් වහන්සේ ඒකාග්‍රතාවය පවත්වා ගත්තා. එතකොට පවත්වා ගැනීමේදී යෝගාවචරය මොකද්ද පුහුණු වෙන්නේ කියන්නේ? තමන් දන්නවද මොකද්ද කියලා තමන් පුහුණු වෙන්නේ? එතන හිත පිහිටුවා ගැනීම. හිත පිහිටුවා ගැනීම. අංගාට පුහුණු වෙන්නේ මොකක්ද? ඒකාග්‍රතාවය පවත්වා ඒකාග්‍රතාවය දැන් ආස්වාසිත ඒකාග්‍රතාවය පවත්වා. ප්‍රාසාසෙ නොදෙයින් කියන්නේ ආස්වාසේ නොදිනී ගිහිල්ලා ප්‍රාස්වාසේ නොදිනී ගියේ ස්පේස් එකේදී බ්ලැන්ක් එකේදී ඒ හිස්තැනේදී මොකද තමන් පුහුණු වුනේ. තාම බැලුවද ඒක? මම දැන් මේ වෙලාවේ පුහුණු වෙන්නේ මෙන්න මේකයි. මම කොහොම හැම එකක්ම අධ්‍යයනය කරන්න කියලා. එහෙමයි ඇනලයිස් කරන්න ඕනේ කියන්නේ. මොකද දැන් මම පුහුණු වෙන්නේ මේ වෙලාවේ. මොකද ස්වාමීන් වහන්සේ එතකොට ඒක දැන් කරලා මගෙන් අහන මොකක්ද ඒකට කියන්නේ? <laughs> ඒක තමයි ඒක තමයි යෝගාචරයේ තියෙන වැදගත්ම භාවනාවේ තියෙන වැදගත්ම කොටස. ඕක. භාවනා කරගෙන යනකොට කාටද කියන්න පුළුවන්? යාර බලන් ජනතෙක් කියනවා. සක්කරයට කියන්න පුළුවන්. සක්කරයට. මහා බ්‍රහ්මයට එන්න කියමුද බං කියන්නේ උත්තරේ මොකක්ද? ඔතෙන්දී පූර්වේන අභ්‍යාසයට කියන නම් මොකද්ද? මොකද්ද ඔකට කියන්නේ? ටෙක්නිකල් වර්ඩ් එක මොකද්ද? ආර්ය කියන්නේ. අනිසාර. මොකද්ද ඔකට කියන නම්? මොකද්ද ඔක ඔක තමයි බාරයි දෙන වැදගත්ම එක. වැදගත්ම දෙය කරලා හා? දැන්පත් භාවය භාවය දැනුවත් භාවය දැන් දැනෙන එකෙත් දැනුවත් භාවය ඕකේ අතන තියෙන විශේෂත්වය මොකක්ද සිතේ ඒකාග්‍රතාවය පවත්වා සතිය පිටුවා සිටීම සතියෙන් නම් දැන් පිටුවා ඉන්නේ සතියෙන් <laughs> පටන් ගන්න. සමහර විශේෂත්වය මොකක්ද කියලා මම විශේෂත්වයක් වුවාම ඒකට විතරක් ආවේනික වෙච්ච එකක් තියෙනවා. ඒක මම සතිය කොහොම මේ හැමතරම තියෙන්නේ සතිය. සති නිමිත්ත නැතිව සතිය පිටුනේ. ආන්න ඒක. ඒකාග්‍රතාවයේ නැතුව දැනුවත්භාවය පවත්වීම තමයි එතෙන්දි පුහුණු වෙන්නේ. ඒකාග්‍රතාවයේ නැතුව අරමුණ අරමුණක් මුලින්ම ආරම්භයේදී අරමුණක් එක්කාවේ පුහුණු වෙනවා. ඊළඟ ඒක ඇඩ්වාන්ස් ලෙවල් එක තමයි අරමුණ නැතුව ඒකාද බය පාත්තු. එතකොට ඔතනින්ද තියෙන විපස්සනාව මොකද්ද? විදර්ශනාව මොකද්ද? අපි අරමුණ චේතනා පහල කරලා ලබාගත්තෙත් නෑ. චේතනා පහල කරලා අරමුණ මොකද්ද? දැන් කියන්න බෑ. අරමුණ ඉවත් කරෙත් නෑ. ඉවත් කරෙත් නෑ. අරමුණ ආව අරමුණ ගියා. ආව අරමුණ අරමුණ විසින්ම ඒක නැති වෙලා ගියා. ඒතර ඒක ඉලක්ෂණය එතන තියෙනවා. ඉලක්ෂණ බලන්න යන්නේ නැහැ. නමුත් එතන තියෙනවා. අරමුණ හටගත්තා නැති කියලා කියන නොදෙනී. ආස්වාසේ ප්‍රාසාසනේ ප්‍රාසාසේ නොදෙනී කියන. ආස්වාසේ ආස්වාසේ මොකක් කරන්නේ? අපි එකක් දැකගත්තා. නමුත් මේ වෙලාවේ විදර්ශනාව විපස්සනාව බලන්න යන්නේ නැහැ. මේවට බලන්නේ ඒකාග්‍රතාවය, concentration එකට තමයි මුල් තැන දෙන්නේ. බලන්න. විශේෂම අපි ප්‍රමුඛතාවය ප්‍රමුඛ සහ නිලීන ලක්ෂණ. මෙතන සමතේ තමයි ප්‍රමුඛ වෙන්නේ නිලීන වෙන්නේ විපස්සනා. විපස්සනා යටින් යනවා නිකන්. යටින් තියෙන. යා නිකන් යටින් අර දියටින් ගින්දර අරන් යනවා කියලා කියන්නේ. එයා යටින් යන්නේ නිකන් තේ දැනෙන්නේ නැහැ. ආ දෙතර දර්ශනාව තියෙනවා. බණ පටන් ගන්න වෙලාවේ ඉඳන් විදර්ශනාව තියෙනවා. අතරහදි ප ဋ ාණේ යනවා. උදේවායේ තියෙන. පාද පිටිබංග ඔක්කොම ටික තියෙනවා. දැන් බලන්න යන්නේ නැහැ. මම දැන් ලාවට යටින් අර ගඟ ගලාගෙන යනවා වගේ අර උඩට වඩා යට නේද? යටින් යනකොට වතුර පාරක් ලිම්පේන දියවැල් යන්නේ යටින්. ඒවා මුද ඒවා. ඒරනේ එවුදා. ඊළඟ ගැන අපිට අර ඊළඟ වැඩසටහනේ කියලා දැන් තමයි කම්පියුටර් එකදී බුද්ධ සයන්ස් ප්‍රෝග්‍රෑම් එක උගන්වන්න මේ රෙකෝඩ් කරගන්න කියන්නේ තියෙන්නේ. ආ ඒක නිසා අපි දැනගන්න ඕන හැමතිස්සෙම හැම පොයින්ට් එකේ මොකද්ද මම මේ කරන්නේ. මම මුල් තැන දෙන්නේ කොයි කොටසටද? දාගන්න. ඒක දැනගෙන කර අන්න එහෙම දැනගෙන කරනකොට මොකද්ද වෙන්නේ බාව? යෝගාචර හරියට ඒක දැනගෙන අක්කටම මොකක්ද ඒකෙන් ලැබෙන අමතර ප්‍රතිලාභ? සති ධම්ම විජය ඊළඟට මමත් තියෙන්නේ සම්පොඥංග. දැන් ඔය ධම්ම විජය සම්පොඥංගය තමයි අපි ඔය දැන් මෙහෙව්වේ. ජවකය කවලා ගත්තේ. ධර්මතාවයේ විස්තර බලන්න. විස්තර බලගෙන බලගෙන යනවා මොකද්ද ඊළඟට පොඥංග දාන්න. භාවනාට අවශ්‍ය කරන මොකක්ද දෙන්නේ? විරිය සම්පොඥංග. විරිය සම්පොඥංග. ඒක භාවනා කරන්න උනන්දුවක් ඇති වෙනවා. මොකද කරන දේ පිළිබඳව ලොකු හොඳ වැටහීමකින් කරන්නේ. ඊළඟට ප්‍රීතිය යනවා. කරන දේ භාවනා පිළිවෙල ඔක ප්‍රීතිය. ඒතර විනාඩි 20න් පැය භාගයෙන් භාවනා නතර කරන්නේ. පැය දෙක තුනක් තුනක් කරගෙන යන්න පුළුවන්. ඒතර සමාධියද අරක මේක ඒ වැඩක් නැහැ. නමුත් භාවනාව යනවා කියලා තේරෙනවා. එක කොනක් අල්ලගත්තට පස්සේ ඒක ඔස්සේ යන්න පුළුවන් බං. දර්ශනාව කියන්නේ ඒක. ඒක පොඩි කොනක්. ඔය බුදුහාමුදුරු ධර්ම දේශනා කරනකොට පොඩි කොනක් තමයි අල්ලන්න දෙන්නේ. පොඩි දෙයක්. ඒ කිසා ගෝතමීට ඒ කෙනකේ අර නොමලගේ ඉතින් අපිට ටිකක් අරන් ඉන්නේ ගොඩ. ඉලක්ෂණේ විපස්සනාව පද පටිසමුප්පාදේ උගන්වන්න ගියේ නේ. කිසා ගෝතමී. අර එක පොඩි කොනක් අල්ලලා දුන්නාට පස්සේ ඒක ඔස්සේ යනකොට යනකොට තේරම තේරෙන්නේ නැහැ. මට එන්න පටන්. එහෙනම් ගෙඩිය පිටින් ධර්මය එහෙම දෙන්නේ නැහැ එහෙම අවබෝධ කරගන්න බෑ කාටවත්. තමන්ට වැටහෙන තැනක් ආගෙන. ඒක ඔස්සේ චුට්ට චුට්ට චුට්ට චුට්ට ටික ටික ඒක ඇනලයිස් කරගෙන යනවා. විශ්ලේෂණය කරගෙන යනවා. එනකොට තේරෙනවා මේක තමයි මේ වෙන්නේ. මේක තමයි මේ භාවනාව. එහෙම නැත්නම් ඔන්න පැය භාගයක් කරා පැයක් භාවනා කරා නැගිට්ටා ඉතරයි. කිසිම ප්‍රබෝධයක් නැහැ. දැන් ඔය කතාව දැන් ඔය කතා කරන එක්කෙනෙක් ගාවත් හිතේ ප්‍රබෝධයක් නැහැ. භාවනා කරා කියන එක. ඒ ප්‍රබෝධයක් නැති තමන් කරපු දේ ගැන මොකක්ද කියන අවබෝධයක් නැහැ. කිව්ව නිසා කරනවා. අනිත්‍ය කරන හින්දා කරනවා. ඒක එක දින වැරදි. පැහැදිලි නේද? එහෙමයි ස්වාමී. හරි. දැන් තේරුණා ස්වාමී. තේරුණා. හරි තව කවුද කවුරු හරි ඉන්නවද? අත්‍තරවසන්න ස්වාමීන් වහන්සේ ඔව් මට මේ මේ අන්තිමට දුන්න මේ උපදේශය ගැන පොඩ්ඩක් ආයෙ දැනගන්න කැමතියි. ඔව්. Oh. Uh, ඒක තියෙන ඔක්කොම දෙපාර දෙපාර දුක්ඛ දෙපාර දෙපාර <laughs> uh, හිත ඉහළ තලයේ සමාධිය තුල සිටින විට චේතනා කිසිවක් පහළ නොකර සමාධියට වැඩෙන්න ඉඩ හරින්න. දැනුවත් බව පමණක් පවත්වා ගැනීම ප්‍රමාණවත්. වීරය අඩු කරන්න. මෙතනදී සඳහන් කරේ කියන්නේ අර මේ හිත මේ හිත වීරය අඩු කළ නාසිකාග්‍රේම පවත්වාගෙන අර මේ භාවනාවට යන විදිහට යන්න ඉඩ අරින්න කියන එකද? ඒක කියන්න බෑ ඉතින්. තමන් ඉන්න සමාධිය තමන් අත්දැක විදිහක් තියෙනවනේ. එහෙමයි. ඒක අත්දැක්ක විදිහ ඒක මේන්ටේන් කරන්නට තියෙන්නේ. එහෙමයි. සමාධියේ තියෙන ස්වභාවයක් තමයි සමාධියේ ඉන්නකොට අපි වීරයේ යෙදුවොත් එහෙම සමාධිය අඩු වෙනවා. ඒක ඩම්බෙල් එකක් විදිහට තියෙන එක. මෙහෙම උඩරෙම ගිහිල්ලා උඩරෙම යන්නේ නැහැ. ඊට පස්සේ වැඩි කරත් පල්ලම් එහෙමයි. ඕනම දෙයක් එහෙමනේ ඕනම දෙයක් එක ප්‍රශස්ත මට්ටමක් තියෙනවනේ. ඒ සමාධියට අදාළ ප්‍රශස්ත වීරයක් තියෙනවා. හ්ම්. දැන් කුඹරක අපි ගත්තොත් කුඹරකට පොර දානකොට පොර ඇබ්සෝබ් කරලා කරලා ගහට ගන්න දෙන්න පුළුවන් උඩරියම ප්‍රශස්ත අස්තන්නක් තියෙනවනේ. ආවස්ට් එකක් තියෙනවනේ. ඊට වැඩි පොර දැම්මම මොකද වෙන්නේ? ගහ මැරෙනවා. එතකොට හාස්ට් එක ඩ්‍රොප් වෙනවා. ඒක නිසා සමාධියට අවශ්‍ය ප්‍රමාණය. ඒක යෝගාවචරය දැනගන්න ඕනේ. දැන් සමාධි ස්ථාවර වුණාට පස්සේ වීර්යය අඩු කරනවා. භාවනා අරමුණ බලන එක හෝ <clears throat> භාවනා අරමුණ විස්තර බලනවා ඒක අඩු කරනවා. ඒක අඩු කර ඔය මේ මේ මෑනියන්ගේ ඔය මේ මයික්‍රොෆෝන් එක ඔෆ් කරන්න. එහෙම බලනකොට සමාධිය යම් කිසි මට්ටමක තියෙනකොට වීරිය යම් කිසි මට්ටමක තියෙනවනේ ඊට පස්සේ වීරිය ටික අඩු කරලා බලන සමාධි ස්ථාවරව මේ ඉර ගහුවා වගේ ස්ට්‍රේට් යනවාද නැත්නම් වැඩි වෙනවද එහෙම ඩ්‍රොප් වෙනවා නම් සමාධිය අඩු වෙනවා නම් ආයි වීරය තිබ්බ තැනට වැඩි කරගන්න ඕන හොඳයි මම දන්නේ නැහැ මම දන්නේ නැහැ තමන් එතෙන්දී යොදපු වීරය මොකද්ද භාවන අරමුණ බැලුවද නැද්ද කියන එක මම දන්නේ නැහැ තමන් තමයි ඒක ඒ වෙලාවේ තිබුණ නැහැ කියන්නේ හුස්ම නොදැනී මම නාසිකාග්‍රේම හිත පිහිටුවාගෙන හිටියා. එතකොට නිකන් උඩක ඉන්නවාගේ තමා හිත තියෙනවාගේ දැනෙන්නේ. තාම කියන්නේ නාසිකාග්‍රේටම තියන් ඉන්න හිත අරමුණක් කියන්නේ මේ හුස්ම රැල්ල නම් දැනෙන්නේ නැහැ. එහෙම ඉන්නකොට එහෙම ඉන්නකොට තමන් දීර්ය අඩු කරන්න තමයි අනවශ්‍ය භාවනාව පිළිබඳව චේතනා පහළ කරන්නේ. දැන් මම සමාධියේදී ඉන්නේ. මෙතනින් යාට මම මොකද්ද කරන්න ඕනේ? එහෙම එහෙම අපි හිතවිලි එනවනේ. ඊළඟට මොකද්ද කරන්නේ? එහෙම එනවනේ. අන්න ඒවා අඩු කරගන්න. ඒව නැති කරගන්න. සමහර වෙලාවට ඔහොම ඉන්නකොට ආය උස්ම දැනෙනවානේ. යනකොට ආය උස් ආස්වාද ප්‍රාස්වාස ඒව විස්තර බලන්න. ඒවට යන්න හොඳ නෑ දැන් සමාධියේ ඉන්නේ. ඒක දැනගන්න. උස්ම සියුම්ම දැනනවා නම් ඒ දැනුවත් භාවයත් ඒකත් දැනගන්න. උස්මත් يعني උස්ම බෑ පැත්තකින් තියෙනවා. දැන් අපි කාර් සෙල්ලම් කරනකොට එකපාරටම ආසියා වැඩාංගල ගහන්න යන්නේ නෑ. ඒක ගන්න අන්තිමටනේ. මේ තමන් ගාව යන් ඉන්නවාම සද්ද නැතුව ඉන්න කියන්නේ අර දෙකේ කොළ පහේ කොළ තමයි දාන්නේ. දාලා දාලා හොඳම ආසිය ගහන්න අන්තිම. බැරිම ගන්න දාන්න. ඉතින් එතකන් සමාධිය මේන්ටේන් වෙනවා නම් දෙකේ කොළෙන් පහේ කොළේ සමාධිය මේන්ටේන් වෙනවා නම් ආයි ආසිය ගහන්න යන්න ඕනේ නැහැ. ගහපු ගාම ආයි පරාද වෙනවා. හරි. ඒ කියන්නේ අර තියෙන ඊළඟ ගහන්න සමා ඒ කියන්නේ තියෙන මට්ටමේම තියෙන මේ ස්ථාවරව පවත්වා ගන්න ඒක මේන්ටේන් කරගන්න වීරය ඔව් ඔව් වීරය යොදන්න ඕන සීමාව අපි දැනගන්න. එහෙමයි. වාහනේ අපි කන්ද යනකොට ෆස්ට් ගියර් එකේ ගිහලා කන්දේ ගිහලා තැනිතලාවේ යන ෆස්ට් ගියර් එක යන්නේ. ඒතර අපි ගියර් මාරු කරගන්නනේ. টොප් එකට දාගන්නනේ. එහෙනම් ඔටෝ ගියර් වල ඒක ගියර් මාරු වෙන්න ඕනනේ. එහෙම නැතුව ගියොත් එහෙම එන්ජින් එක ඉවරයි. ඉතින් ඒක අපි හරියට දැනගන්න. කාර්යක්ෂමතාවයේ උපරිමයේ තියාගෙන යන්න ඕන භාවනා. ඒකට තමයි භාවනා ඉක්මනට දියුරෙන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අග්ගහ නිමිත සමාධි නිමිත්ත සහ උපේක්ඛා නිමිත්ත. ඒ වෙලාවට ස්වාමීන් ඒ වෙලාවට මේ නාසිකාව ළඟ තියාගෙන යන් ගෑවි නොගෑවි යන විදිහට සමාධිය මේන්ටේන් කරගත්තම හරිනේ ස්වාමීන් එහෙම එහෙම ගුරුවරයාට කියන්න බෑ ඒක තමන් තමයි දන්නේ. මන් දන්නේ නේද සමාධිය මොකක්ද? තමන්ට කියන්නේ සමාධිය තිබ්බද? මම සමාධියෙන් බලන්න ඕන තමට සමාධියක් තිබ්බද? භාවනා කරන වෙලාවට පොඩ්ඩක්. එතකොට මම බලලා කියන්නේ. හොඳයි සර්. හොඳයි තේරුණා. තේරුණා සර්. දැන් තව මොනවාරි ප්‍රශ්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්ස අර වේදනාව බලන එක සම්බන්ධයෙන් අද ඉදිරිපත් කරන්න කියලා ඔබ වහන්සේ උපදෙස් දීලා තිබුණා. අය මොකක්ද කියන්නේ මට මතක නෑ මොකක්ද කියන්නේ. ස්වාමීන් වහන්ස මම ඊයේ භාවනා කරනකොට يعني ටිකක් අන්තිම හරියට වෙද්දී අර පොළවට කකුල වලලු කර තද වෙලා නිකන් වේදනාවක් වගේ ලොකු වේදනාවකුත් නෙමේ සාමිනවාසේ උනාට ඒක ටිකක් අර දැනෙන්න ගත්තා. ඉතින් මම එතකොට එතනට සිත වේදනාවක් කියලා සිතන්න උත්සාහ කළා. ඒක නිකන් අර ලොකු ප්‍රදේශයක් වගේ නිසා මට ඒක හරියට තේරුන්නේ නැහැ සාමිනවාස කොහොමද ඒක කරන්නේ. ආ කියන්නේ වේදනාව අරමුණු කරන විදිහ දන්නේ මේ ප්‍රශ්නේ. එහෙමයි. වේදනාව දැනෙනවා නම් දැන ලක්ෂයක් තියෙනවානේ. දැන් ලක්ෂයට තමයි හිතන්නේ. දැන් අපි කියමු දැන් රෝගියෙකුට ඉන්ජෙක්ෂන් එකක් ගහනවනේ. ඒ ගහනකොට එයාට වේදනාව දැනෙන ලක්ෂයේ ඉන්ජෙක්ෂන් එක වදින තැනයි. ඒකට එයා හිතේ දන්න ඕනේ එතන එතන ඉන්ජෙක්ෂන්. එතන වදින නැහැ. වෙන තැනකට හිතේ දෝලා හරියන්නේ. එහෙම සමහර පාදේ පාදේ කොතනද වේදනාව වලලු කරේද දනිෂ්නේ කොහෙද? ඒක තමයි සවුනස් එහෙම අර එක ලක්ෂයක් කියලා මට හිතාගන්න බැරි වුණා. ඒ වගේම හරි එහෙම නැත්නම් සමස්ත වේදනාවක් තියෙනවා කියලා දැනෙනවනේ. තරණ නැතුණා. ඒ වේදනාව අරමුණු කරන අවශ්‍ය නම් ඕන වේදනාව ඉච්ච ලොකු ගන්න දෙන ආනාපානෙ ඉන්නේ. එලා හුස්ම දැනුණාද? එහෙයි ස්වාමීන් වහන්සේ. වේදනාවට දරුණුවටම තුනද? එක්තර තුනද? නෑ ස්වාමීන් වහන්සේ මං හිතන්නේ ඒක ඒ වෙලාවේ අවශ්‍ය නැති දෙයක් කරේ මං හිතන්නේ. දරුණුවට තිබුණා. ඒක තමයි ඒක හොයාගන්න බැරි ඒකයි. සුළුවට යන්තම් යන්නේ ඒකයි පුහුණුව මදි ඒකයි බාම පුහුණුවක් තියෙනවා නම් ඉතින් ඕවා දේවල් අත්දකින් තියෙනවනේ ඕගේ අරමුණු කරන්න ඕන අවශ්‍ය වේදනාද නැති වේදනාද කියන යෝගාවචර භාවනා කරලා හොයාගන්න. මේ වැඩ කරන්නේ නැතිවට හැමතිස්සෙම පොඩි පොඩි සුළු වේදනා බලන්න ගියොත් තව හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. ඒක මොකද හැමතිස්සෙම මේක වේදනා සාගරයක්නේ. කය ගත්තාම හැමතිස්සෙම වෙන් වෙන් එන වේදනා. බුදුහාමුදුරුවෝ කියන්නේ අර අර දස දිශාවේ මුලන් හමනවා වගේ කොයි පැත්තෙන් වේදනාවක් එයින් දන්නේ වාඩි වෙලා ඉන්නකොට කොහෙන් කොහෙන් හැම තැනින්ම වේදනාවක් එනවා. මේ වේදනාව කෙරේ සිය පැවැත්වම එයාට නිවන් දකින්න පුළුවන් වෙන සූත්‍රයක තියෙනවා මූලික උපදේශ ලිපියේ තියෙනවා. ආකාශ සූත්‍රේ මම කියන්නේ. ආකාශයේ සුළං හමනවා වගේ විවිධ දිශාවලින් කයි වාඩි වෙලා ඉන්නකොට වේදනාවක් එනවා. තනිස්සෙන් එනවා, හිසේකක් කොම්බෙනවා, බඩේකක් කොම්බෙනවා, තුනටින් එනවා. අතපය වේදනා එනවා අන්දි වේදනා ප්‍රබ ප්‍රකට වේදනාවක් මේ නම් අවශ්‍ය නැහැ හොඳම වේදනාව අරමුණු කරන්නේ දැනගන්න ඕන ඒ වේදනාව දෙන ලක්ෂයට ධනිස් ධනිස් පොල් කට්ටෙන් එතන ඉතින් නම් එන්නේ ධනිස්ෙන් නම් එන්නේ එතනට හිත යොදාගෙන ඉන්න බා ඒක තේරවනේ වරුණු කරෙන් නම් එතන එහෙමයි ඉෂේකක් කුමනම් ඔළුවේ එතන වේදනාව එන තැන නලකට හරි කොහෙද ડොක්ටර් කෙනෙක් වුණාම ඒක දැනගන්න වේදනාව ආරම්භ කරනවා. කොහෙන් වේදනාව ආරම්භ කරන දැනගන්න. අස්ති පද්ධතිය දන්නවනේ ඔක්කොම පද්ධති. හොඳයි. එහෙමයි සමහත්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තාම කවුද ඉන්නේ කතා කරන්නේ? කවුරුත් කවදාවත් කතා කරන්නේ නැති ඉන්න. ස්වාමීන් වහන්සේ මනාවට වාඩි වෙගෙන සිට යව්ව මෙනෙහි කළා. නාසිකාග්‍රයෙන් පළමුව දිග හුස්ම රැල්ල ඇතුළවන බවත් ප්‍රාශ්වාසයත් දිග ප්‍රාශ්වාසයත් ඇති වුණා. හුස්ම එසේ සිටි විට හුස්ම කැඩි කැඩි ගියා. වෙනකට වඩා වැඩි වෙලාවක් තිබුණා ස්වාමීන් වහන්සේ අද දින මේ ඊට පස්සේ හුස්ම දැනෙන්න නොදෙන්න තරමටම හුස්ම නැවත ඇති වී ගියා. නොද හුස්ම දැනෙන්න නොදෙන්න තරමට ඇති වුණා. ඊට පස්සේ නැවත හුස්ම ඇති වෙලා හුස්ම නැති වී ගියා. ඒකාග්‍රතාවේ එතන සිට ඒකාග්‍රතාවේ සිටියේ වීර්ය සම්තුති කරගන්නමින් ඒකාග්‍රතාවයෙන් භාවනාව අවසන් වනතේ සිටියා. හුස්ම නොදෙනේ ගියාද අන්තිමට මොකද වෙන්නේ හුස්ම නොදෙනේ ගියාම මේ ඒකාග්‍රතාවය තමයි මම මම කරේ ස්වාමීන් වහන්සේ එතනදී වීර්ය වඩන ආස්වාද ප්‍රාස දෙකම නොදෙනේ ගියාද නෑ ස්වාමීන් වහන්සේ ඔව් දෙකම නොදෙනේ ගියා නොදෙනේ ගියා නොදෙනේ ගියාම දැනුණ තැන සිය පැවතුවා ඔව් ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒතර ආයෙ හුස්ම දැනුනේ නැද්ද ඒක? කිව්වම දැනුනේ නැහැ. ඊට පස්සේ දැනුණා ස්වාමීන් වහන්සේ ඒකාග්‍රතාවයෙන් හිටියා. එතන හුස්ම දැනෙන තැනට නෑ නෑ ඒකාග්‍රතාවය කියන්නේ මම හුස්ම දැනුණාද? හුස්ම දැනුණා. ඒක වර්තාවේ නෑ නේද? ආයි දැනුණා. නෑ ඒක ලිව්වේ නෑ ස්වාමීන් වහන්සේ. ඒක තමයි කියන්නේ. ඒක අවශ්‍යයි. හුස්ම නොදෙනේ කියලා දැනෙනවා කියන්නේ දැන් සිහිය ටික ටික දියුණු වෙනවා. දැන් නොදෙනේ යන්නේ සිහිය. නොදෙනේ යන්නේ සිහිය මදි කමින්ද. අයි දැනෙන්නේ සිහිය දියුණු වෙන. අයි දැනෙනවා අයි නැති වෙනවා. අයි දැනෙනවා අයි නැති වෙනවා. එහෙම සිහිය පාත් කරනකොට ඒකාග්‍රතාවයෙන් දැන් ගන්නවා. ඇයිද? වුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එනවා ස්වාමීන් තාපවද කතර අර හොඳ කමටා වාර්තා දෙකක් තිබ්බා VP පෙරේරා ඉන්නවද VP පෙරේරා නැද්ද? වේදනාවක් පැමිණියා. ඒ වෙත සිත යොමු කර බලා සිටියා. එවිට වේදනාව පැතිරි නැතිව ගියා. ඒ සමගම තවත් තැනකින් වේදනාවක් හටගත්තා. ඒ දෙසම බලා සිටියා. එවිට වේදනාව අවසන් වනවත් සමගම ඉබේම හුස්ම රැල්ලට සිත යොමු වුණා. වෙනසක් සිදු නොවි පෙර හුස්ම පෙරසේම හුස්ම රැල්ල පැවතී. ඉවි පෙරලා ඉන්නවද? නෑනේ. නෝන කෙනෙක්. දැන් බලන්නේ කමඨා වර්තාවේ ඒ සමග තවත් තැනකින් වේදනාවක් හටගත්තා. කියන්නේ වේදනාව දැන් දෙක තුනකින් හටගත්තා. ඒ දැස බලාගෙන හිටියා. කියන්නේ වේදනාව නිසා වහම අපි බලාගෙන ඉන්නවා. එවිට වේදනාව අවසන් වෙනවා සමගම ඉබේම උස්මරල්ල නේද දැන් බලන්න මේ කමඨා වාර්තා දැන් මොකද්ද එතන තියෙන්නේ භාවනාවක් දෙකේ මොකක්ද තියෙන්නේ දැන් මේ භාවනාවට අපි මොකක්ද කියන්නේ මොන මෙඩිටේෂන් මොන භාවනාව කියන්න පුළුවන්ද ආ දැන් කුරුණුට කියන්න පුළුවන්ද <laughs> වේදනාව ගැන සවනස වේදනාව මේක තමයි fluid fluid fluid meditation soft එකට යනවා කියන්නේ ආයි භාවනා කියන්නේ හිතට මොනවත් වෙන්නේ අරමුණ මේ මේ යනවා එක්ක ආනාපාන වේදනාවට යන වේදනාව ආනාපානට භාවනාව ස්ට්‍රේට් යනවා දැන් ඒ කියන්නේ උපුහුණු කෙනා උහුණුව නැති කෙනා මේකෙන් අරකට තියෙනවා අරකින් මේකට තියෙනවා අරකින් හොදි හදනවා වගේ කෑම හදනවා එක වෙලාවට න මේවා දාන තුන පහ දානවා අරක දානවා මේක දානවා ඒකේ චේතනා පහල කරකට තමයි අරමුණු මාරු කරන්නේ නමුත් අර ෆ්ලුයිඩ් යනකොට ඔටෝමැටිකලි අරමුණු ගන්නට ඇඩ්ජස්ට් වෙනවා අවශ්‍ය දැනට ඒකාග්‍රතාවය යනකොට වේදනාව ඉවරෙච්ච වෙනවා වේදනාව පට් වෙලා ගන්නට සෙට් වෙනවා අර කොච්චි පාරේ අර මොකද පීල්ල මාරුවෙන් හරියට ගන්න මාරු නම් අර පාරේ කොච්චි යන විතරයි මෙතන එහෙම චේතනා පාල කරලත් නැහැ එකම්ම භාවනා ප්‍රධාන භාවනා අරමුණට ඇවිල්ලා තියෙන මේක තමයි වෙන්න ඕන මේක තමයි භාවනා දියුණුව කියන්නේ පුළුවන් තරම් අපි දැන් ආරේෂ්ඨාගේ මාර්ගයේ මොකද්ද බුදුහාමුදුරන්ගේ මූලික පරමාර්ථය ඒක දැනගන්න බැහැ මුලින් මේ ආරේෂ්ඨාගේ මාර්ගයේ මූලික સિદ્ધාන්තය මොකක්ද අද බුදුහාමුදුරන්ගේ කියන බලාපොරොත්තු අරහතන් මාර්ගයේ යෝගාචරයෙන් හඳුන්වා දී. ලෝකෙට හඳුන්වා දීමේ අරමුණ මොකක්ද? මේ දැන් මේක දන්නේ. මේ තොපිට අනේ සම්මා දිට්ඨිය කවද ඊගවන්නේ? දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ කරන්නේ. මේක දන්නේ. මේ ප්‍රශ්නේ වෙන විදිහකට අහුවම උත්තර දෙන්නේ. අන්තිමට තියෙන්නේ ඒක නේද සම්මා දිට්ඨිය. දුක දුකට හේතු දුක නැති කියන්නේ දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය කියලා පිළිගන්න. ඒතකොට ආරෂ්ඨාංග මාර්ගය හඳුනා දීමේ අරමුණ මොකද්ද? මොකද අරමුණ? දුක නැති කිරීමේ මාර්ගය. දුක දුක නැති කිරීමේ මාර්ගය නෙමෙයි දුක්ඛ නිරෝධය කියන්නේ. අරෂ්ඨාංග ඉතින් ආයෙත් පටලවන්නේ. දුක්ඛ නිරෝධ කියන්නේ මාර්ගය නෙමෙයි. මේ මාර්ගය අඳුන්වා දීමේ බලාපොරොත්තු තමයි දුක්ඛ නිරෝධය කරන්නේ. හරි? අර දුක්ඛ නිරෝධය කරන්න නම් මොකද්ද මේ මාර්ගය තුළ? මේ වැඩපිළිවෙල මොකද්ද තියෙන්නේ? ඔන්නෝ දැන් මාර්ගය. ආරියෂ්ඨාංගික මාර්ගය. ආරියෂ්ඨාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධය කරන්න මොකද තියෙන්නේ? ආරියෂ්ඨාංගික මාර්ගය තුළ මොකද තිබියද? මොකද අන්තර්ගත වෙලා තිබියද? ප්‍රධානම දේ. දුක්ඛ මේ කමඨා වර්තාවේ මේ කමඨා වර්තාවේ ඒක තියෙනවා. මේ සම්මාදිට්ඨියක් ගහම ඉතින් ඉන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ කුවාම අටම. පහයි දහයි. පහයි දහයි. ආරෂ්ඨාංග <laughs> මාර්ගයේ දුක් ආරෂ්ඨාංග මාර්ගයේ දේශනා කරන තියෙන්නේ දුක්ඛ නිරෝධය කරන්න නම් ආරෂ්ඨාංග මාර්ගයේ දුක්ඛ නිරෝධය කිරීමේ ඒ වැඩ පිළිවෙල තුන අන්තර්ගත වෙන දිවියේ මොකද්ද? මේ කර්තාවක් ආයෙක තියෙනවා. සම්මාදිට්ඨිය. ආයෙ සම්මාදිට්ඨියක් ගහනවා. අරටංග මාර්ගයේ සම්මාදිට්ඨිය නෑ පටන් ගන්න. සම්මාදිට්ඨිය නෑ සම්මා සමාධිය සමාධිය. සම්මයක් ඥාන සම්මයක් විමුක්තිය 10ක් වෙනවා. 8ක් වට 10ක් වෙනවා. ඒතර ඕකේ ඕකෙන් දුක්ඛ නිරෝධය කරන්න නම් ඕක වඩනකොට මොකද්ද වැඩෙන්න ඕන? දුක් නිරෝධය කරන්න නම් මොකද්ද වැඩෙන්න ඕන? එහෙම නැත්නම් ඕකේ අන්තර්ගත වෙලා තියෙනවනේ මොකද්ද? දැන් අපි උදාහරණයක් ගත්තොත් දෙහිවල ඇඹුල් රසය ඇති කරන්න නම් දෙහිවල මොකද්ද අඩංගු වෙලා තියෙනවද? දෙහිගෙඩි. Citric acid. ඔව් මොකද ඇසිඩ් දාගන්නේ? මොකක් හරි ඇසිඩ් එකක් තියෙනවා. නැත්නම් ආම්ලින් ගතියක් එන්නේ නැහනේ. ඉතින් මේ ඇසිඩ් එක මොකක්ද කියලා මම අහන්නේ ආරස්ථාංග මාර්ගයේ දුක්ඛ නිරෝධය කිරීම ඇසිඩ් එක මොකක්ද? දාන්න. අද තියෙනවා මේ 100 සහ නෝන ඒක තියෙනවා නෑ 100 සහ නෝන බම්බු තමයි මේ කමඨා වර්තාව ඒක තියෙනවා මොකද්ද දුක්ඛ නිරෝධය කරන්න නම් මේ මාර්ගය තුල මාර්ගයේ වඩනකොට මේ මාර්ගය තුල තියෙන ඕන දේ තමයි චේතනා පහල කරන එක අඩු වෙන්නේ. අපේ හිතලා වැඩ කරන එක අඩු වෙන්නේ. හ්ම්. අපේ හිතලා වැඩ කරන ප්‍රමාණය වැඩි වෙනවා නම් දුක වැඩි වෙනවා. දැන් බලන්න මේ කමඨා වාර්තා. ඒ දේශ බලා සිටියා ඊට වේදනාව අවසන් වනවා සමග ඉබේම හුස්ම රැල්ලට ඊට යමු උනන. දැන් උතන දුකක් හට ගන්න පුළුවන්. චේතනාවක් තියෙනවා. උස් වේදනාව නැති වෙලා ගියා කියලා දුකක් තියෙනවා දෙන්න. වේදනාව හටගත්තා කියලා දුකක් තියෙනවා. උස්මට හිතේ යෙදුවා කියලා දුකක් හටගන්න දෙන්න. මේ මොකක්වත් නැහැ. ඒතර යම් කිසි තැනක දුකක් හටගන්නවා එතන අවිද්‍යාව පත්‍ය සංකාර සංස්කාර හැදෙනවා. එක පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර හැදෙනවා. සංකාර නිරෝධෝ දුක්ඛ නිරෝධෝ කියන්නේ ඒක ආරේෂ්ඨාංග මාර්ගයේ බුදුහාමර දේශනා කරලා තින්නේ සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධය වෙනකොට තමයි දුක්ඛ නිරෝධය වෙන්නේ ඒක රහතන් වහන්සේ චේතනා පහල කරන්නේ නැහැ. චේතනා නැහැ. ඒ නිසා රහතන් වහන්සේ පූර්ණ වශයෙන් දුක් නිරෝධය කරලා තියෙනවා. කවුරුහරි ගැහුවත් බැන්න අතපයක් කැපුවත් ගහපු කෙනා කෙරේ හෝ තමන්ගේ මේ අත කැපුණා නේද මගේ මේ අත වෙන්නුණා නේද අපි ඥාය ඥුයි ගාගෙන යනවා අතක් තුවාලුණා ඒක නෑ රහතන් වහන්සේ චේතනා පහල කරන්නේ නැහැ වේදනා පහල කරන එක අඩු කරලා ක්‍රියාසිත වලට තමයි පුහුණුව ලැබෙන්නේ ආරෂ්ඨාංග මාර්ගය. මේ දර්ශන භාවනාවේදී අපි ආරෂ්ඨාංගික මාර්ගයේ ගොඩනගා ගන්නවා කියන්නේ ඕක තමයි. ඒක සම්මාදිට්ඨියක් නැතුව අපි භාවනා කරනකොට අපි තුල ආරෂ්ඨාංග මාර්ගය සම්මාදිට්ඨිය ආරෂ්ඨාංග මාර්ගය ගොඩනගන්නේ එහෙමයි. මොකද ගොඩනගන්නේ චේතනා පාල කරන එක අඩු කරලා එතන පහල කරන එක අඩු කරනකොට සම්මා දිට්ඨිය අංග මොනවාද අංග? සම්මා සමාධි, සම්මා සති, සම්මා වායාම, සම්මා සංකප්ප, සම්මා වාචා, වචනේ යහපත් වෙනවා, ක්‍රියාව යහපත් වෙනවා, ආජීවය යහපත් වෙනවා. සම්මා ඥාන, විදර්ශනා ඥාන පහළ වෙනවා. සම්මයක් විමුක්ති නිවනටපත් වෙනවා. මේ හැම එකකින්ම වෙන්නේ චේතනා අඩු කරන. කර්ම තමයි චේතන තමයි කර්ම. ඊළම චේතනා කර්ම. සීලම කර්ම හැදෙන්නේ චේතනාවයි. චේතනාව නැතුව කර්මයක් හැදෙන්නේ. තේරෙන්නේ? එහෙමයි සර්. එතකොට මම අද මොකද්ද කියලා දෙනවා ආ තව එකක් දැන් හර්ෂ ඉන්නවද හර්ෂ පෙරේරා නේද හර්ෂද යා නෑ මම ඉන්නේ හර්ෂද අර ජර්මනිට ගියා කිව්වේ කවුද අස්සේ ඇයිනවද නෑ යා හදාන් කරලා තියෙන ඔබ වහන්සේගේ දේශනා තුළ තිබුණ පරිදිම මෙයා රිසර්ච් ප්‍රොසෙස් එකක් බව අද තා හොඳින් වැටුණා. process එක. භාවනාදී සිටිවිලි මෙස එන්නෙම මොනවද? පෙර සතිමත් නොවි සිදු කළ ක්‍රියා හා කතා බහ බව නැවත ආවර්ජණය තේරුණා. සතිමත්ව කළ කිසි දෙයක් සිහියෙන් කළ කිසි දෙයක් භාවනාවේදී බාධාවක් වෙස ඉස්මතු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි කියන්නේ. ඇයි ඒ භාවනා නායේදී ඒක ඉස්මතු වෙන්නේ නැති. සිහියෙන් අපි වැඩ කරනවා. සිහියෙන් ඉන්නවා. දැන් කියාගන්න දැන් ආයි. ආයි වෙන විදිහට හවුවා කියාගන්න වැඩක්. සංස්කාර හදන්නේ. ආ චේතනා පහළ වෙන්නේ නැතේ. අපි සිහියෙන් ඉන්නකොට අවිද්‍යාව පත්‍ය සංකාර කියන එක නතර වෙනවා. ඒකාත්මක වෙන්නේ නැහැ. එහෙනම් පරිසමපාදේ తాවකාලික නතර වෙනවා. සිහිය පවත්වන්න කියන්නේ මොකද චේතනා හැදෙන්නේ කොහොමද? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. නේද? අභිධර්මයේ තියෙන චිත්ත සංකාර. සංකාර කොට වැරදි. මනෝ සංකාර. ඒක මම ඔය කියලා දීලා තියෙනවා. කාය මේ චිත්ත සංකාරය මනෝ සංකාර දෙක වෙනස්. රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් වලදී මම කියලා දුන්නා. ඒක අභිධර්මයේ පොත්වල තියෙන චිත්ත සංකාරය. මොකද ඒ හරි වචනේ මනෝ සංකාරය. සිත කය වචනයෙන් වෙන දේවල්. සිතකය වචනෙන් වෙන දේවල් නතර වෙනවා සීයෙන් ඉන්නකොට. සීයෙන් ඉන්නකොට අරමුණු වෙන්නේ ඉන්න ඉරියව්ව හෝ කරන වැඩේ විතරයි. ඒකෙන් අසතිමත් වෙලා ඉන්නකොට ඒක කර්මයක් බවට පත් වෙනවා කර්මය පරිසම් දෙනවා. ඒක මොකද්ද මේකට කියන්නේ විපාක සිත් හටගන්න. අතීත අවිද්‍යාව නිසා විපාක සිත් හටගන්න. හටගත් විපාක සිත් තමයි ඔය හිතවිලි වශයෙන් එන්නේ. ඒවා අතීත විද්‍යාවෙන් හදපුවා. අපි මොකද කරන්නේ අතීත විද්‍යාවෙන් හදපෙකට දැන් අලුතෙන් අවිද්‍යාව එකතු කරලා පෝර දානවා. ඒකනේ කරන්නේ. අලා අලුතෙන් ආය අවිද්‍යාව පැටව ගන්න එක තමයි කරන්නේ. අවිද්‍යාව පැටව ගන්නකොට ඒ වගේ දෙගුණෙකි තුන්ගුණෙකි සංස්කාර පැටව ගන්නවා. මොකද සිත කය වචනේ තුනින් මෙයා පැටව ගන්නවා. යෝනි තුනකින් පැටව ගන්නවා. එක අවිද්‍යාවකින් දැන් තුනකින් රටවන. චිත්ත කාය වචනේ තුන. ඩබල් ත්‍රිබල් වෙලා තමයි අකුසල් වෙන්නේ. එක විද්‍යාව. අද මාත්‍රකාවක් දුන්නද මොකද මොකක් අද මොනවාරි කියලා දෙනවා කිව්වොත් විශේෂයෙන් නැද්ද? බදිනියල් දෙනවා. මටවත් නෑ මරාද කාඩ මතක නැත්තම් ඒක කියන්න දෙන්න ඕනේ නෑ අද මොනාර කියලා දෙනවා කිව්වද මොකද්ද මම දඩබඩ ගාලා ගෲප් එකට යනවා බලනවා මොකද්ද පොස්ට් එක මතක නැහැ. අද උදේ වෙනකම තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. දානස මේ සම්මා දිට්ඨිය පිළිබඳව ස්වාමීන් සම්මා දිට්ඨිය පිළිබඳ එහෙම තුනේ. වල් වැඩුණු සිතකට සම්මා දිට්ඨිය ගොඩනගා ගන්න කෙසේද කියන්නේ? ප්‍රමාණිකූල පොසිෂන්. වල් වැදුණු හිත කියන්නේ මොකද්ද? ඒ තරම මුලින් එක දරගන්න. හිත වල් වදිනවා කියන්නේ මොකද්ද? හිත විවිධ අරමුණු කරා නිතර විසිරෙන ස්වභාවයෙන් පැවතීම සානස් කෙලෙස් වලින් පිරී සිටීම මල් වැදෙන්නේ කොහොමද ක්‍රම කීයකින් මල් වැදෙනවද પછી આકરી સાટવેણી પીટો પહેલા કાઢ નાખો આમ ખાલી કેરે ભાઈ අපිට එන අකුසල් කෙලෙස් අකුසල් දර්ශන මාර්ගයේ දෙවෙනි පොතේ නිල් පාට පොතේ දැන් කෙලෙස් අපි කතා රේණුකාණ හැබර කෙලෙස් කීයක් තියෙනවද දේශනාවේ කෙලෙස් කීයක් පොතක්ද මේ 1500 හා 1500ක් තවකට ඒ කෙලස් වර්ග කළ තියෙනවා මට මතක නෑ මම පොත කියවන්නේ. දැන් යෝගාචරය ඒ විදිහට කෙලස් ගණ ගන්න ගණ ගන්න නැහැ ඒක වැරදි ඒ කියන සිස්ටම් එක. 348 යෝගාචරය කෙලස් ඒක මෙෂර් කරගන්නේ ආ දැනගන්නේ ඒ මට්ටම් වල තියෙන කෙලස් ප්‍රමාණය අනුව. දැන් මම කලින් කිව්වා 348 වෙනි පිටුවේ තියෙනවා. අන්තිම ඡේදය ලොකු ඡේදයක් තියෙනවා. මහණෙනි අදි චිත්තේ යෙදෙන මහණෝගේ කාය දුස්චරිත වාග් දුස්චරිත හා මනෝ දුස්චරිත කියන ඕලාරික උපක්ලේශය ඇද්ද කියන්නේ ප්‍රබල මට්ටමේ අකුසල් තියෙනවා කියන බල් වැදුන හිතක වැඩිපුර තියෙන්නේ ඕලාරික මට්ටමේ කෙලෙස් චිත්ත සම්පන්න පඬිතු නුවණැති මානෙ දුර්වලයි තමන්ට යම්කිසි පොඩි හරි උකුණෙකුට තරම්වත් මොලයක් තියෙනවා. චූටි හරි මොලයක් තියෙනවා නම් මේ මහානතෙන් ඕ ඒ පුජ්‍යලයා ඒ කෙලෙස් ටික අයින් කරගන්න ඕන. ওই ලොකු ඕලාරික කෙලෙස් වලින් තමයි ඔය උසාවියේ නඩු වැටෙන්නේ. ඉරේ යන්නේ අපරාධකරණය ඔය ඔක්කොම එන බරපතල මට්ටමේ අවසන්. පංචින් පද පහ කැඩෙන මට්ටමේ අවසන් එතකොට ඒ ටික අපි දැනගන්න ඕන අපේ හිතේ ඒව එවැනි අකුසල් තියෙනවා නම් මේ ටික දරගන්න ඕන මුලින් හරි එතකොට ඒ ඕලාරික කෙලෙස් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා නම් බරපතල මට්ටමේ අකුසල් ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා නම් අපි ඒ කෙලෙස් නැති කිරීම සඳහා යම්කිසි වීරයක් යොදන්නේ මේ දැන් වල් වැදුන හිතක්නේ අපි දැන් ගන්න ඕනේ නේද එමෙතෝ මේ මොකද්ද නීවරණ ධර්ම නෙමෙයි මේ කතා කරන්නේ නීවරණ ධර්ම වලට වඩා බලවත් පැලස් ප්‍රමාණයක් ගැන කතා නීවරණ දෙයින් ඊට යටින් තියෙන්නේ එතකොට බලවත් කෙලස් ප්‍රමාණය යම්කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ කෙලස් ටික නැති කරගන්න මොකද්ද මුලින්ම වෙන්න ඕනේ වල් වැදුන හිතක්. අපගේ වල් වැදුන හිතක් තියෙනවා. බරපතල අකුසල් කරන කෙනෙක් ඉන්නවා. හිතක් නෙමෙයි කෙනෙක් ගමු පුජ්‍යලෙක් ඉන්නවා. ඒ පුජ්‍යල සම්මාදිට්ඨියට උට යන්න අවශ්‍යයි කියලා යන්න ඕන ඒ process එක. ඒ ගමන් මාර්ගය අපි හතර දෙන්න නම් එතකොට ඔහු එක පටන් ගන්න කොතනින්? සිල්වත් වෙන්න ඕන. ඔහුට නිවිසේ දහම ඇහෙන්න ඕන ස්වාමීන් වහන්සේ. ආ ඊට කලින් මොකද්ද? අවසරයි වර්තමානයේ සිත පවත්වන්න බම්බුව තමයි පෙළ ගන්න 235 යි පිටු පංචශීලය සමාදන් කේම කල්යාණ මිත්‍ර සේවනය කල්යාණ මිත්‍රාගේ සේවනය එන මේ ශාසනයේ 235 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය මේ මෙසේ විස්තර වෙයි කියලා යම් පුද්ගලයෙකු කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හා සද්ධර්ම ශ්‍රවණය මෙන්න මේක තමයි වැදගත්. සම්මා දිට්ඨියට එන්නේ මෙන්න ඔතනින්. කල්යනි මිත්‍රාගේ ධර්ම. එතන ඔතෙන්දී ඔය කියන්නේ ටීවී එක යන බාන, රේඩියෝ එක යන බාන, පොයට අහින බාන, YouTube එකේ ඕගොල්ලෝ අහන ඒ බාන නෙමෙයි. තර මේ කියන්නේ. මෙතන මේ කියන්නේ කල්යනි මිත්‍රාගේ බාන. අපේ හාමුදුරුවන්ගේ බාන නෙමෙයි. ඒක වදන්නේ. ඒ නැත්නම් මෙතන කියන්නේ භික්ෂුවගේ බණ කියලා දාන්න තියෙන බණයි කල්යාණ මිත්‍රාගේ බණ කියලා කියන්නේ. කල්යාණ මිත්‍රාගේ බණේ තියෙනවා මොකද්ද? එසෙන්ස් එකක් තියෙනවා. يعني ඒක පවර් එකක් තියෙනවා. බලයක් බල ගන්නවල තියෙන ඒක. දැන් එහෙන බණවල එහෙම එකක් නැහැ. ඒකයි නිකන් දකින්නේ. කෙලිම ගැන අපි ආ දැන්. ඉන්න තැන ඉඳ උඩට ගන්න එපා අපි. දැන් ජැක් එකක් ගහලා දැන් වාහනේ මඩේ ඉරුණාම හෝ අපේ ටයර් එකක් ගියාම ජැක් එකක් ගන්න මේ ජැක් එක ගන්න මොන බලෙන්නේ ගහන්නේ මොකද්ද ඒකට බලෙ ටිකේ මේ බලේ තියෙන මොකෙන්ද හඳවගෙන වාහනේ උඩ තියන්නේ මොකද්ද බලයට අපි කියන්නේ ජැක් එක ගන්නකොට මොකද්ද මේකෙන් හයිඩල් ද්‍රවස්ථිතික බලය මෙකැනිකල් අර කරකවල මෙකැනිකල් එක නේ මම කියන්නේ මේව ගහලා ගන්න පම්ප් එකේ එතකොට ඒකෙන් උස්සලා තියාගෙන ඉන්න ඕන. ඒතර උස්සලා තියාගෙන ඉන්න ධර්මතා දෙකක් අවශ්‍යයි. එකක් තමයි කල්යාණ මිත්‍ර ධර්මනේ අනිත් එක මොකක්ද? යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරය එන්නේ කල්යාණ මිත්‍ර ධර්මයට අනුව. හරි? දැන් කල්යාණ මිත්‍ර ධර්මයේ මොකද්ද තියෙනවද? ලක්ෂණ ටික අර එසෙන්ස් එක මොකද්ද? පව එක මොකද්ද? ශ්‍රවණේ රූපාදී දැකීම යන ඇසෙන් රූප දැකීම යන අරුණු තුනද එකතුවක් බව ඒ සත්වයේ පුද්ගලෙක් නැති බව ඒ කරුණු තුන නැති තැන රූපයක් දැකීම ශබ්දයක් ඇසීම ආදී නැති බවත් අසන්නට ලැබේ ඉගෙන අර බල්වැද්දුන හිතක් දින පුජ්‍යලයකට කියනවා මේ ඇහෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ අත්‍තරම මේ උඹ රූප බලනවා නෙමෙයි නැත්නම් මට රූප පේනවත් නෙමෙයි. මේක සිද්ධ වෙන්නේ කර්ම තුනක එකතු වල. ඇසයි රූපය ඇහි විඤ්ඤාණය කියන මේ තුනේ එකතුවෙන් තමයි ඔබට මේ රූපයක් පේන්නේ. එන්නේ ඔබ රූප බලනවා, ඔබට රූප පේනවා. එහෙම නැත්නම් මේ රූපේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ මේ. ඔය දෙකෙන් එකක් හරි ගිය ගමන් ඔය රූපේ පේන්නේ නැහැ. දැන් අත්‍තරම අපි රූපය කියලා බලන්නේ මොකද්ද? උජ්ජලේ. අපි ඇත්තම සාමාන්‍යයෙන් රූපය එහෙම නැත්නම් වර්ණය කියලා අපි බලනවනේ. බලන ඇත්තට මේ වස්තුවද? බලන වස්තුවද අපිට පේන්නේ? මොකද්ද පේන්නේ? වර්ණ රූපය. අපිට අපිට කවදාවත් මේ වස්තුවේ වර්ණය බලන්න පුළුවන්. දැන් අපි අපි බලන වස්තුව අපිට කවදාවත් අපිට ඒ රූපේ වර්ණය බලන්න බෑ. ඉතින් අපි බලන්නේ මොකක්ද? වර්ණය. අපි අපේ මනසින් බලනවා. අපි බලන්නේ වස්තුවේ පරාවර්තනය වෙන රේඩියේෂන් එක විතරයි අපි බලන්නේ. අයියලා මදුරේ අපිට කොළ පාට කියලා අපිට පේන්නේ කොළ පාට කියලා අපිට පේන්නේ ඒ වස්තුව කොළ පාට හින්දා නෙමෙයි. තේරෙනවද? ඒ වස්තුයෙන් කොළ පාට විකර්ෂණය කරන හින්දා කොළ පාට වෙන්නේ. ඒක අපිට කවදාත් වස්තුවේ රූපේ කවදාත් අපිට බලන්න බැහැ. අපි හිතන් ඉන්න අපේ වස්තු රූපේ තමයි අනේ වගේ වස්තුවේ කියලා නේද බදා ගන්න. නමුත් අපිට කවදාවත් ඒ වස්තුව දකින්න හම්බෙන්නේ නැහැ. මගේ වස්තු වලට. තම තිස්සේ වලට පේන එක පරාවර්තනය කරන ඕක. ස්වාමීන් වහන්සේ ඔව්. ස්වාමීන් වහන්සේ හරි එතකොට ස්වාමීන් වහන්සේ මේ සමාවෙන්ද මේ අර ගස් වල ස්වාමීන් වහන්සේ කොළ පාට අපිට පේනවනේ කොළේ. ඔව්. එතකොට ඒකේ අර ක්ලෝරෝෆිල් තියෙන කොළ පාටට කියලා මෙහෙම කියනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක කොළ නෙවෙයිද? කොළ දැන් ගහේ කොළේ ක්ලෝරෝෆිල් තියෙනවනේ සොන්නන්ස. එතකොට ඒක කොළ පාට නෙවෙයිද ඇත්තට? නෑ. ඒක ඒක තමයි කියන්නේ. ඒක දැන් ගහේ කොළ පාට අපිට පේන්නේ නිල් පාට රතු පාට වගේව ඇබ්සෝබ් කරන එක. තේරෙනවද? එතකොට සාරණංශ මේ අර ගහේ දැන් ඒක තමයි කියන්නේ ක්ලෝරොෆිල් වලින් කරන්නේ රතු පාටයි නිල් පාටයි ඇබ්සෝබ් කරනවා. මොකද ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කොළ පාට නෙමෙයි. මේ ගහකට අපි කොළ පාට ලයිට් එකක් දැම්මම ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණේ නිල් පාටයි රතු පාටයි වෙනවා. ඒකයි ඔය මේ ග්‍රීන් හවුස් වල අර LED බල්බ්ස් දානවා දැන් අලුත් සිස්ටම් එක තියෙනවා. ගහට උඩින් නිල් පාට රතු පාට LED බල්බ් දෙකක් පත් වෙනවා. ඒ දෙක හොඳටම ඇති ගාට ප්‍රභා සංශ්ලේෂණය වෙනවා තට්ටු තට්ටු රාක් රාක් ගස් තියෙන්නේ. පොඩි LED bulb set එකක් තියෙනවා එතරම්. කොළ පාටෙන් වැඩක් නෑ ගහට. කොළ පාට විකර්ෂණය වෙනවා. එතන අහස නිල් පාටට පෙන්නේ. මොකද ෂොක් කරන්නේ. ඒක ඇවිල්ලා වෙන කතන්දරයක් ඒක තියෙන්නේ. ඒ කියන්නේ නිල් වර්ණය කියන්නේ අර සීග්‍රෙන් අර ඒ කියන්නේ මේ පරිසරය තුන සක්‍රීය ආලෝකය තමයි නිල් වර්ණ. ඒ හින්දා තමයි අපිට නිල් පාට අහස නිල් පාටෙන් පේන්නේ. ඒ කියන්නේ තියෙන වර්ණ වලින් දරුණුම වර්ණය තමයි නිල් වර්ණ. දැන් ඇහැට ගත්තාම ඇහැට අහිත තරම් වර්ණය තමයි නිල් පාට. ඒ නිල් පාට අහිත කරන්නේ. කුරුණු කියන්න බෑනේ නිල්පාට ආය ආයත කරපොත් ඈත දැන් ඩොක් ආ මේ තව ඉන්න ඩොක්ටර්ස්ලා දෙන්නේ කියන දේ ඒ නිල්පාට ආයත කර මොකද දැන් මේ මටත් මේ ළඟදී අර මේ රිද්මනවන දුන්නා මේ නිල්පාට මේ පේනවනේ නිල්පාට ඒක නිල්පාට රිෆ්ලෙක්ට් කරනවා ඉවත් කරනවා මේ මම ඩිස්ප්ලේ එකෙන් බලනවා කියලා දැන් මටත් එකක් ඇද්දුවා මට එන්නසන්නේ මේ මට නිල්පාට බැලුවට ඇස්සරි දෙන්නේ නැහැ කවදා විදියට සමහරව ඉන්න නිල් පාට බලන්න බැහැ. ඒ කියන්නේ නිල් පාටේ හර්ට්ස් දාන වැඩි. ඒ කියන්නේ තරංගයක හර්ට්ස් දාන වැඩි කියන්නේ දුර යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් 2G ගත්තොත් සෑහෙන දුරක් යනවනේ. 3G ගත්තොත් ඊට වඩා ළඟයි. 4G සිග්නල් එක යන්නේ ළඟ. දැන් 4G අපි ඔය කියන්නේ ෆෝන් සිග්නල් නැහැ කියලා ඉන්ටර්නෙට් නැහැ කියලා කියන්නේ. ඉන්ටර්නෙට් සිග්නල් නැතුණාට මේ 2G තියෙනවනේ. ෆෝන් සිග්නල් එක තියෙනවනේ. ඉන්ටර්නෙට් සිග්නල් නැතුණා. ඒ කියන්නේ හර්ට්ස් ගාන වැඩි නෑ 5G වෙනකොට තවත් ළඟ. ළඟයි මේ මීටර් 100ක්වත් යන්නේ නෑ 5G. මීටර් 100 200ක්යි තමයි. ඉතින් ඒක නිසා මේ නිල් වර්ණය මේ මේ අපේ මේ ලෙන්ස් එක තියෙනවනේ එහේ කාචේ. කාචෙන් අර නාභිගත කරාට නිල් පාට නාභිගත වෙන්නේ මැද. අර දෘෂ්ටි විතාරයට යන්නේ නෑ. නිල් පාට යන්නේ නෑ. එහෙන් අමතර ෆෝස් එකක් යොදලා තමයි නිල් පාට මොකද්ද ප්‍රසාද රූපේට කියන්නේ මේ චක්කු ප්‍රසාදයට යවන්න රෙටිනා එකට යවන්න රෙටිනා එකට යන්නේ නැහැ මැද නතර වෙනවා නිල් පාට ඒක නිසා නිල් පාට රෙටිනා එකට වද්දන්න එහින් අමතර පෝස් එකක් යොදනවා අමතර පෝස් එකක් යොදනකොට ඇහැරිදෙන ඇහැට වෙන ඒකයි බ්ලූ කට් ෆිල්ටර්ස් දාන්නේ එතකොට නිල් පාට සම්පූර්ණයෙන්ම අයින් කරාට පස්සේ නිල් අඩුවෙන් තමයි ඊට වඩා 60 අමතර යොදන්න ඕන බලය අඩු වෙනවා. ඒකයි නිල් පාට එහෙම අහිත කරන දෙයක් මොකක්වත් නැහැ. ලෝකේ තියෙන කියන්නේ ලස්සනම පාට තමයි නිල් පාට. නිල් පාට. ඉන්ද්‍රනීල මාණික්කය කියන්නේ ලෝකේ නිරාධිකම මණික. නිල් පාට. ඕනම තැනක කැපි පෙනෙන වර්ණ. ලෝකේ සක්‍රියම වර්ණය. ඒකයි මේ අහස නිල් පාට වෙන්නේ ඒකයි. අනිත් වර්ණ එච්චර සක්‍රිය නැහැ. ඒ නිසා අපි දැන් ඔතෙන් අපේ කතාව තමයි කවදාවත් අපිට රූපේ වස්තු රූපේ නෙමෙයි අපි බලන්නේ පරාවර්තනය වෙලා ඉන රූප. මේ පරාවර්තනය වෙන ආලෝකය තමයි අපිට පේන්නේ. එහෙම නැත්නම් අපිට කවදාවත් වස්තුවේ රූපේ මේ වස්තුවේ වර්ණය අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේක අර වල්වැදුර හිතක් තියෙන මිනිස්සෙක අසුතවා මේ පුතක් ජනයෙකුට ඒක කිව්වහම එයාට තේරුම් ගන්න. එයාට ඒක තේරුම් කරලා දෙන්න ඕන. සමා වෙන්න ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ වර්ණය කියලා දෙයක් ලෝකේ ඇත්තටම තියෙනවනේ. නමුත් හැඩය කියලා දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට මේ හැඩය කියන්නේ වර්ණය හැඩය හැඩය ඉන්නේ ඉතින් වර්ණ වර්ණ වර්ණේ හරහානේ ඉතින් හැඩය ඉන්නේ. වර්ණේ පැතිරෙන ප්‍රදේශය එතවනේ ස්වාමීන් ඔව් වර්ණය කියන්නේ වර්ණේ පරාවර්තන වෙන ප්‍රදේශය. වර්ණය නෙමෙයි. දැන් පරාවර්තන වෙන ආලෝකයනේ අපේ හැටින්. යමක් අපි ගත්ත රවුමට අපි කොළපාට රවුමක් ඇන්දොත් ඒ රවුම් ඒ රවුම තියෙන ප්‍රදේශයෙන් තමයි ආලෝකය අපිට පරාවර්තනය වෙන්නේ. එතෙන්දී අනිත් ආලෝක ටික එතනදී absorb වෙනවා කොළපාට අපේ අපේ වෙත එනවා. ඒන සීමාව තමයි මේ බවුන්ඩරි එක තමයි අපි රවුමක් කියලා ගන්න. නමුත් ඒ රවුම කොළපාටට පෙවුනාට ඇත්තරම මේ රවුම කොළපාට නෙවෙයි. එයා පිට කරන රේඩියේෂන් තුම්බක වර්ණාවලියේ පිට කරන ඒ ආලෝක කලාපේ තියෙන්නේ කොළපාට තියෙන ප්‍රදේශයේ තමයි හර්ට්ස් ගාන අයිති. ඒකට කොළපාටට වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒකට ස්වාමීන් වහන්සේ එතකොට මේ භූත මහ භූත රූප වලින් හැඩයක් හදන්නේ නැද්ද? ඒ සතර මහා ධාතු වලින් තමයි වර්ණ හදන්නේ. වර්ණ ගොජාල් ටික තියෙනවා. දැන් සතර මහා ධාතු නැත්නම් වර්ණයක් අපි ගන්න බෑ. ඒතර වර්ණයක් තමයි හැඩයක් හදන්නේ නැහැ එහෙම තමයි. වර්ණයක් වර්ණය හැදීම තමයි හැඩය වෙන්නේ එතකොටනේ. වර්ණය නෙමෙයි ආලෝකයේ පිට ගැනීම. පිට කරන ප්‍රදේශය. රවුමට පිට කරොත් අපිට රවුමට පේනවා. හරිද? හතරස්සකට පිට කරොත් එතන කොටුවක් තියෙනවා. තේරෙනවද? තර සංඥාවෙන් බලන්නේ හැමතිස්සෙම කොයි හැඩයේද කියන එක තමයි බලන්නේ. එතකොට සත්‍යයේ පුද්ගලයේ නැති බවත් ඒ කර්ම තුනක් නැති තැන ශබ්දයක් දැකීම මේ රූපයක් දැකීම ශබ්දයක් ඇසීම ආදී නැති බවත් අසන්නට ලැබේ. තවද රූපය ධාතුන්ගේ එකතුවකි. නාම ධර්මතා චිත්තචෛසික ස්වභාවයි. යano රූපේ මෙසේ නාමයේ මෙසේ වේ අසන්නට ලැබේ. තවද මේ දුකය දුකට හේතුවයි. ආදී සත්‍ය ධර්මයන් අසන්නට ලැබේ. අරතුර ඔහු විසින් ඇසු ඒ ධර්මයන් ඔහු විසින් මේ ඇසූ ධර්මය සත්‍යයක් බව පිළිගන්නා මොහොතේ ශ්‍රද්ධාව උපදී. ශ්‍රද්ධාව උපන් කල ඔහු තුළ ඇසූ ධර්මය නුවණින් මෙනෙහි කිරීම ආරම්භ කරයි. එතන යෝනිසෝමනසිකාරය කියන්නේ. අන්න ඊට පස්සේ තමයි Taman දකින්නේ මොකද්ද? මොකක්ද දකින්නේ? අධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර සම්පatti, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකා. ওই ටික ආවට පස්සේ තමයි යෝගාචරය උද්ගලය දකින්නේ. තමන්ගේ සිත ඕලාරික කෙලෙස් වලින් වල් වැදිලා තියෙනවා. මෙච්චර මෙච්චර කාල තිබුණේ අන්න එහෙම. තේරෙන්නේ? පැහැදිලිද? අන්න එතෙන් අන්න එතෙන්දි තමයි ඔහුට සම්මා දිට්ඨිය පිළිබඳ මූලික වශයෙන් වැටහීමක් එන්නේ. ඒ වගේම මේ දුකට හේතුවයි කියලා දැනගන්නකොට දුකට හේතුව වෙන්නේ මොකද්ද? එන අරමුණ. අරමුණ නිසා තමයි දුක ඇති වෙන්නේ. එන අරමුණ ගැනීම නිසා. කොහොම ගැනීම වෙනද? තණ්හාවෙන්. ඔකට හේතුව තණ්හාව. එහෙමනම් මම මේ එන අරමුණු තණ්හාවෙන් ගන්න එක ගත්තොත් දුක හට ගන්නවා. තණ්හාවෙන් ගන්න නැතුව අතහැරියොත් දුක නැති. දුක හට ගන්නෑ. අන්න එතකොට ඔහු තුළ හට ගන්න සංකල්පය මොකද්ද? කාම සංකල්පයද නෙක්ඛම් සංකල්පය. අන්න දැන් සම්මා දිට්ඨියට ආපු කෙනා ඔටෝමැටිකලි එයාගේ සංකල්පය නෙක්ඛම්ම සංකල්පයක් බවට පත් වෙනවා. එහෙනම් සම්මා දිට්ඨියයි සම්මා සංකප්පය කියන එක දෙක එකට යන එක. අන්න ඊට පස්සේ යා මෙතෙක් කර බෝලාරික කෙලෙස් සිත කාය වචනේ කාය දුස්තරිතය චරිත වාචී දුස්තරිත මනෝ දුස්තරිත මෙන්න මේවා ටික ටික ටික ටික අඩු කරගෙන යනවා අඩු කරගෙන යනකොට යා තුළ ගොඩ නැගෙනවා මොකද්ද සම්මා වාචා සම්මා කම්මන්ත. එයාගේ වචනේ පිරිසුදු වෙනවා. අතහරින පුද්ගලයාගේ වචනේ අපිරිසුදු වෙන්නේ නැහැ. අපි කෙනෙක් පරස වචනෙන් අපි බනිනවනේ. අපි වචනේ බොරු කියනවනේ. හැම තිස්සෙම එක්කෝ තණ්හාවෙන් යමක් අල්ලගන්න ගියේ. එහෙම නැත්නම් තණ්හාව නිසා ගැටීම්. තරහ වෙලා බයිනවා. එතකොට අතහරින පුද්ගලයා තුළ කවදාවත් අර එන අරමුණ අතහරිනවා නම් ඔහු තුළ සම්මා සංකප්පය වැඩෙනකොට සම්මා වාචා කියන එක නිකම්ම වැඩෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත කියන්නේ ක්‍රියාව. ඕලාරික අකුසල. කාය දුස්චරිත සම්මා කම්මන්ත කියන්නේ. සතුම් මරණ එක, ඕර්ගම් කරන ඒවා, කාම මිත්‍යාචාරය හැසිරෙන එක නතර වෙනවා. ඒ ටික නතර කරලා සම්මා වාචා සම්මා කම්මන්තේ හැදෙනවා. සම්මා වාචා සම්මා කම්මන්තේ හැදුනට පස්සේ සම්මා ආජීවයේ තමන්ගේ තමන්ගේ ජීවිතයේ පාරිශුද්ධ භාවයටපත් සම්මා ආජීවයටපත් වෙනවා. දැන් ඔතෙන්ට එනකන් අපිට කරන්න පුළුවන් ආපහු අපි යන්න ඕන 300 කීයද 338 නේද? 338. ඔව්. දෙන්න ගියාම දැන් ඕලාරික ටික හරිය සම්මා ආජීවයට වෙනකන් ඒක හරියන්නේ. එහෙම මේ දුර මානට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශය ඇද්ද චිත්ත සම්පන්න පඬිතයෝ ඒ දුරු කරන්න ඕන, පහ කරන්න ඕන. දැන් එතකොට අපි සම්මා වාචා සම්මා කම්මන්තේ යොදවලා අර බරපතල අකුසල් ටික අයින් කරාට දැන් කාමේ නැතුණාට කාමේ වරදවා හැසිරෙන්නේ නැතුණාට දැක්කාම ආසාවක් එනවා. දැන් පිරිමියෙකුට කාන්තාවක් දැක්කාම ආසාවක් එනවා. දැන් කාමේ නැහැ. දැන් මොකක්ද තියෙන්නේ? විතර්ක. කාම ඡන්දේදී. කැමැත්ත යනවා. හිත නිකන් ඇදිලා යන එක කාන්තමට වගේ ඇදිලා යනවා. කරන්න බෑ. කාමේ වරදවා හැසිරීමේ ශික්ෂාවදී සමාදන්ව තියෙනවා. සම්මා වාචාවෙන් කට් කරලා දෙන නමුත් හිතට එනවා. බරපතල ඉදී කියලා දෙයක එන්න පටන් ගන්නවා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ. බනින්නේ ඒෂේ එනවා හිත. රණ්ඩු වෙන්න යන්නේ නැහැ. මරන්න මිනි මරන්න යන්නේ නැහැද? තීන මිද්දු උද්දච්ච ඒ ටික හිත විසට එනවා. ඒ ටික එනවා. ඒ ටික නතර කරන්න බෑ. සම්මා වාචා සම්මා කර්මන්තේ. කාම විතරක එනවා. එතකොට ඒ ටික දුරු කරන්න ඕන. අන්න ඒ ටික දුරු කරන්න තමයි සම්මා වායාමයේ සම්මා සතිය තියෙන්නේ. සම්මා වායාමයෙන් අපි කරන්නේ මොකද්ද? අර ඕලාරික බරපතල කුසල් ටික අයින් කරාට පස්සේ හිතට එන සිතිවිලි ටික. ඒ ටික නතර වෙන්නේ නැහැ. එබැවින් ඊළඟට තියෙන සිතිවිලි ටික මොනවද? උපක්ලේශයන්ද ඒ ටික බැහැර කරයි පහ කරයි මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශය බැහැර කරා ඔන්න ඊළඟට එනවා ඥාති විතරක. මේ මහානාට ඥාති විතරක. ඥාතින් ගැන හිතන. ජනපද විතරක. රට ගැන හිතන. ආර්ථික දේශපාලන කතන්දර ඒ වෙනවා. හරිද? ඒක මතක් කරගන්න. අනුවිඤ්ඤාති ප්‍රතිසංයුක්ත ධර්ම. ආ එදිනෙදා කරන කියන දේවල්. විතරක. අදි සූක්ෂම සාගත උපක්‍රේච ඒවා බරපතල නැහැ. මේක අපායগামী නිකන් එහෙම බරපතල මට්ටමේ වෙන්නේ නැහැ. නමුත් එදිනෙදා කරන කියන ළමයි ගැන නෝන ගැන මහත්තයා ගැන ඒ ටික එනවා ඉතින්. ඒ දිනා කරන රැකියාව පටවලු අන්න ඒව එනවා. අන්න ඒව නැති කරන්න අපි මොකද්ද? ඒ ටික නැති කරන්න බෑ සම්මා ආජීවය. සම්මා ආජීවයේ ටික නැති කරන්න පුළුවන් සම්මා වායාම කියන එකක් දාන්න ඕනේ නේද? එනිම භාවනාවට වාඩි වෙන්න පුළුවන්. සම්මා වායාමයේ තියෙන්නේ අපේ ලයිෆ් ස්ටයිල් එක අපි චේන්ජ් කරගන්න ඕනේ. යෝනිසෝමනසිකාරයත් එක්ක. එහෙන් දකින රූපේ කෙරේ කනට ඇහෙන ශබ්දේ කෙරේ හිතේ අනේක දැන් අතර කරගන්න ඕන. විතර එන හිතවිලි ටික අතර කරන්න ඕන. ඊට අපි තව වචනයක් කියනවා. විදර්ශනා මාර්ගයේ පරිණත පොතේ කියන ජාගරය යන්නේ ඕදී. විතර එන අනවශ්‍ය හිතවිලි ටික අතර කරගන්න ඕන. මොකද බරපතල අකුසල් ටික දැන් හරි. ඒ ටික කම්ප්ලීට් කරලා දෙන්න. ඊළඟට මොකද කරන්නේ? ඒ ටික අපි දැන් කොහොමද නතර කරන්නේ? ඒ ටික දැන් මේ මෙතන තියෙන වෙන කතාවක් තියෙනවා. මේක මෙතෙන්ට අදාළ නැහැ දැන් මම කියන ඊළඟට දැන් මොකද්ද වෙන්නේ අර බරපතල අකුසල් ටික නැති කරගත්තට පස්සේ assume පොඩි පොඩි ඒවා ටිකක් තියෙන දැන් යෝගාචරින් වැඩියෙන්ම පීඩාව විඳින්න ඕන එහෙම නේද අර මිනි මරන්න කියලා ප්‍රශ්න නැහැනේ ඒක නිසා ඔය අපේ කෙලෙස් 1500 3000 එහෙම හරියන්නේ නැහැ හරියටම අපි ඉන්න පොසිෂන් එක හරියට තේරුම් ගන්නවා නම් අපි දැන් ඉන්නේ මෙන්න මේ මට්ටමේ. මෙන්න මේ කෙලස් ටිකලා අපිට කඩා ගන්න තියෙන්නේ. නේද පොත්වල තියෙන කෙලස් කටපාඩම් කරලා හරියන්නේ නැහැ. අන්න එහෙමනම් අපි මේ ටික අතර කරන් මෙතනින් එහාට යෝගාචරයට යන්න බෑ. يعني යෝගාචරයේ 90ක් මෙතනින් හැලෙනවා. 90 99.99ක් හැලෙනවා. බින්දුවල නම් බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව එකක් තමයි එතනින් එහාට කරන්නේ. භාවනාව. එතනින් එහාට එනක ආගම් සමාන. කතෝලික ආගමත් එකයි, මුස්ලිම් ආගමත් එකයි, බුදුදහමත් එකයි. ඇයි ඔක්කොගෙම තියෙන යහපත් ජීවිතය ආජීවයේ පිරිසුදු කරගන්න ඉතින් ගන්න. ඔතෙන් යනකම් කතෝලික ආගමේ කෙනෙකුට ওই ටික කිව්වත් ආනේ මේ ඕක අපේ ආගමේ තියෙන. ඕක බුදු වෙන්න ඕනද බං? ඕක කියන්නේ මේ අනිත් අයට වැරදි කරන්නේ නැතුව, සතු මරන්නේ නැතුව නේද? ඕක මේ මේ දසපනතේ අපිත් තියෙන. කතෝලික ආගම. ඕක මේ මේ මේ සිද්ධාර්ථ බුදු වෙන්න ඕනද? ඕක කියන්නේ. එන කියන්නේ. ඔතෙන්ට යනකම් ආගම් ඔක්කොම හරි. ආ ගෙදර අල්ලපු ගෙදර මිනිස්සුන්ට කරදරයක් නැතුව ඉන්නේ. යහපත් දාජීරේ. ඔතනින් එහාට ඔතනින් එහාට තමයි බුදුහාමුදුරන්ගේ ඇත්ත බුද්ධ ඥානය අවශ්‍ය වෙන්නේ. ඔතනින් එහාට යන්න නම් අපි දැනගන්න දැන් කතෝලික ආගමේ දසපනතෙන්වත් ඔය මොකකින්වත් ආල බලන්න හිතට එන හිතවිලි ටික නතර වෙනවද කියලා? ආදර කෙනකින් අහලා බලන්න. ආදින ආදිනතුමාගෙන් අහලා බලන්න ඉතරෙන් හිතේ අතරෙන් කොච්චර දේව පූජා තිබ්බා. බහිරව පූජා තිබ්බා. ප්‍රපූජා තිබ්බා. ඉතරෙන් හිතේ අතර වෙන්නේ නැහැ. ඉතින් එහාට අය ආගම් වල ඉතින් එහාට දෙයක් කියන්නෙත් නැහැ. හොඳින් හිටියොත් දෙවියෝ දෙවියන් වහන්සේ ගාවට යන්න පුළුවන්. ඉතින් එහාට ආගම් ඉවරයි. ක්‍රොස්. බුදුහාමුදුරේ දේශනා කරන ඔතනින් ඔක ඉවර වෙන්නේ නැහැ. ඔයිට පස්සේ එනවා සීලය ටික හදාගත්තට පස්සේ අතරින් පස්සේ එනවා හිතට එනවා හිතේ ටික. ඔය හිතට එන හිතේ ටික නතර කරන්නේ සම්මා වායාමයේ යොදන්න. වීරය යොදන්න. ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගන්න ඕන. දෛනික සතිය හදා ගන්න ඕන. යෝනිසෝමනසිකාරය පවත් ගන්න ඕන. අරමුණ මෙනෙහි කරලා බහැර ගන්න ඕන. අන්න ඒව අපිට හිතට එන විවිධ අරමුණු අපි නතර කරගත්තා පස්සේ මේ හිතට මොකක්ද අරමුණු වෙන්නේ එකම එක දෙයක්. මොකක්ද අරමුණ? අපිට හිතට එන හිතවිලි හිතන්නේ නැතෝ ඉන්නකොට මොකක්ද අරමුණ? කාය අරමුණ වෙනවා. තමන් ඉන්නේ ඉරියව්. තමන් ඉන්නේ ඉරියව් අරමුණ. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. දැන් අපි එතන ඉන්නේ භාවනා දූදේ පටන් අපි දා පටන් ගත්තේ මුලින්. අර ටික කියන්නේ නැතුවනේ ආවේ. ඒ ටික කියන්නේ නැතුව ආවේ ඒ ටික කම්ප්ලීට් කියලා අපි හිතනවානේ. මෙතන මේ මොකද්ද මේ වැලි කඩින් කණ්ඩායම නෑනේ කවුරු නේද ඉතින් ඒ ටික කම්ප්ලීට් කියලා හිතාගෙන උපකල්පනය කරලා තමයි අපි මොකද දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත ගන්න. නමුත් සම්මා වායාමයේ අර සම්මා දිට්ඨිය නම් එන කෙනාට සම්මා වායාමයේ යා යොදවනකොට ඔටෝමැටිකලි යාගේ සිත ගුරුවරයෙක් ඇතුව හෝ නැතුව යාගේ හිත ඔටෝමැටිකලි එනවා ඉදිරියට. ඇයිද වාඩි වෙලා මොනවද හිතන්නේ නැත්තම් හිතට එන එකම අරමුණ තමයි වාඩි වෙන්නේ. නැත්තම් ඇවිදින්න. දැන් බාහිර දෙයක් හිතන්න නැතුව ඇවිදින්න බෑ. දැන් ડોක්ටර් කෙනෙකුට පුළුවන් කොරිඩෝ එකේ ඇවිදින්න බෑ. ලෙඩ ගැන හිතන්න ඉඳලා මොකක්වත් හිතන්න. මොකද්ද අරමුණ වෙන්නේ? වම් කකුල පොළවේ ගැටෙනවා. දකුණු කකුල පොළවේ ගැටෙනවා. ඒක අරමුණ එන්නේ. ඈ? එතන මොකක්ද අරමුණ? අපි වෙන බාහිර දෙයක් හිතන්න නැතුව නින්දර ගියොත් ඇඳේ අර හාන්සි වෙලා ඉන්නේ ස්පර්ශය දරන්න දැන්. හිටගෙන ඉන්නවනම් කකුල් දෙක පොළවේ ගැටෙනවා. වෙන මොකක්වත් නැහැ. අන්න එහෙම ඉන්නකොට අපි බාහිර දේවල් හිතන්නේ නැතුව ඉන්නකොට අපිට අරමුණ වෙනවා මොකද්ද? තමන් ඉන්නේ ඉරියව්. හරි. කය අනුව අනුපස්සනා කරන්න ඕනේ ඊළඟ. අන්න ඒතකොට තමයි සම්මා වායාමයේ ඉඳන් සම්මා සති. ඒතර සම්මා සතියේ කොටස් හතරක් තියෙනවා. මොකද කොටස් හතර? කයන සතරට කායන පස්සන, වේදනන පස්සන, ධම්මාන පස්සන, චිත්තාන පස්සන. අපි පටන් ගන්නේ කායන පස්සනයි. චිත්තාන පස්සනෙන් පටන් ගන්නනේ. අ කාය තමයි අරමුණ වෙන්නේ. හිත අරමුණ වෙන්නේ. අපි හිතන්නේ නැතුව ඉන්නකොට අපිට ප්‍රකට වෙන්නේ කාය. අපි වාඩි වෙලා ඉන්නකොට අපිට බාහිර හිතවිලි එනවනම් අපි කරපු වැරදි අපිට මතක් කරනවා. මොකද වැරද්ද හේවණල්ල දිගයි කියනවනේ. කරන වැරදි වල හැවණෙලි දිගයි. රාජ් සෝමදේ මහත්තයා නිතරම කියන්නේ ඉතිහාසයේදී කරපු වැරදි වල හැවණල්ල දිගයි. 1948 කරපු වැරද්ද තමයි දැන් මේ 2024 විඳවන්නේ. හැවණල්ල දිගයි. කරපු වැරදි වල හැවණල්ල දිගයි කියන්නේ. ඒක නිසා අර කරපු වැරදි වල හැවණල්ල යනවා. වාඩි වෙලා ඉන්න බෑ. දැන් අපරාධකාරයෙකුට කියන්නේ කොහොමද වෙලා ඉන්නේ? ඉන්න බෑ පස්ස පැත්ත ගිනි ගන්න. කරපු එක මතක් කරලා ගිනි මරපුවා මතක් කරවට ඉන්න බෑ. අන්න ඒවලා යෝගාචරය දැනගන්න ඕන. ආයි සම්මා දිට්ඨිය ඉඳන් අර ටික හදන්න. අඩුපාඩු හොයන්න. සම්මා වාචා දුර්වල වෙලාද තියෙන්නේ. සම්මා කම්මන්තේද දුර්වලලා තියෙන්නේ. දැන් අනවශ්‍ය දේවල් ඔෆිස් එකේ හරි වැඩ කරන තැනදී කතා කර කර ඉන්නවනම් සම්පර්පලාම එතනදී මොකද දුර්වල වෙන්නේ? සම්මා වාචා සම්මා වාචා දුර්වලණ ඉච්ච ගම සම්මා වායාමයේ යහුවේ. හරි. පාගන්න පොර. ඔතනද වැඩේ වෙලා තියෙන වැරද්ද වෙලා තින්නේ කියලා. බොරුවක් කිව්වත් ඒකට අද්දාලා එනවා භාවනාවයි. ඒතර භාව අපි මෙහෙම වාඩි වෙලා ඉන්නකොට අපිට එන හිතවිලි ටික තමයි අපි කරපු වැරද්ද හේව නැහැ. අතීත කර්මනේ. ඒ ටික නතර කරන්න තමයි බුදු මේ චේතනා ටික ඒ සිතිවිලි ටික නතර කරන්න තමයි සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා ආජීවයේ දක්වා දේශනා කරලා තියෙන්නේ. නැත්නම් පාට සම්මා වායාමයෙන් පටන් ගන්න ඕනේ. සම්මා වායාමයෙන් තමයි නෑ ඔව්. කෙලිම දැන් සමහර අය ඉන්න සම්මා දිට්ඨිය හදලා දුන්න ගමන් කෙලිම අර ටික ඔක්කොම යනයි දැන් බාහිදාරු කියන වගේම එහෙම හදලා දෙන්න පුළුවන්. ආරෂ්ඨාගේ මාර්ගය තමයි හදන්නේ. වරණ අම දිට්ඨිය හදුවා කෙලින්ම ඔක්කොම දවස් ගාලා යනවා. මොකද ඒක කරලා දෙනවා පුහුණු වෙලා දෙනවා. භාවනා කරලා දෙනවා නම් පෙර සංසාරේ. මම තමන්ට පුහුණුවක් තියෙනවානේ. ඒ ආරෂ්ඨාගේ මාර්ගය එක එක අංග වෙන වෙනම පුහුණු කරලා අත්දැකීම් ටික තියෙනවා. ඒ තියෙන කෙනාගෙන සම්මා දිට්ඨියට ගත්ත ගමන් දැන් බාහිර ධාතු විරේ ගත්තොත් දැක්කොත් දැක්ක පමණයි. ඇහුනොත් ඇහුන පමණයි. කියනකොටම ඔහු තුල හටගත්ත සම්මා දිට්ඨිය. ඉතක් සම්මා වායාමයේ නෙමෙයි. දුක දුකට හේතුව. දැක්ක රූපේ කෙරෙහි හිත හිතාන එක තමයි දුක. දැක්කොත් දැක්කම මරයි කියන එක නතර කරපතැනින් කරා කියන තැනට එයා ආපු ගමන් එයාතර සම්මා දිට්ඨිය හට ගන්නවා. සම්මා දිට්ඨියරම කෙලින්ම ආරෂ්ඨාංගික මාර්ගයේ හිටියේ. අයහට අමතර සම්මා වායාමයක් හදන්න දෙයක් නැහැ. සීලය හදන්න දෙයක් නැහැ. ඔක්කොම කලින් පුහුණු වෙලා තිබුණා. සම්මා දිට්ඨිය මතක් කරලා දුන්නා විතරයි. සම්මා දිට්ඨිය හදවා අර ටික දඩාස් ගාලා ඔක්කොම ටික ගියා රහස්. ඊගම අර කලින් සතියේ කිව්වේ ඔය යෝගාවචරේ කර මාර්ගඵල ලබන මට්ටමට එනකොට යා කියන්නේ අර ළමයි ගැන තියෙන ආසාව අඩු වෙනවා. ගෙදර තියෙන දේවල් ගැන හිතන්නේ ඒවා හිතෙන්නේ රැකියාව ගැන මොනවද හිතන්නේ ඒවා ගැන කිසිම මේකක් නැහැ ඔළුවට එන්නේ නැහැ කියලා කියන්නේ. අන්න දැන් දැන් තමයි සම්මාදිට්ඨිය හරියට ගන්න. ඇත්තටම අවුල තියෙන සම්මාදිට්ඨිය ප්‍රශ්නේ. මම සම්මාදිට්ඨිය හරනම් සම්මා සංකප්ප වාචා කම්මන්තේ හදන්න ඕනේ හැදෙනවා. ඕලංගේ හැදෙන්නේ නැත්තේ සම්මාදිට්ඨිය අවුලනේ. භාවනාවෙන් කමඨාන් අරගෙන කමඨාන් අරගෙන ඉතරම හදවන්නේ සම්මා දිට්ඨියම තමයි. ඒ ඕගොල්ලෝ පටන් ගන්න සම්මා සතියෙන්. සම්මා සමාධිය ගැන තමයි හදන්නේ. හදන්න කියට හදන්න බෑ. භාවනාවෙන් අපි සම්මා වාචා කම්මන්තේ හදන්නේ නේ. හදන්නේ සම්මා වායාමෙන් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. සම්මා සමාධි සම්මා සති සම්මා සමාධි හදන්නේ. ඒක තමයි භාවනා පටන් ගන්න. බොජ්ජංග ධර්ම අපි පටන් ගන්න. වඩන්න. නමුත් අරමුණ හිත තියන්න යනකොට මෙලෝ ඉදිකට අරමුණ හිතේ කියන්නේ නැහැ. බාහිර අරමුණ වල යනවා. ඒ මොකද යන්නේ? අමාදිට්ඨිය නම් අර මුල ටික මුල 6 මුල 5 මුල 6 ඒ ටික වැරදි. හරියට අවුල්. කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව්. ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ අපිට දැන් අරමුණු අපේ හිතට එන අරමුණු අපි අතහැරිය අතාරින්න පුළුවන් එතකොට සාමාන්‍යයෙන් දැන් සමහරවිට දැන් මොකක් හරි දෙයක් මතක් වුණා දැන් ඒකට මොනවාද කරන්නේ මොකද්ද පිළියම වගේ එහෙම අපිට මේ එනවන් ස්වාමීන් වහන්සේ හිතට එතකොට ඒවත් අතහැරලා දැම්මොත් අර ජීවත් වෙන්න මේ අපහසු වෙනේ ස්වාමීන් වහන්සේ එතකොට කියන්නේ එහෙම මොකද ජීවිතේ මොකද කරගන්නේ එහෙම <laughs> සවනස දැන් දැන් මොකක් හරි අපි දැන් අපේ හිත හිතේ එන එන අරමුණ අපිට අතාරින්න පුළුවන්. එහෙම බෑ ඒක උදාහරණයක් කියන්නම් මම ඉදර කියලා. අරමුණු කියලා කියන්න බෑනේ මොකද්ද? අපට එක සිද්ධියක් කියන්නවා ජීවත් වෙන්න බැරි මට්ටමක. මේ වැදගත් වෙන සිද්ධියක් කියලා හිතමු සවනස ඒක නිතර නිතර ඔළුවට එනවනේ ඕන අතෑරියා. අතෑරියා. ඒක මොකද්ද සිද්ධිය කියන්න ඕන ඒක දැන්. මම ඇතෑරියා සිද්ධියක ජීවත් වෙන්න බෑ ඒක ඇතෑරියට මොකක්ද එහෙම එක්සැම්පල් එකක් නැතුව කියන්නේ කොහොම එහෙම අර බොරු අල්ලන්න කියනවා වගේ තමයි අපි අල්ලන්න කියනවා එහෙම අල්ලන්නේ හොරක් හොරක් කියන මාත් අල්ලලා මේ මේ උසාවියට දාන්න එහෙම බෑ නඩු අහන්න ෆයිල් එකක් තියෙන්නේ ඒ ආදාන කාලයක් යනවා මං ආන්නේ මොකද සිද්ධිය සිද්ධිය කිව්වොත් කියන්නේ මෙන්න බංගරබ හොරකම අන්න එහෙම කියන්නේ ඉන්නේ හොරු වෙල්ලේ නැහැ කියලා කියනවා එහෙම බෑ සිද්ධියක් එන්න ඕන හරි. පන්ද අරගෙන ඉන්නේ. පිටම ඔළුවට එන්නේ නැහැ ඒක එන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් මම රැකියාවේ ගිහිල්ලා ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර බලනවා. ප්‍රශ්න පත්‍ර බැලීම නොබල බෑනේ දැන් ටීචර් කෙනෙක් ඉදිරියේ ප්‍රශ්න පත්‍ර බලන්නේ නැන්නේ ඒ වගේ දැන්. ඒවා බලනකොට ළමයින් ගැන දුක හිතලා මම ලකුණු ටිකක් වැඩි කරනවා. දැන් ඒ වගේ මොකක් හරි එන්න ඕන. දැන් මට මේ සීන් එකක් එන්න ඕන. ජීවිතය. අන්න එතකොට අපිට ඒකට උත්තර දෙන්න පුළුවන්. ඒක හැමතැනම අපි කරන්නේ වැඩේ කරනවා නෙමෙයි චේතනා පහරන. යාගොල්ල රැකියාව කරනවා කියලා කරන්නේ රැකියාව නෙමෙයි. කරන්නේ අකුසල් තමයි කරන්නේ. රැකියාව කරලා කවදාද අකුසල් වෙන්නේ? ඒ රණේ පිණුසිටුමා මල්ටි බිලියන් ව්‍යාපාරිකයෙක්. නේද? කොහෙද අර සල්ලි කොහමද තිබ්බේ අර අනිවෙන්නවා නේද සල්ලි අර පොළොව අතේ මේව කරේ කවුද? ජේතවනාරාම ගත්තා නේද? අනිවෙන්නවා නේද? සල්ලි කරත් වලින් ගියානේ කවුද? අනිවෙන්නවා ජේත මේ ජේත කුමාරයෙන් ගත්තනේ ජේත කුමාරය ජේත වනේනේ ජේත කුමාරයේ වනේ අයිතිකාරය ජේත ඉතින් දැන් එයා කොහොමද සෝවන් වෙච්ච කෙනානේ? තවට සෝවන් වෙච්ච කෙනා মালටි බිලියන්. එක්කන මේ ගානේ රුපියල් 15000 ජොබ් එක කරගන්න. 25000. ඈට. ඈට ජොබ් එක කරගන්න බෑ මේ කරන්නේ. ඒ තරම් පහ කරගන්නේ නැහැ. එහෙමනම් අපි දැනගන්න ඕනේ චේතනා පාලන කර රැකියාව කොහොමද කරන්නේ? ගයක් හදන්නේ කොහොමද? වාහනයක් ගන්න කොහොමද? ඕකනේ කරගන්න දෙන්නේ. ළමයින්ට උගන්වන්නේ කොහොමද? ඔතෙන්දී අපි දැනගන්න ඕනේ චේතනා පහල කරන්නේ නැහැ කියන එකට නේ අපි ඔතනින් දැනගන්න ඕනේ එදිනෙදා ජීවිතේ. ඒක තමයි වැදගත්. අඩු චේතනා ප්‍රමාණයකින් වැඩ කරන්නේ. දැන් තමන් කන ප්‍රමාණයට ළමයාට කවන්නේ නැහැ. බත් පිඟානක් අරගෙන ළමයාත් එක්ක ගේ වටේ දුවන. මම මේ බත් පිඟාන කෑවේ නැහැ නේද? උට කන්න බෑ බත් පිඟාන. උන් කන ප්‍රමාණය කාලේ ඉවරයි. අම්මා බත් පිඟානක් තරම් දුවන ළමයා ඊට පස්සේ. කාපි එකේ. ඒගොල්ලේ ආමාශය ලොකු වෙනවා කාලා. ඒ ළමයා ලොකු වෙනකොට ආමාශය ලොකුයි. ගොඩක් බත් පිඟානක් කන්න ඕනේ. ඊට පස්සේ බඩගිනි වෙනවනේ. එහෙනම් අපි පොඩි කාලේ ළමයින්ට වැඩිපුර චේතනා පහළ කරලා කෑම කවවලා කවවලා ආමාශය ඇදිලා දෙන්නේ. ඔඩියුම් ඔඩියුම්ගේ ආමාශය පොඩි. අපි බත් කටවල් 10ක් කෑවම ඌට කන්න බලන්න බත් කටවල් දෙකයි. අපි කාපු බත් කට 10ම ඌට කවන්නේ. එතකොට ඔතෙන්ට තමයි චේතනා පහල කරන්න වෙන්නේ අනවශ්‍ය චේතනා. ගණන් යනකොටත් එහෙම එක සබ්ජෙක්ට් එකකට ටියුෂන් ක්ලාස් දෙකකට යනවා. යනකොට චේතනා කොච්චර පහල වෙනවද? මගුල් ගෙදරකට යනවා නම් සාරි ගන්න. ආර් කඩේම තියෙන සාරියක් දෙන්න. තියෙන සාරියක් අඳගෙන යන්නේ නැතුව එයා චේතනා නෙමෙයි නේද? හ්ම්? චේතනා අඩු කරගන්න තමන් දැනගන්න ඕනේ. චේතනා අඩු කරගන්න. චේතනා බික්කවේ කම්මං හදන. කඩේ ගිහලා අම්බන්ඩිලා ටික සාරි තෝරනවා. අරක තෝරනවා මේක තෝරනවා. ඒක මතක් වෙන භාවනාවට. ඔය තමයි හේතු. ඒ ඕකනේ ඔය කියන්නේ. එදිනෙදා වැඩ කරගන්න බැහැ කියන්නේ. නේද? ඔය ඉන්නවද? නැතිඳ. ආද නිරෝෂා ඉන්නවද? නිරෝෂා. නිරෝෂා කියන කවුද ඉන්නේ? අර නිරෝෂා නැති. යන්නේ මේ. ඒක තමයි හේතු. ඔය හැම එකම හේතුව අපි සම්මා දිට්ඨිය අවතක් කරන්නේ. දුක දුකට හේතු. දුක දුකට හේතුව කියන කොළුවි තියෙන කෙනෙකුට තියාගෙන වැඩ කරන්න බලන්න. ඔය කීයක් අරමුණු අපිට අඩු කරගන්න පුළුවන්ද කියන්නේ? අනවශ්‍ය අරමුණු. අපි නැති කරගන්නේ සම්මා දිට්ඨිය තමයි. සම්මා දිට්ඨිය නැති කරගන්න මොහොතේම මොකද්ද වෙන්නේ චේතනා පහළ වෙනවා. ඒකයි මම ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරලා තියෙන්නේ චේතනා අඩු කරගන්න. නැති කරගන්න. මොකද චේතනා තිබ්බොත් උපස්සනාවක් කැඩෙන්නේ නැහැ. නිවනක් කැඩෙන්නේ නැහැ. චේතනා. එහෙනම් චේතනා නැති කරගන්න නම් ආරෂ්ඨාංගික මාර්ගය දැන් වඩන්න. ඒක පද ප්‍රධානයාවේ ප්‍රධානියා වෙන්නේ සම්මා දිට්ඨිය. මොකද සම්මා දිට්ඨිය ඇති කරගත්තාම ඇති ආරෂ්ඨාංග මාර්ගය. වෙන මොනවත් හදන්න ඕනේ නැහැ. සම්මා වාචා කම්මන්ත හදන්න යන්න ඕනේ නැහැ. ආරෂ්ඨමාගේ සම්මා දිට්ඨිය හැදුවට පස්සේ අනිත් අටම අනිත් හතම හැදෙනවටම. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ආරෂ්ඨාංග මාර්ගයේ සප්ත සමාධි පරිස්කාරක ධර්ම. බුදුහාමුදුරුවෝ මේ ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි අංග හත සප්ත පරිස්කාරක පරිස්කාරක කියන්නේ උපකාර. අපි කියන්නේ පිරිකර පූජා කරනවා කියන්නේ පරිස්කාරක. පිරිකර අපි කියන්නේ උපකාරක. ඒ ස්වාමීන් වහන්සේලාට උපකාරය පිණිස තමයි අපි පිරිකරයක් පූජා කරන්නේ. සිවුරු පිරිකර පූජා කරනවා. පිරිකර පරිස්කාරක කියන්නේ ඒ වගේ. එතකොට සත්ත පරිස්කාරක කියන්නේ උපකාරක ධර්ම හතක් තියෙනවා. මොකටද මේ ධර්ම මහත උපකාර වෙන්නේ සම්මා සමාධිය. සම්මා සමාධියට උපකාර වෙන ධර්මතා හත මොකද්ද? සමාධියේන සම්මා සතිය. මේ හත. එහෙම නැත්නම් නිකන් මේ කට කහරවට මේ අරිස්ථාංග මාර්ගයෙන් දේශනා කරලා නෑ. මොකද දේශනා කරලා තියෙන්නේ සම්මා සමාධිය සම්මා සමාධියට වැඩගත්ම ඒකාගතයි concentration ඒක නැතුව නිවන් දකින්න බෑ සම්මා සම්මා ඥානය පහළ වෙන්නේ සම්මා විමුක්තිය නිවනට එන්න බෑ සම්මා සමාධිය නිකන් හදාගන්න බැරි නේද තමයි තව හතක් දීලා තියෙන්නේ එකේ ඉඳන් හතට ඒකයි බුදුහාමර වෙන විශේෂ නමක් දාන්නේ සප්ත පරිස්කාරක ධර්මනේ ඕගොල්ලෝ පළවෙනි එකටම ෂොට් එක දෙනවා ගලවලා යන්න. ගැලවිල. සම්මා දිට්ඨිය ඉවරෙච්ච ගමන් අර හයම ඩොග්. අරිනර මැච් එකේ කවද මේ ක්‍රිකට් මැච් එක අර ඕපන් බැට් බැට්මන්ලා දෙන්න ඔන්න ලකුණු බින්දුවට අවුට් වෙනවා වගේ තමයි. මුන්දෙන් අවුට් වෙච්ච ගමන් ඔක්කොම අවුට් වෙනවා. ඕපන් බැට්මන්ලා දෙන්නා වගේ තමයි සම්මා දිට්ඨිය ක්‍රිකට් මැච් එක. ඊට පස්සේ නෑ ගහයිද නොගහයිද ඔච්චර කරන්නේ. මැච් එක පරදින්න දෙන හැකියාව වැඩි. ඕපන් බැට්මන්ස්ලා දෙන්න ගැවි නැත්නම්. අන්න එහෙම හිතා ගන්නකො එතකොට හරි. ක්‍රිකට් මැච් එකක් ගහනකොට හිතා ගන්නවා සම්මාදිට්ඨිය කියන්නේ ඒක. තේරෙනවද? මොනවද දරන්නේ? දැන් වල් වෙච්ච හිත සම්මාදිට්ඨිය හදාගන්න ඉතින් දන්නවද? ක්‍රමානුකූලව එහෙම දෙයක් තියෙනවා. ක්‍රමානුකූලව වල්ෙච්ච සිතක සම්මාදිට්ඨිය වඩනා ගන්න කෙසේද? ප්‍රශ්නේ මතකත් නෑ අන්ති. කියන අපි ඉන්නේ මෙලෝ 100කින් නෙමෙයි කියන්නේ අපි ඉන්නේ කියන්නේ මේ වැඩේට යොමු වෙලා නෑ ඒක. දාපු පෝස්ට් එකත් මතක නෑ කියන්නේ ඒක. ඒක මතක තියාගන්න. අපි වෙන වෙන දේවල් තමයි අපි ජීවිතේ වෙන වෙන වැඩවලට තමයි අපි කාලය වෙන් කරලා දෙන්නේ. ඒවා තමයි මතකයි. ඒවා හොඳට මතකයි. ධර්මයට අදාළ දේවල් මොකක්වත් මතක නැහැ. ආ මොනවද දැනගන්නේ? ආ තියෙනවද දැනගන්න? පොඩි නැහැ. ආ ලබහතිය අහන්න බල දන්නවද? <laughs> ඒ දන්නේත් නැහැ. ඔබ තමයි මොකක්ද කියන්නේ? ඔක හදන්න අමාරුයි ඔක ඉතින් අර කර්ම කර්ම ශක්තිය අඩුයි ඉතින් ඒකයි හේතුව කර්ම ශක්තිය තියෙනවා නම් ටක් ගාලා ඒක මේ වෙන්නේ පෙදයි වෙනුවෙන් වින් වෙන්න ඕන කැප වෙන්න ඕන ඒ වෙනේ සෑහෙන්න කියන්නේ මහන්සි වෙන්නේ දැන් විශාඛාව විවාහ වුණාට පස්සේ එයා නිකන් ගිහිල්ලා ගෙදර කොහෙද මිගාරා සිටුවරයි නේද මම ගාම් ගාර නේද ගාර ගාර සිටුවරය ගාම් දැන් මම මේ විසාකාව කියලා ගෙදරට ගිහලා අතනනේ හිටියද නිකන් හිටියද විගාර මහතා කියන නම දුන්නේ අන්තිමට විසාකා දැන් හැම වැඩක්ම බලන්නේ එයා තමයි හරක් පැටියෙකුට මේ එල්ල දෙනකොට හරක් පැටිය ඉක්මනට එයා එතන ගිහලා ඒ වැඩ ටික කරනවා. බාල පැය 24ම වැඩ. ඇයට නිදාගන්නෙත් එයා තමයි අන්තිම. ඔක්කොම බලලා කුස්සියේ වැඩ. මා සිටුමා මාලිගාවක් කියන්නේ සෙල්ලම් බයි එකක් නෙමෙයි. අරලිගා මන්දිරය වගේ පස් ගුණයක් ඉදන් ලොකු ඒක. ඉතින් මේ ඒ සේරම බලනවා. දැන් බලන ඕගොල්ලෝ මේ ඒ සෝවන් වෙනවා. මාර්ග පහළද? චේතනා පහළ කරනවා. මොනවද වෙහසක් තියනවද වැඩ කරාගෙන? ඕගොල්ලන්ට මේ පැය දෙකක් වැඩක් කරනකොට පැය තුනක් විතර රෙස් ගන්න තරම් අවිවේකී. පොඩි ප්‍රශ්නයක් වුණාම හරි ප්‍රශ්න. නමුත් එහෙම නෑ එකපාරක් යා කරලා මිනිපිරියක් නේ තියලා නේද? අර එකපාර කොණ්ඩේ දෙමන්නේ. මතකද එහෙම මතකද? ඔන්න දෙමාගෙන යනවා. මේ මේ වෙලේ චාරිත්‍රයක් වශයෙන් අපි කියන දැන් සෝවන් වෙච්ච කෙනාත් Hindu චාරිත්‍ර වාරිත්‍ර කරනවා. ඒක චාරිත්‍ර වාරිත්‍ර නතර කරන්නේ නැහැ. ගෙදර එහෙම චාරිත්‍රයක් තියෙනවා නම් ඒක කරමු. සෝවන් කියලා එහෙම නැහැ. දේවාලයක් තියෙනවා නම් දේවාලේ මේ දෙවියන්ට පූජ පූජා පවත්වන ඒවා කරමු. දැන් අපේ මේ ඒ සමාජයේ තියෙන ඒව දේවල් කරනවා. සෝවන් වෙනවා හිතේ. පස්සේ ඉතින් බුදුහාමුදුරුවෝ කියන එක වැඩක් නැහැ කියලා. අමතන ඒවක් කරලා තියෙනවා සෝවන්නේ තිබුණ දෙන්නේ. දෙවියෝ පුද පූජා පවත්තන ඒවා ඒ හැමදේම කරනවා. ඔච්චර වැඩ ප්‍රමාණයක් කරන ඇද්ද මේ විසාකා වගේ කෙනෙක් කියලා. සිටුමාලිගයක් මේන්ටේන් කරනවා කියන එක. ඕගොල්ලෝෙන් 100න් එකක් කරනවා. 1000න් එකක් කරනවා. <laughs> ලක්ෂයෙන් එකක් කරනවා. ඒ කරන දේවල්. අඩුන්දර කරපු ටික මතකද අඩුන්දර කියන්න උදේ නැගිටින අවශ්‍ය නැහැ. මතකවත් නැහැ අඩුන්දර. ඒ අනුව තේරෙනවා ඔයගොල්ලෝ කොයි තරම් අද මේ වර්තමාන බෞද්ධය මේ නිවන් දකින්න කියලා උඩ පැනගෙන භාවනා කරන බෞද්ධය කොයි තරම් දුර්වල. જાතියක්ද කියන එක එතනින් තේරුම් ගන්න පුළුවන්. මේ පොඩි දෙයක් කරගුවා මේක වෙන්නේ හිතට ආවා ඉතිවිලි ආවා අරක් ගුණා මේක ගුණා කියලා කියනවා. පොරට ගිහලා බඩු බඩු කේන්න ගියත් ඒකත් ඊට පස්සේ අන්න ප්‍රශ්නයක් කරගන්න බලනවා. ඒක 100ෙන් ගිහලා ඒ වැඩේ කරගෙන ඉන්න බෑ. මගුල් ගෙදරකට ගිහලා වෙඩින් එකකට ගිහලා 100ෙන් ඒ වැඩ කටයුතු කරගෙන ඉන්න බෑ. තුමාණයක් විතර භාවනාව අවුල් වෙනවා වෙඩින් එකකට ගිහලා අරනවා. මල ගෙදරකට ගිහලා ආවත් ඉවරයි භාවනාව. කොහොම කරන්න බෑ ඔය භාවනාව. තමන්ගේ කැපවීමක් තියෙනවා. මේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ එදිනෙදා වැඩ කරන්න එපා. ජොබ් එක කරන්න එපා කියන එක ළමයි හදන්න එපා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. චේතන අඩු අඩුවේ අඩු චේතනා ප්‍රමාණය. වැඩ කරන්නයි කියන්නේ. අනවශ්‍ය දේවල් අයින් කරන්න කියලා කියනවා. තේරෙනවද කියන්නේ? දැන් මේව බණක් ඇහෙනවද ටීවී? මේ විදි මේවා තමයි බණ. මේවා තමයි ඉස්සර බුදුහාමරේ කාලේ දේශනා කරේ මේ වගේ බණ. මොකද බණ දේශනා කරන්න බණ පුහුණු වෙන අය ඉන්නෝ. කමේ පාරායණයට කියලා ගන්නනේ. බණ පුහුණු වෙන කෙනාට තමයි බණ තේරෙන්නේ. කියන දේ තේරෙන්නේ. දැන් කට්ටිය ටික ටික අඩු වෙන රැට හොයන්න. හොයන්න බරක් කරගෙන ඉන්නවා. ඒක තමයි අපි ඔළුවට ගන්න ඒක. වෙන වෙන දේවල් අපිට සම්මා දිට්ඨිය නැහැ කියන්නේ ඒකයි. බණ කියන වෙලාව උගන්න යනවා කියන්නේ බණ දා. සම්මා දිට්ඨිය හිතා ගන්න බලනවා. ඔච්චරද යන්නේ. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සම්මා දිට්ඨිය හැදෙනකම් නිවන් දකින්න බෑ. සම්මා දිට්ඨිය හැදෙනකම් පහවදාට තමයි නිවන් දකින්න. <laughs> වෙන්නේ. එහෙම බෑ. එයාට 6 10 වෙනකම් ප්‍රෝග්‍රෑම් එක කරන්න. කොච්චර කරත් රෑ හෙට උදේ 6 10 වෙනකම් කරත් ඔච්චර තමයි. එයි මේක ප්‍රැක්ටිකලි කරන්න දෙයක් නෑ කර ගිය ගමන් නාගන්න. මම මේක බත් ටික කවන්න යනකොට නාගන්න. කරගන්න තේරෙන්නේ. උයන්න යනකොට උයා ගන්න තේරෙන්නේ. මේ අඩු චේතනා ප්‍රමාණයෙන් කැම්ප් එක උයා ගන්න තේරෙන්නේ. අරයට මෙහාට බැනගෙන අරාමයේ හිතේ ඉඳලාමයි කරන්නේ. මහත්යයි පෙළවලු ටික ගෙනල්ලා නැහැ. ඕන කරන බඩු ටික නැහැ. තුන පහේ නෑ. අරගා මේකයි බැන බැන හතර වටේට බැන ගන්න තමයි උයන්නේ. සම්මාදිට්ඨිය හිටියේද? භාවනා කරන්න පුළුවන් ඒක. ළමයිට උගන්වන්න යනකොටත් ඒ වගේ. ඒවා තමයි චේතනා වේදිනේ ඉන්නවා. ජොබ් එක කරන්න ගියත් එයා ජොබ් එකේ ඉන්නොන්න බය බොසාට බය තමන් පාලනය කරනාට බය අරයට බය මෙයාට බය දැන් දැන් පඩිමදී කියලා බය මොකක් හරි කියන විසි කියලා බය ડોක්ටර්ස්ලා බයන ලෙඩ් උන්ට ලෙඩ් වෙනවා කියන හොස්පිටල් <laughs> එහෙම ડોක්ටර්ස් <laughs> නේ නෑ ඒක මට වැඩක් අමතර වැඩ බිසි වැඩි බිසි වෙනවා කියන්නේ වැඩ වැඩි වෙනවා කියන්නේ තමන්ට සිහිය පවතා එදා මම අර මේ ශෂිනි උපාසිකාවට කියලා දුන්න යා හිටපු ගාන උදේට මම මේ කෝල් කරලා අහලා තමයි බිසි වැඩි කියන්නේ බිසි කියන්නේ අධික කාර්යබහුලයි කියන්නේ සිහිය පවත්වන්න ඇක්ටිවිටීස් ප්‍රමාණය වැඩි වෙනවා අනේ ඒතකොට සතුරු වෙනවා ඒ වුණා මට අද සිහිය පවත්වන්න ඇක්ටිවිටීස් ඉවෙන්ට්ස් ප්‍රමාණය වැඩි වෛද්‍යවරයෙක් නම් අද ලෙඩ ප්‍රමාණය වැඩි නම් සිය පවත්වන්න පුළුවන් වාර ගන්න වැඩි. සිය පවත්වන්න නිකන් ඉන්නවට වැඩිය වැඩක් කරනකොට සිය පවත්වන්න පුළුවන්. ඒක නිසා කවුරු හරි කෙනෙක් විසි කාර්යබහුල වේට සතුටු වෙනවා නම් එයා තමයි නිය සම්මාදිට්ඨියක් තියෙන කෙනා. ඒකයි දැන් මම මුලින් කියපු කතාවට ගැලපෙනවනේ. ශාඛාව. ඊ වැඩ පිළිවෙල. එයාට සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ නිසා එයා කවදාවත් කාටවත් චෝදනා කරේ නැහැ. මට වැඩ වැඩ වැඩි මට මේ නිකන් නිදාසෙ අපි තෝරන්න වෙලා ඉන්නේ මට මේ මේ බුද්ධ සාසනේ ප්‍රධාන ප්‍රධාන යමම කාන්තාවන් මට පැත්තකට වෙලා ඉන්න දීපල්ලා මේ මුලකට භාවනා කරනවා. එහෙම කිව්වේ නැහැ නේද? ශාහන්. ඔයගොල්ලෝ තමයි එහෙම කියන්නේ. ගෙදර හඳලා දෙන්න යනවා මට භාවනා කරන්න. ළමයි අදිනවලු අරෙන් අදිනවලු ඔළුවෙන් අදිනවලු මෙහෙන් අදිනවලු අරයා කෑ ගහනවලු අරයා ටීවී දානවලු මෙයා ටීවී දානවා විශාඛා කවදාවත් එහෙම කම්ප්ලේන්ට් එකක් කළද මට මේක එක්ක අනා සෝවාන් වෙලා ඉන්නේ මට සකර දාගන්නේ දෙන්නෙම නෑ කරන කම්ම සකර දාගන්න වෙන බැරුව එහෙම චෝදනා කරන්නේ නෑ බිසි වෙනවා කියන්නේ කන්සන්ට්‍රේෂන් එක හොඳයි පවත්වාගෙන යන්න පුළුවන් එකින් එකට අර මාරු වෙවි යන්න පුළුවන් ටක් ටක් ගන්න. වැඩි කරගන්න. ඒ BC එකට කවදාවත් කාර්ය බහුලත්වයට කවදා දෝෂාරෝපණයක් එල්ල කරන්නේ නැහැ. තමා දිට්ඨියක් තියෙනවා. එතරින්ම තමන් ගැන තමන්ට බලන්න ඕන. හොඳයි තා මොනාරි තියෙනවද කතා කරන්න. නතර කරමු. එක්කෙනෙකුට විතර අවස්ථාව දෙන්න. එක්කන්ට කතා කරන්න. මොනවද තියෙනවද? මොනවද නැද්ද? ප්‍රශ්න නැහැ. ඔක්කොම හරි. දැන් පේන වැඩිශාල නැතර කරන්නේ. කුළුණට මොනවද තියෙනවද ප්‍රශ්න? ප්‍රශ්න ඉවර වෙනවා කුළුණ. සමා වෙන්න සමින්හන්ස මේ භාවනා කරන අවස්ථාවන්වලදී ඔය ආකාශය සිතිජය වගේ දේවල් පේන්නේ ඒ වගේ ඇයි කියලා දැනගන්න මම කොහොමද දන්නේ ඒක <laughs> මොකද ඒ සිතිදේ සිතිදේ ඒ සිතිදේ අවකාශය වගේ දේවල් පේන්නේ ඒක තමයි අතහැරීම කියන්නේ මනුෂ්‍ය අතහැරීම දැන් බලන්න මොහොතට කියලා සිතිදේ දිහා බලන්න ඉතිරි වෙනවා නේද අල්ලගැනීමක් තියෙනවා. මේ චිතිදේ මගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ. තියනවද? අන්න චිතිදේ කියලා පෙන්නන්න කොලා. චිතිදේ කියලා තියෙන තැනට ගියාම චිතිදේ එතන තියෙනවද? ආයි චිතිදේ එතන ඉඳන් ආයි ඈතට තමයි චිතිදේ තේ. ඒ කියන්නේ චිතිදේ කියන එක, චිතිජය කියන එක මම මගේ ඊට අල්ලගන්න දෙයක් නැහැ. එහෙම හිත අකුසල් වලින් කියන්නේ සංස්කාර ධර්ම වලින් ඈත් වෙලා යන යෝගාචරයට ඒ වගේ අවකාශය සිටිජය ඒ වගේ තමයි දියහැලි කඩාගෙන හිට. දැන් දියල්ලක තියනවද මගේ කියලා අල්ලගන්න පුළුවන්. ඒව තමයි පේන්නේ. හිත කෙලෙස් වලින් නිදහස් වෙන එක තමයි සංකේතවත් වෙන්නේ. තේරුණා. තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුවන් සන්නේ ස්වාමීන් වහන්සේ. තවහට දින්නේ පේන මොනවද පේන? ගාලෝකෙන් පේන. පේන ඉන්නවා. පේන ගාලෝකයන්ව ලග්නේ කියන්නේ. ඒ වගේ ඒවට තමයි අපි කියන්නේ. ඒව හරි තියෙනවා. හරි ෂෝ බා මොනවාරි කියන්නේ අම්මගේ ජොබ් එක මොකක් හරි කියන්න බලන්න. භාවනායි. ඒකට තමයි කැමති. සංස්කාර වණ්ඩ නැහැ කැමති. දැන් අපේ වැඩසටහන නතර කරමු නේද? දැන් අද දින මේ සමූහ භාවනා වැඩසටහන අපි මෙතනින් සමාප්ත කරන්න තමයි කල්පනා කරන්නේ. ඉතින් අද දින බොහෝ දේවල් සාකච්ඡා කරා විශේෂයෙන් සම්මා දිට්ඨිය. ඉතින් සම්මා දිට්ඨියට වැඩිපුර කැමති සම්මා දෘෂ්ටියට පැමිණි දෙවි දෙවියන් වහන්සේලාට අපි මේ කුසල ශක්තිය අනුමෝදන් කරන කුසල ශක්තිය අනුමෝදන් කරනට වඩා අපි මේ කරපු සාකච්ඡාව දැකලා ඒ සම්මා දෘෂ්ටික දෙවි දෙවියන් වහන්සේලා සතරටපත් වෙලා තව තවත් මේ වගේ ශාසනික කටයුතු සඳහා උදව් උපකාර අපි සම්මා දෘෂ්ටික දෙවිදේවතාන් වහන්සේලාගෙන් අපේක්ෂා කරනවා. ඒ වගේම <clears throat> අද මේ කරගත්තා වූ භාවනාවේ කුසලයේ සහ ධර්ම දාන කුසලයේ තමාන මේ මිය පරලෝකියාව යම් කිසි මලගේ ඥාති, പ്രേත මලගේ ඥාතින් නැත්නම් ඒ සියලු මලගේ ඥාතීන්ට තමන් දැනට සිටිනා යම් කිසි දුගති ආත්ම භාවයක් නැත්නම් ඒ ආත්ම භාවයෙන් අත්මිදලා සුඛිත මුදිත ආත්ම භාවය කියලා පැමිණිලා උතුම් වූ චතුරාර්ය සත්‍ය ලබා ගන්න. ශක්තිය ධෛර්ය වාසනාව මේ මලිග ඥාතීන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යෝගාවචරින් තව තවත් අද මේ ලබා දුන් උපදේශ නිතර නිතර සිය තබා ගන්න ඕන හැමතිස්සෙම මේ මතක තියා ගන්න ඕන මේ සම්මා දිට්ඨිය කියන එක. තමයි මූලිකත්වයේ ගන්නේ නිර්වාණය සඳහා නිර්වාණයේ මූලාරම්භය සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය දෙන්නේ කල්යන මිත්‍රයන්ගේ ධර්ම ශ්‍රවණය කරපු නිසා ඒ ටික අපි දැන් ගොඩනගාගෙන තියෙන නිසා අපිට තියෙන එකම ගැටලුව තමයි මේ ධර්මයේ නිතර නිතර මෙනෙහි කරලා සම්මා දිට්ඨිය Taman තුළ ගොඩනගා ගැනීම නිසා හැමතිස්සෙම Taman හැමතිස්සෙම වැඩ කටයුතු කරනකොට නිතරම බලන්න ඕන සම්මා දිට්ඨිය යුතුවද මම මේ දේවල් කරන්නේ. අරමුණක් ග්‍රහණය කරනකොට ඒ ග්‍රහණය කරන අරමුණ අනාගතයේ දුකක් නිර්මාණය කරලා දෙනව නේද කියන එක දරගන්න ඕන. අන්න එතකොට මේ අරමුණ ග්‍රහණය කරගත්තොත් තණ්හාවේ ස්වභාවය තමයි වැටහෙන්න පටන් ගන්න. අන්න එතකොට පුළුවන් තරම් මේ තමන් තුළ අතහැරීම, අරමුණ අතහැරීම, චේතන අතහැරීම කියන තැනට නික්කම්ම සංකල්පනාවෙන් තැනට එනවා. මෙන්න මේ විදිහට අපිට ධර්ම මාර්ගේ පුහුණු කරගෙන ගියොත් ඊටාම කෙටි කාලෙකින් අපේක්ෂා කරන ප්‍රතිඵල. ඒ කියන්නේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න ඉක්‍යාව යෝගාචරයට ලැබෙන. එහෙනම් අපි මේ වැඩසටහන මෙතනින් સમાප්ත කරන කියලා දෙනවා. පෙරවන් සම්මතය පාත්‍ය. පෙරවන් සම්මතය ස්වාමීන් වහන්සේ. පෙරවන් සම්මතය ස්වාමීන් වහන්සේ. Ah, sí,